පින්වතුනි මේ ලෝකයට බුදු කෙනෙක් පහළ වෙලා පෙන්වා දෙන සත්‍ය කෙනෙකුට අහන්න ලැබෙනවා නම් ඒක මේ ලෝකයේ කෙනෙක් ලබන වටිනාම දේ. අහන දේවල් අතර ඉගෙන ගන්න දේවල් අතර ලබන වටිනාම දේ තමයි බුදුරජාන් වහන්සේගේ ධර්මය බුදුරජාන් වහන්සේගේ ධර්මයත් අපි ඉගෙන ගන්නට ඕන නැත්තේ තවත් කෙනෙකුගේ අදහසක් කැටි වෙන්නේ නැතුව තව කෙනෙකුගේ අදහසකට යොමු වෙන්නේ නැතුව ඒ බුද්ධ වචනේ ඒ ආකාරයෙන් අහන්න තියෙනවා නම් අපේ නුවණ මෙහෙवला අපේ තියෙන ප්‍රඥාව පාදක කරගෙන අපට ඒ ධර්මයේ දැකීම පිණිසයි මේ ධහම තියෙන්නේ. අද අපි ගොඩාක් ධර්මයේ ඉගෙන ගන්නකොට අපට මේ ඉවසීම අඩුකම ඒ විතරක් නෙමෙයි ප්‍රඥාව අඩුකම කලබල ගතිය මේ සියල්ලක්ම නිසා අපි අද ක්‍රමානුකූලව මේ බුද්ධ වචනේ ඉගෙන ගන්නට යොමු වෙන්නේ. අපි හැමෝම කැමති තමන්ගේ කෝණයට තමන්ගේ රාමුවට තේරෙන යම්කිසි විවරණයක් තමන්ට ලැබෙනවා නම් ඒකට තමයි අපි හැමෝම කැමති. නමුත් නුවණ තියෙන කෙනා හොයාගෙන යන්නේ තමන්ගේ රාමුව තියෙන දේ ගලපමින් යන වැඩපිළිවෙලකට නෙවෙයි. අපේ ජීවිතයේ පින්වත්තුනි අපි දැන් වටහාගෙන තියෙන රාමුව හරිනම් අපේ කෝණේ දැන් නිවැරදි නම් ආයි බුදුරන් වහන්සේගෙන් බණක් අහලා ඒක නිවැරදි ස්ථිර කරගන්න අවශ්‍ය නැහැනේ. අපි නොසිතුවට ඒ විදිහට අපි ගොඩක් වෙලාවට කරන්නේ අපේ රාමුව බුදුරන් වහන්සේගේ කියපු කාරණාව අහලා ස්ථිර කරගන්න හදන්නේ. බුදුරන් වහන්සේගේ ධර්මය අහනකොට අපට කුමක්ද ලැබෙන්නට ඕන නැත්තේ? අපි තුල දැන් තියෙන මේ රාමුව ඉක්මවලා ඊට වඩා විශේෂත්වයකට යන්නටයි ඒ ධර්මය අපි දැනගත යුත්තේ. අන්න ඒක තමයි සවැහැම් බුද්ධ වචනේ ශ්‍රවණය කිරීමේ අර්ථය. ඒ නිසා පින්වතුනි අපි මේ බුද්ධ වචනේ අහනකොට බුද්ධ වචනේ ඉගෙන ගන්නකොට මෙන්න මේ අදහසින් යුක්තව අපි ඉගෙන ගන්නට ඕනේ. ඒ ධර්මය අහනකොට පින්නතුනි අපේ කෝණය අයින් වෙන අපේ රාමුව අයින් වෙන අපට විශේෂ අවබෝධයක් කරා යන දෙයක් අපට ලැබෙනවා නම් අන්න එතන තමයි සැබෑම බුද්ධ වචනේ ඇහිලා තියෙන්නේ. ඉතින් ඒක නිසා අද දවසේ අපි බුදුරණවහන්සේ වදාළ ඒ උතුම් බුද්ධ වචන කිහිපයක් ශ්‍රවණය කරමු. අපි මේ වෙනකොට මේ ධම්මරිවි පදනම තුල බුදුරයන් වහන්සේගේ ඒ අංගුත්තර නිකාය උතුම් ගාන්ත රත්නය තුල අන්තර්ගත සූත්‍ර දේශනා සාකච්ඡා කරමින් තමයි සිටියේ. ඉතින් අද ඉතුරු සූත්‍ර කිහිපය අපි සාකච්ඡා කරමු. අපි එදා සූත්‍ර දේශනා 60ක් කතා කරන්නට යෙදුණා. පුංචි සූත්‍ර වුණාට සූතු දේශනා 60ක් අපි කතා කරන්නට යෙදුණා. එතනින් එහා තියෙන දේශනා ටික අපි බලමු කොයි විදිහේද තියෙන්නේ කියලා. බුදුරන් වහන්සේ මේ පුංචි දේශනා මම එදත් මං හිතන්නේ පැහැදිලි කරද්දී කියලා දුන්නා. දැන් අපි වුණත් අර පොඩි දහම් සාකච්ඡාවකට යමු වුණාම පුංචි කරුණක් කියලා නතර වෙනවනේ. අන්න ඒ වගේ කියපු අවස්ථා මේ තියෙන්නේ. නැත්තම් කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ එකම කාරණා මොකද එක එක විදිහට පොඩ පොඩ නස් කරලා කියන්නේ කියලා. දැන් අපි හිතමු වන්න අපට යම් කිසි විදිහකට කවුරු හරි එක කාරණාවක් අහනවා. එතකොට අපි ඒකට උත්තරයක් දෙනවනේ. ආයෙත් තව විදිහේ කාරණාවක් අහනවා, කතා කරනවා. ඒකට උත්තරයක් දෙනවා. මෙන්න මේ විදිහේ කරුණ තමයි මේ තියෙන්නේ. බුදුරණවහන්සේ පැහැදිලි කරනවා ඊළඟ සුත් දේශනාවේ විරියාරම්භ වග්ගයේදී නාහම් වික්ඛය යඤ්ඤං ඒක ධම්මම්පි සමුනුපස්සාවි යේන අනුප්පන්නාවා කුසලා ධම්මා උපජ්ජති උපන්නාවා කුසලා ධම්මා පරිහායති තතහි ධම්බික්කේ විරියාරම්භෝ ආරද්ධ විරියස්ස බික්කේ අනුප්පන්නාචේව කුසලා ධම්මා උප්පජ්ජති උප්පන්නාච කුසලා ධම්මා පරිහායාති ඔන්න බුදුරණවහන්සේ පැහැදිලි කරනවා මහණෙනියම එන එකම ධර්මයක්වත් දකින්නේ නැහැ කියලා කියනවා මේ උපන් අකුසලයන් අනුපන්නං වා අකුසලාන ධම්ම. ඒ කියන්නේ නූපන් අකුසලයන් ඉපදීමටත් උපන්නං වා අකුසල ධම්මා පරිහායති. නූපන් කුසලයන් ඉපදීමටත් උපන් අකුසලයන් ප්‍රහාණය වීම සඳහා පවතින ඒ තමයි විරියාරම්භය. විරියාරම්භයේ තරම් වෙන එකක්වත් දකින්නේ කියනවා. මෙන්න මේ නූපන් කුසලයන් උපැද්දීමටත් උපන් අකුසලයන් ප්‍රහාණය කිරීමටත් ආරද්ධ විරියස්ස භික්ඛවේ අනුප්පන්නාචේව කුසලා ධම්මා උපදිති උපන්නාච අකුසලා ධම්මා පරිහායති මෙන්න මේ ආරද්ධ විරියෙන් පටන්ගත් විරියෙන් යුක්ත කෙනාට තමයි නූපන් කුසලයන් උපදින්නේ උපන් අකුසලයන් ප්‍රහාණය වෙන්නේ එතකොට එහෙනම් උපන් අකුසල ප්‍රහාණය කර ගැනීමටත් නූපන් කුසලයන් උපදවා ගැනීමටත් අපට අවශ්‍ය තියෙන ප්‍රධාන මංගය තමයි පටන් ගත්ත වීරිය. ඒ කියන්නේ හැම වෙලෙම අපේ හිත යොමු වෙන්නට ඕනේ වීරියකට. පටන්ගත් වීරියකට. ඇයි පටන්ගත් වීරිය කියලා බුදුරණවහන්සේ පැහැදිලි කරන්නේ? විරියාරම්භය කියලා පටන් කතා කරන්නේ. අද අපට තියෙන ලක්ෂණයක් ගතියක් තමයි පින්වත්තුනි අපි ඕනම දෙයකදී මූලික පටන් ගන්න භාවයේ තියෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? ටික ටික ටික ටික ඒ වීරියේ ගතිය හැම එකක්ම අඩු වෙලා යනවා. බුදුරණවහන්සේ පැහැදිලි කරන්නේ මෙතනදී හැම මොහොතකම මොකද තියාගන්න කියන්නේ? පටන් ගත්ත වීරිය. පටන් ගත්තද යම් වීරියකින් ඒ වීරිය හැම මොහොතකම තියාගන්න. මෙන්න මේක තමයි නූපන් කුසලයන් ඉපදවීමටත් උපන්න කුසලයන් ප්‍රහාණය කිරීමටත් හේතු වන්නේ. ඒක තමයි විරියාරම්භ වර්ගයේ තියෙන පළවෙනි සූත්‍රය. නාහම් භික්ඛේ අඤ්ඤං ඒක ධම්මං පි සමනපස්සාමි යේන අනුප්පන්නාවා අකුසල ධම්මා uppajjanti uppannāvā kusalā dhammā parihayata idam bhikkave mahiccata mahiccasta bhikkave anuppannā ceva kusalā dhammā uppajjati uppannā ce kusalā dhammā parihayati අන බුදුරණවහන්සේ පැහැදිලි කරනවා මේ නූපන් අකුසලයන් නිපදීමටත් උපන් කුසලයන් පිරිහීමටත් හේතු වෙනවා මොකද්ද මසුරු භව මසුරු භව මසුරු භව කියලා කියනකොට අපි මහිච්ඡ ඉච්ඡාව වැඩි බව ඒ කියන්නේ දැඩි ලෝභයක් අපට හැම දෙයක් කෙරෙහිම දැඩි ලෝභයක් රැකගන්න දෙයක් පවත්වා ගන්න මෙන්න මේ ගතිය තියෙනවා නම් එයාට මොකද වෙන්නේ අන්න එයාගේ නූපන් අකුසලයන් ඉපදීමටත් උපන් කුසලයන් පිරිනීමටත් හේතු වෙනවා මේ මසුරු භාවය කියන කාරණාව. එතකොට මේ දේශනාව තුළදී අපට ගන්න ගොඩාක් කාරණා හම්බ වෙනවා පින්වතුනි. ඒ තමයි දැන් මෙතන කරුණක් පැහැදිලි කරනවානේ මේ කරුණ තියෙනවා නම් මේක මේක තියෙනවා. එතකොට අපි තුල විරියාරම්භය තියෙනවා නම් අන්න උපන් කුසල් වැඩි නූපන් කුසල් ඉපදීමට උපන් අකුසල් ප්‍රහාණයට හේතු වෙනවා. ඒ වගේම අපි තුල තියෙනවා නම් මහිච්ඡතාවය මසුරු භාවය එතකොට මොකද වෙන්නේ නූපන් අකුසල් ඉපදවීමටත් උපන් කුසල් පිරිහීමටත් ඒක හේතු වෙනවා ඒක නිසා පින්වතුනි ඔන්න අපි බලන්නට ඕන මේ ධර්මයේ ඉගෙන ගනිද්දී අපි තුල මෙන්න මේ අංගයන්ගෙන් අනවශ්‍ය දේ අපි ඇති කරගන්න නැතුව අවශ්‍ය දේ විතරක් අපි තුල ඇති කරගන්න. ඊළඟ සූත්‍රයේ බුදුරණවහන්සේ පැහැදිලි කරනවා නාහම් වික්ඛු යඤ්ඤං ඒක ධම්මං පි සමනුපස්සාමි යේන අනුප්පන්නාවා කුසලා ධම්මා uppajjanti uppannāvā කුසලා ධම්මා පරිහායන්ති අතීදම් භික්ඛවේ අපිච්චතා අපිච්චස්ස භික්ඛවේ අනුප්පන්නාචේව කුසලා ධම්මා uppajjanti uppannāච කුසලා ධම්මා පරිහායන්ති එතකොට එහෙනම් නූපන් කුසලයන් ඉපදීමටත් උපන් අකුසලයන් ප්‍රහාණයටත් හේතු වෙනා මොකද්ද? අල්පේච්ඡ භාවය. අල්පේච්ඡ භාවය නිසා ඒ කරුණෙන් ඒ කරුණ හේතු කරගෙනත් නූපන්න කුසලයන් නූපන් කුසලයන් ඉපදීමටත් උපන්න කුසලයන් ප්‍රහාණයට හේතු වෙනවා. දැන් බලන්න මේ කියපු කාරණා ප්‍රායෝගිකව අපේ ජීවිතයත් එක්ක ගැලපෙනවද නැද්ද කියලා. දැන් අපි හිතමු දැන් විරිය ආරම්භය කියන එක නම් අපට ටිකක් තේරෙනවානේ පටන් ගත්ත විරිය. දැන් මසුරු භාවය නැත්නම් අපිට දැඩි ලෝභය ආසාව. එතකොට අපි අපට ගොඩාක් වෙලාවට තියෙන වස්තුව කෙරෙහිනේ. වස්තුව කියන ඉඳන් මූලික අපිට තියෙන්නේ. පස්සේ තමයි අපිට ධර්මයත් එක්ක ටික ටික තේරෙනකොට මේ වස්තුවට කියන ඇලීම කියන එකක් තියෙන්නේ. අපිට මේ රූප ශබ්ද ගන්ධ රස පහස අරමුණු පාදක කරගෙන අපිට පේන ඇහෙන ආග්‍රහණය වෙන දේ එක්ක නෙමෙයි ආසාව කියන කාරණා වැඩිපුර තියෙන්නේ. එතකොට අපිට මොකද වෙන්නේ? මෙන්න මේ ආසාව නිසා උපන් අකුසලයන් නූපන් අකුසලයන් ඇති වෙන්න උපන් කුසලයන් පිරෙන්න හේතුණා නැද්ද කියලා හිතන්න පුළුවන්. අපට මේ දේවල් වෙනස් වෙනවද නැද්ද? දැන් ලෝකයේ අපට ලැබිච්ච භෞතික සම්පත් අපේ ආයතන වලට ගෝචර සියලු දේවල් වෙනස් ස්වභාවයකටපත් වෙනවා. අපට දැඩි ආසාව, දැඩි මසුරු බව ඒ කෙරෙහි තියෙනවා නම් ඒ වෙනස් වීමත් විනාශයත් එක්ක අපට කුසලයක්ද ඇති වෙන්නේ අකුසලයක්ද? අපට ඒ ඇලීමත් එක්ක දුක් දුම්නස ඒ තරම් නිමේ පින්වතුනි දැඩි ආසාවත් එක්ක රැකගන්න අපි විවිධ අකුසල ධර්මයන් කරනවා. එහෙනම් නූපන් අකුසලයන් උපදින්න උපන් කුසලයන් පිරිහෙන්නත් ඒ කරුණ හේතු වෙනවා. අල්පේච්ඡ භාවය අල්පේච්ඡ භාවය කියන කාරණාවයි. දැන් අල්පේච්ඡ භාවය බුදුරන් වහන්සේ පෙන්වා දෙනවා විවිධාකාරයට මේ අංගුත්තර නිකායේම දේශනාවක් තියෙනවා අනුරුද්ධ සූත්‍රයේදී. එතන අල්පේච්ඡ භාවය පැහැදිලි කරනවා ගොඩක් ගැඹුරු අර්ථයකින්. දැන් අපට සාමාන්‍යයෙන් අපි අපි මූලිකව අපට අල්පේච්ඡ භාවය අපට හම්බ වෙන්නේ හැම දෙයක්ම අඩුවෙන් පාවිච්චි කරන ගතියටනේ. ඒ කියන්නේ අපට හම්බ වෙනවා දැන් භික්ෂුවේ හැටියට ලද සිවුරෙන් සතුටු වෙන එක, ලද පින්නපාල් සතුටු වෙන එක, ලද කුටියෙන් සතුටු වෙන එක, ලද බෙහෙත් පිළිකරන සතුටු වෙන එක. එතකොට ඒ වගේ يعني පුංචි දෙයකින් යැපෙන එක. ආහාර අඩුවෙන්, ඒ වගේම දුෂ්කර සිවුරු මෙන්න මේ ගතිය තමයි අපට මූලිකව අල්පේච්ච භාවය. අපට හම්බෙන්නේ. දැන් ඒ කරුණ ලෝකයාටත් විද්‍යමාන බවක් හම්බ වෙනවානේ. බුදුරණවහන්සේගේ දේශනාවක තියෙනවා මේ සමාජයේ භික්ෂූන් මිනිස්සු පහදින ප්‍රතිපදා හැටියට එකක් තියෙනවා මේ කටහඬට ආය ප්‍රසිද්ධියට ඒ වගේම තමයි මේ දුෂ්කර ප්‍රතිපදාවට. එතකොට අපි අර අල්පේච්ඡ භාවය කියන කාරණාවට දුෂ්කර ප්‍රතිපදාවත් එක්කනේ ගොඩක් ප්‍රකට වන්නේ. ඒක සමාජයේ සම්මත ස්වභාවය. එතකොට එහෙනම් මෙන්න මේක අපට මූලික තැනදී යම් අකුසලයක් දුර වෙන්න හේතු වෙනවද නැද්ද? යම්ම කුසලයකට දුර වෙන්න හේතු වෙනවා. දැන් අපි හිතමු අපට යම්මකට දැඩි ලෝභයක් තියෙනවා නම් දැඩි ආසාවක් තියෙනවා ඒක පරිහරණය නොකිරීම තුළින් අපට ඒ කෙරේ තියෙන ආසාව යම් පමණකට අඩු වෙනවා. නමුත් බුදුරන් වහන්සේගේ ධර්මයේ තුල මේ ලෝක ප්‍රතිපදාවට තවත් එහා ගියපු දෙයක් තියෙනවා. අන්න එකයි වෙනස තියෙන්නේ. දැන් මේ මේ අපිට හම්බෙන්නේ ගොඩක් මේ ලෝකයේ තුල ප්‍රතිපදාවත් එක්ක. ඒ ලෝකයේ තුල ප්‍රතිපදාවත් එක්ක තමයි දුෂ්කර ස්වභාවයට මේ ලෝකයා සහදින ගතිය. බුදුරන් වහන්සේගේ ධර්මයේ තුල දුෂ්කර ප්‍රතිපදාවෙන් එක්ක ජීවිතය තියෙනවා හැබැයි ධර්මයක් පාදක කරගෙන අන්න එකයි වෙනස තියෙන්නේ ධර්මයේ තමයි පහදින්නේ හැබැයි ඒකත් එක්ක දුෂ්කර ප්‍රතිපදාව ගත කරන අයත් ඉන්නවා දැන් අපි දන්නවනේ දුතාංග සම්බන්ධයෙන් දුතාංග තියෙනවා සිවුරු සම්බන්ධයෙන් පින්ඩපාත සම්බන්ධයෙන් සේනාසන සම්බන්ධයෙන් මේ වගේ දුතාංග තියෙනවා. එතකොට මේ දුතාංග රකින්න තැනදී අන්න එතනදී දුෂ්කර ප්‍රතිපදාවකට යොමු වෙනවා. එතනදී සිදුවෙන දෙයක් තමයි මේ කෙලෙස් යම් මට්ටමකට තැවෙනවා. ඒ කියන්නේ දුරු වෙනවා. එතකොට ඒක මූලිකව ලෝකයේත් එක්ක අපට හම්බෙන දෙයක්. හැබැයි මෙතන තවත් එහාට යන ගතියක් තියෙනවා. මෙන්න මේක පැහැදිලි වෙනවා ඒ අනුරුද්ධ සූත්‍රයේත් ඒ වගේම අසත්පුරුෂ සූත්‍රයේ කර්ම කිහිපයක පැහැදිලි වෙනවා. ඒ තමයි සැබෑම අල්පේච්ඡ භාවය කියලා කියන්නේ. යම් කිසි කෙනෙක් ඉන්නවා නම් එයාගේ සීලය තියෙන නැත්නම් එයා සිල්වත් වෙලා සීලයෙන් උගම්වනන්න තව කෙනෙක් මම සිල්වත් බව දැනගන්න තියෙන අකමැත්ත අන්න අල්පේච්ඡ ගතිය. තමන් සමාධියෙන් යුක්තයි, තමන් සමාධිමත් බව, තමන් මේ විදිහට ඉන්න බව තව කෙනෙක් දකින්න තියෙන දැනගන්න තියෙන අකමැත්ත අන්නේ කල්පේච්ච බව. තමන් ලද දේ සතුට වෙනවා. තමන් ලද දේ සතුට වෙන බව, සන්තුෂ්ත වෙන බව තව කෙනෙක් දැනගන්නවට තියෙන අකමැත්ත. තමන් අල්පේච්චයි, අල්පේච්ච බව තව කෙනෙක් දැනගන්නවට තියෙන අකමැත්ත. ඒ වගේම තමන් විරියාරම්භයෙන් යුක්තයි. තමන් විරියාරම්භයෙන් යුක්තව දැනගන්නවට තව කෙනෙක් දැනගන්නවට තියෙන අකමැත්ත. ඒ වගේම තමන් අරණ්‍ය සේනාසන වලින්ද කැමති. ඒ වගේම තමන් දුෂ්කර ප්‍රතිපදාව කරන්න කැමති. තමන් සුතාංග රකින්න කැමති. මෙන්න මේක තව කෙනෙක් දැනගන්නවලු තියෙන අකමැත්ත අල්පේච්ඡ භාවය. අන්න ඒක තමයි සැබෑම අල්පේච්ඡ භාවය. එතකොට දැන් අද අපේ ශාසනය අද අපි කතා කරන තැනදී අපට හම්බෙන්නේ මොකද්ද අල්පේච්ඡකම කියලා? අපට ගොඩක් වෙලාවට හම්බෙන්නේ අපි තුල තියෙන ගුණධර්මයේ ලෝකෙට පෙන්වීමනේ. ලෝකෙට පෙන්වා දීම තමයි අද අපට හම්බ වෙනවා. බුදුරණවහන්සේගේ ධර්මයේ තුල තියෙන වෙනස මේ ධර්මයත් එක්ක සක්කාය දිට්ඨිය කැඩෙන ප්‍රතිපදාවකටත් යොමු වෙනවා. ඒකයි වෙනස තියෙන්නේ. ලෝකයේ තුල මේ සක්කාය දිට්ඨිය කියන කාරණා ලෝකයට හම්බෙන්නේ නැහැ. ඒ නිසා ලෝකයේ තියෙන සක්කාය දිට්ඨිය වැඩින ප්‍රතිපදාව. නමුත් බුදුරන් වහන්සේගේ ශාසනය තුල ප්‍රතිපදාව තියෙන්නේ සක්කාය දිට්ඨියත් කැඩෙන විදිහටයි මේක ඉස්මතු වෙන්නේ. අන්න බුදුරන් වහන්සේ පැහැදිලි කරනවා. එහෙනම් මේ අල්පේචිතාවේදී තමන් ඉස්මතු වෙන ගතිය එයා තුලින් දුර වෙනවා. සැබෑම අල්පේචිතාවේ කතා කරන තැනදී. එතකොට දැන් මෙතන දැන් පැහැදිලි කරනවා නූපන් කුසලයන් ඉපදීමට උපන් අකුසලයන් ප්‍රහාණයට මූලික තැනදිත් යම් කිසි විදියකට නූපන් අකුසලයන් උපදින්නේ නූපන් අකුසලයන් උපදිනවා උපන් අකුසලයන් ප්‍රහාණය වෙලා යනවා. ඒ විතරක් නෙමෙයි දැන් සක්කාය දිට්ඨිය කඩන වැඩ පිළිවෙල එක්ක ගමන් කරන තැනදී මොකද වෙන්නේ? Taman ඉස්මතු වෙන්න යන්නේ නැති තැනම අන්න මේ අල්පේචිතාවේ හොඳම තැනට එයා යොමු වෙලා යනවා. ඒ නිසා පින්වතුනි අපි හොඳට කල්පනා කරන්න තවන මේ බුදුරජාණන් වහන්සේ පෙන්න ප්‍රතිපදාවත් ලෝකේ ලෝකයා හොයන ප්‍රතිපදාවත් අතර ලොකු පරස්පර ගතියක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ සත්පුරුෂ සූත්‍රය පැහැදිලි කරනවා යම් කිසි කෙනෙක් ධ්‍යාන එතන පැහැදිලි කරන්නේ ධ්‍යාන ලබාගෙන මම මේ ධ්‍යානෙන් ඉන්නවා කියලා ඒකේ මුදම් වඩනවා නම් අනිත් අය එලා දකිනවා එයා අසත්පුරුෂයෙක් කියලා බුදුරණවහන්සේ පැහැදිලි කරනවා. එතකොට බලන්න ඉච්ඡාවට බුදුරණවහන්සේ මේ විදිහට කතා කරන්නේ ඇයි මේ ධර්මයේ තුල මූලිකම પરමාර්ථය මොකද්ද? බුදුරණවහන්සේගේ ශාසනයේ තියෙන මූලිකම යමු වීම කොතනද තියෙන්නේ? සක්කාදිට්ඨිය කැඩිලා ආත්ම සංඥාව දුර වෙන ප්‍රතිපදාවකට. එහෙනම් අපි කරන ප්‍රතිපදාව තුළ අපට හම් වෙන්නට ඕනේ මොකද්ද? මෙන්න මේ සක්කාදිට්ඨිය කැඩෙන විදිහේ වැඩපිළිවෙලක්. ඒතර බුදුරණවහන්සේ පැහැදිලි කරනවා එහෙනම් නූපන් කුසලයන් ඉපදීමට උපන් අකුසලයන් ප්‍රහාණය වීමට හේතු වෙනවා මොකද්ද? අල්පේච්ඡතාවය. ඊළඟ බුදුරණවහන්සේ පැහැදිලි කරනවා නාහම් භික්ඛු යඤ්ඤං ඒක ධම්මම්පි සමනුපස්සාමි යේන අනුප්පන්නාවා අකුසල ධම්මා උපජ්ජන්ති උපන්නා වා කුසල ධම්මා පරිහයන්ති යතයිදම් භික්ඛවේ අසන්තුට්ඨිතා අසන්තුට්ටස්ස භික්කවේ අනුප්පන්නා චේව අකුසල ධම්මා උප්පජ්ජති උපන්නා ච අකුසල ධම්මා පරිහායಂತಿ සන්තුෂ්ඨ නොවීම ලද දෙයින් සතුටු වෙන ගතිය නැති බව මෙන්න මේ නිසා මොකද වෙන්නේ උපන් අකුසලයන් නූපන් අකුසලයන් වැඩෙනවා උපන් කුසලයන් ප්‍රහාණය වෙනවා එතකොට අසන්තුෂ්ඨ වීම තුලින් දැන් මේ කාරණාව බලනකොට අපිට හැම පැත්තම බලන්න සිදු වෙනවා. දැන් අපි ඇත්තටම මූලික තැනදී අපට හම්බ වෙනවා අපි සන්තුෂ්ට නොවීමෙන් පරිදේ හතර නොවීමත් එක්ක අපට යම් යම් විදිහකට අකුසල ධර්ම වැඩින බවත් කුසල ධර්මයන් නොයිපදෙන බවත් දැන් අපට ඒක මුලින්ම හම්බ වෙන ලෝක විවහාරයෙන්නේ ලෝකයේත් එක්ක අපි බලමු ටිකක් මේක අපි මාර්ගයත් එක්ක ගලපගෙන දැන් අපට තියෙනව නේද අපි හැම වෙලෙම මාර්ගයේ ගමන් කරන තැනදී අපි තුන් අපි බහැවට මේ ප්‍රතිපදාවට යොමු වෙනවා කියලා. එතකොට මේ ප්‍රතිපදාවට යොමු වෙනකොට අපි අපි තුල තියෙන්නට ඕනේ ලද දෙයින් සතුටු වෙන ගතියකුත් එතනින් එහාට වීර්යයකුත් තියෙන්නට ඕනේ. නමුත් අපට තියෙනව නම් ලද දෙයින් සතුටු වෙන ගතියක් නැතුව අපට වෙන අපේක්ෂාවක් තිබුණොත් අපට එතනින් එහා ප්‍රතිපදාවට යන්න බැරි වෙනවා. මම මේකට පුංචි උදාහරණයක් දෙන්නම්. ඒ තමයි සලායතන විභංග සූත්‍රය අසුරු කරගෙන. සලායතන විභංග සූත්‍රයේ බුදුරණන් වහන්සේ පැහැදිලි කරනවා ගේහසිත වේදනා තුනකුත්, නිකම්මසිත වේදනා තුනකුත්. ගේහසිත වේදනා තුන තමයි සුඛ දුක්ඛ අදුක්ඛම සුඛ, ඒ වගේම නිකම්මසිතත් සුඛ දුක්ඛ අදුක්ඛම සුඛ. එතකොට බුදුරණන් වහන්සේ මූලික ප්‍රතිපදාවක් හැටියට පැහැදිලි කරනවා නිකම්මසිත සෝමනස්සේ අසුරු කරගන්න කියනවා ගේහසිත දෝමනස්සය දුරු කරගන්න. එතකොට අපි ඒ තුලින් සන්තුෂ්ට වෙන්නට ඕනේ. හැබැයි අපට එකපාරට දැන් අපි යන්නේ යොමු වෙච්ච ගමන්ම මේ අනුපූර්ව ක්‍රියාවකට අනුපූර්ව ප්‍රතිපදාවකට නෙවෙයිනේ ගොඩක් කට්ටියන්ගේ තියෙන මේ කලබලය ඉවසීම නැතිකමත් එක්ක මොකද්ද ඕනත්තේ ඉක්මනින්ම තමන් සෝතාපන්න හරි තමන් රහත් හරි කියලා තමන්ට සර්ටිෆිකට් එකක් ගන්නත් තමන්ට මේ අර තමන් තුළ රැකවරණයක් ඇති වුණා කියලා හොයන ගතියනේ තියෙන්නේ එතකොට මේ අනුපූර්ව ප්‍රතිපදාවකට යොමු වෙන්න අමාරු වෙලා තියෙනවා. එතනින් එහා තියෙන කුසල ධර්මයේ දියුණු කරගන්න. දැන් එතනින් එහා කුසල ධර්මයකට යන්න දැන් ලැබිච්ච දේ කුමද්ද කියලා තේරුම් අරගෙන තියෙන්න ඕනේනේ. එතකොට දැන් මේ සලායතන විභංග සූත්‍රය අනුපූර්ව ප්‍රතිපදාවේදී පැහැදිලි කරනවා ඒ නිකම් උපේක්ෂාව නිකම් දෝමනස්සේ සෝමනස්සී ඉස්සල්ලාම අල්ලගෙන ගේහිත දෝමනස්සේ දුරු කරගන්න. ඊට පස්සේ නෙක්ඛම්මසිත දෝමනස්සේ අල්ලගෙන ගේහිත දෝමනස් දුරු කරගන්න කියනවා. ඉතින් නෙක්ඛම්ම දෝමනස්සේ දැන් අපිට හිතෙන්න පුළුවන් එකපාරටම දෝමනසක් අල්ලගන්නේ ඇයි කියලා. දැන් මේ අනුපූර්ව ප්‍රතිපදාවකට අපි ඒ ප්‍රතිපදාව එක හික්ම වෙන්නට ඕනේ. ඊළඟට නෙක්ඛම්මසිත උපේක්ඛාව අල්ලගෙන ගේහිත උපේක්ෂාව දුරු කරන්න කියනවා. ඊට පස්සේ තමයි නෙක්ඛම්මසිත දෝමනස්සේ දුරු කරන්නේ නෙක්ඛම්මසිත සෝමනස්සේ අල්ලගෙන. ඊටත් පස්සේ තමයි නෙක්ඛම්මසිත උපේක්ෂාව අල්ලගෙන නෙක්ඛම්මසිත සෝමනස්සේ දුරු කරන්නේ. ඉතින් මෙන්න මේ ප්‍රතිපදාවකට අප යොමු වෙන්නට තැනදී අපට එතනින් එහා මාර්ගය දිනු කරගන්න අපේ තියෙන්නට ඕන මේ සන්තුෂ්ඨ භාවය කියන ගතිය ඒ ප්‍රතිපදාවට. ඒක බුදුරන් වහන්සේ පැහැදිලි කරනවා අසන්තුෂ්ඨ කෙනාට ලදදේ සතුට නොවන කෙනාට මේ නූපන් අකුසලයන් වැඩෙනවා උපන් කුසලයන් පිරිහෙනවා. නමුත් සන්තුෂ්ඨ වෙන කෙනාට නහම් භික්ඛු අඤ්ඤං එක ධම්මං පි සමනුපස්සාමි යේන අනුප්පන්නාවා කුසල ධම්මා උප්පජ්ජಂತಿ උපන්නාජ කුසල ධම්මා පරිහායන්ත තේදම් භික්ඛවේ සන්තුට්ඨිතා සන්තුට්ඨස්ස භික්ඛවේ අනුපන්නාචේ අකුසල කුසල ධම්මා උප්පජ්ජಂತಿ උපන්නාච අකුසල ධම්මා පරිහායන්ත සතුටු වෙන කෙනාට ලදදේ සතුටු වෙන කෙනාට එතකොට එයා ඒ සතුටු වීමත් එක්ක මොකද වෙන්නේ එයාගේ නූපන් කුසලයේ උපදිනවා උපන් අකුසලයේ ප්‍රහාණය වෙලා යනවා. දැන් ඒ ප්‍රතිපදාව තුලත් අපට පින්වතුනි දැන් අපිට මූලිකව හම්බෙන්න අකුසල අකුසල කියන කාරණාවේදී හම්බ වෙන්නේ රාග දේශත් එක්කනේ. අකුසලයේ හැටියට අපට මූලිකව හම්බෙන්නේ රාග දේශයෙන් අපට ප්‍රකටව හම්බෙන කාරණා. නමුත් අකුසල මූලයක් හැටියට මෝහය ක්‍රියාත්මක නැද්ද? රාග දේශ විතරක් නෙමෙයි මෝහයත් අකුසල මූලයක්. අපිට ඕන්න ඕක හම්බ වෙන්නේ නැහැ. දැන් අපේ මූලික තැනදී සන්තුෂ්ටි භාවය කතා කරනකොට රාග දේශත් එක තමයි හම් වෙන්නේ. අපි එතනින් විතර සතුටු වෙනවා. නමුත් අපට මෝහය කියන කාරණාව මෙන්න මේකත් අපට හොයාගන්නට වෙනවා. එතකොට මෝහයත් අකුසලයක්. එතකොට ඒ මෝහේ යම් වර්ධනයක් තියනවාද? මෝහේ යම් දුරවීමක් තියනවාද? මෙන්න මේකත් අපි බලන්නට ඕනේ. නමුත් අපට හම්බෙන්නේ රාගය දේශය විතරයිනේ. ප්‍රතිපදාව යන තැන තමයි මෝහය කියන කාරණාව හම්බෙන්නේ. නිවැරදි ප්‍රතිපදාවට යොමු වෙන තැන. එතකන් ලෝකයේ තුලදී අපට හම්බෙන්නේ රාගය, දේශයයි. අද ඕන කෙනෙක්ගෙන් අහලා බලන්න අපි ගොඩක් වෙලාවට ප්‍රතිපදාවක් කුරු කරනකොට අපට අකුසල දුර වෙනවා කුසල වැඩෙනවා කියලා කතා කරන තැනදී අපට මේ රාග, දේශය එක විතරයි අද කතා වීම අපි තියෙන්නේ. මෝහය කියන කාරණාව අපට කතා වෙන්නේ මොකද ඒකට එක හේතුවක් මෝහය ප්‍රකට නැති බව. දැන් රාග ద్వේෂ කියන කාරණා පින්වතුනි පුහුදුන් කෙනාටත් දුරු කරන්න පුළුවන්. ඒක බුදුරන් වහන්සේ බෙදලා දේශනාව තුළ තියෙනවා බෝධිසත්ව කාලයේදී විතරාගී විත දෝසි. ඒ කියන්නේ රාගය ద్వේෂය කියලා කියන්නේ ඇති දෙයක් නෙමෙයි සකස් වෙන දෙයක් නේ. එතකොට සකස් වෙන හේතුව දුරු කරා නම් ඊට අයනුස මනසිකාරයයි අසුබනි සුබ නිමිත්තයිනේ. ඉතින් මේක දුරු වුණා නම් ඒ දුරු වෙන ඩපිල්ලක් කරා නම් රාගය එන්නේ නැහැ, ద్వේෂය එන්නේ නැහැ. එතකොට එහෙනම් එයා ඒක කරනකම් විතරයි ඒ අදාළ අකුසලයේ තියෙන්නේ. එතකොට මෝහයත් ඒ වගේ. හැබැයි මෝහයට හේතු වෙනවා මොකද්ද? අවිද්‍යාව කියන කාරණාව. අඥානකම කියන එක. එතකොට එහෙනම් මෝහය නම් වූ අකුසලය දුර වෙනකොට අපට ඇතිවිය යුත්තේ කුමක්ද? දුක්ඛේ ඥානං, සමුදය ඥානං, නිරෝධේ ඥානං, මග්ගේ ඥානං කියන කාරණාව නේද? දැන් රාගය දුර වෙනකොට විරාගී බව හම්බ වෙන්නේ. ද්වේෂය දුරු වෙනකොට විත දෝෂී බව හම්බ වෙන්නේ. මෝහය දුරු වෙනකොට විත මෝහී බව හම්බ වෙන්නට ඕනත් ඒ කුමද්ද සාපේක්ෂත්වය? දුක්ඛේ ඥානං, සමුදය ඥානං, නිරෝධේ ඥානං, මග්ගේ ඥානං. දැන් අපිට රාගය එනකොට රාගයයි බව තේරෙනවනේ. රාගය අකුසලයක් බව තේරලා අකුසලේ දුරු කරනවා. එතකොට ඒක අපට තේරෙන්නේ අපට විරාගී බවක් ඇති නිසා. ද්වේෂය එනකොට අපට ද්වේෂය අකුසලයක් බව තේරෙනවා. තේරලා අපි ඒක දුරු කරනවා. ඒකට හේතුව අපට විත දෝෂී බවක් ඇති නිසා. නමුත් පින්වතුනි මෝහය සහ විත මෝහි බව අපි දන්නේ නැහැ. අපට මෝහය බව හම්බ වෙනද විත මෝහි බවක් අපි ප්‍රකට කරගන්නට ඕන. රාගයේ බව හම්බ වෙන්නේ විරාගී බවක් එක්ක. ද්වේෂී බව හම්බ වෙන්නේ විත දෝෂී බවක් එක්ක. එහෙනම් මෝහි බව හම්බ වෙන්නේ විත මෝහි බවක් එක්ක. අන්න එහෙනම් මෝහි බව තේරෙන්නට අපට යන්නට ඕන කුමක්ද? අපට වෙන නිකම් මනස්ගතයක් එක්ක නෙමෙයි ඒක හම්බ වෙන්නේ. දුක්ඛේ ඥානං, සමුදය ඥානං, නිරෝධේ ඥානං, මග්ගේ ඥානං එකයි විත මොහි බවට යායමු වෙන්නේ. එහෙනම් අපි කරන ප්‍රතිපදාවේදී අකුසල ධර්මයන් දුරු වෙන්නට කුසල ධර්මයන් වර්ධනය වෙනකොට රාග දේශනතෝ මෝහයත් බලන්නට වෙනවා. අන්න අධිචිත්ත මනියුත් භික්ෂුවට. ඒ කියන්නේ මේ නිවන් මාර්ගයට යොමු වෙන තැනදී යාට හම් වෙන්නට ඕනේ රාග දේශිතරක් නැතුව මෝහය කියන කාරණාවක්. අපට මූලිකව හම් වෙන්නේ රාග දේශය. නමුත් බුදුරන් වහන්සේ පෙන්නපු මේ අධිචිත්ත ඒ කියන්නේ මේ නිවන් මාර්ගයට යොමු වෙන ප්‍රතිපදාවේදී මෙන්න මේ විිත මෝහී බව මෝහය දුරු වෙන බව අකුසලයක් මෝහය බවත් එයාට ප්‍රකට වෙන්නට ඕනේ. එතන ප්‍රකටත්වයේදී හම්බ වෙ යුතු මොකද්ද? දුක්ඛේ ඥානං, සමුදය ඥානං, නිරෝධේ ඥානං, මග්ගේ ඥානං. මෙන්න මේ ඥාන හතරත් එක්ක තමයි ඒ මෝහය කියන කුසලයේ දුරු වෙන ප්‍රතිපදාව ලැබෙන්නේ. එතකොට එහෙනම් සන්තුෂ්ඨ භාවයේ සතුටු වීම කියන ලදදී සතුටු වීම කියන කාරණාව උපන් අකුසල ප්‍රහාණයටත් නූපන් කුසල් ඉපදීමටත් හේතු වෙනවා. ඊළඟ බුදුරණන් වහන්සේ පැහැදිලි කරනවා නාහම් භික්ඛවේ අඤ්ඤං ඒක ධම්මම්පි සමනුපස්සාමි යේන අනුප්පන්නාව අකුසල ධම්මා උපද්දති උප්පන්නාව අකුසල ධම්මා පරිහාය යතේදම් බික්කේ අයෝනිසෝ මනසිකාරෝ අයෝනිසෝ මනසික අයෝනිසෝ බික්කේ මනසිකාරෝතෝ අනුප්පන්නා චේව අකුසල ධම්මා උපද්දන්ති උප්පන්නා ච කුසල කුසල ධම්මා පරිහායන්ති එතකොට අපිට ඒක නම් තේරෙනව නේද අයෝනිසෝ මනසිකාරයේ තමයි කුමද්ද? නූපන් අකුසලයන් ඉපදවීමට උපන් කුසලයන් ප්‍රහාණීමට හේතු වෙනවා. එතකොට ඒ කාරණාව නම් අපට සාමාන්‍යයෙන් ප්‍රකටයි. අයනුසු මනසිකාරය කිරීමත් එක්ක නූපන් අකුසලයන් ඉපදෙනවා උපන් උපන් කුසලයන් පිරිහිලා යනවා. ඊළඟට බුදුරණවහන්සේ පැහැදිලි කරනවා ඒ වගේම තමයි නාම් වික්ඛඤ්ඤයක ධම්මපි සමනුපස්සාමි යේන අනුප්පන්නාච කුසල ධම්මා උප්පදිති උප්පන්නාච කුසල ධම්මා පරිහාය ජති ධම්මිකේ යෝනිසෝ මනසිකාරෝ යෝනිසෝ මනසිකාරයත් එක්ක තමයි නූපන් අකුසලය නූපන් කුසලයේ ඉපදෙන්නේ උපන් අකුසලයේ ප්‍රහාණය වෙන්නේ. ඒතර මේ කතා කරන ප්‍රතිපදා තුළ දැන් බුදුරණවහන්සේ සබ්බාස සූත්‍රය පැහැදිලි කරනවා ඥානතෝ හම් බික්කේ පසතෝ ආසවානං කයං අදන්නවා ඥානතෝ අපස්සතෝ කියලා දනිමින් දකිමින් ඉන්න කෙනාට මේ ආශ්‍රෝෂය වෙන්නේ කුමක්ද යෝනිසෝච මනසිකාරෝ අයෝනිසෝච මනසිකාරෝ එතකොට යෝනිසෝ මනසිකාරයත් අයෝනිසෝ මනසිකාරයත්. පින්වතුනි යෝනිසෝ මනසිකාරය දන්න කෙනා අයෝනිසෝ මනසිකාරය දන්නවා. නමුත් අයෝනිසෝ මනසිකාරය කරන කෙනාට යෝනිසෝ මනසිකාරයට හින්නේ නැහැ. ඒකයි වෙනස තියෙන්නේ. එතකොට එහෙනම් යෝනිසෝ මනසිකාරය කරන කෙනා තමයි මේක අයෝනිසෝ මනසිකාරයක් මේක යෝනිසෝ මනසිකාරයක් කියලා එයාට තේරෙන්නේ. ඉතින් ඒක නිසා මේ යෝනිසෝ මනසිකාරය තමයි නූපන් කුසලයන් ඉපදීමට උපන්න කුසලයන් ප්‍රහාණයට හේතු වන කාරණාව. මේක පින්වතුනි අපි කවුරුත් දන්නවා සම්මා දිට්ඨියට ප්‍රත්‍ය බව බුදුරණවහන්සේ පැහැදිලි කරන්නේ මොකද්ද? සද්ධර්ම ශ්‍රවණියයි යෝනිසු මනසිකාරයයි. නිවන් මාගේ මූලික අංගය සම්මා දිට්ඨිය. සම්මා දිට්ඨියට ප්‍රත්‍ය වෙන්නේ සද්ධර්ම ශ්‍රවණියයි යෝනිසු මනසිකාරයයි. එතකොට සද්ධර්ම ශ්‍රවණය අහපු තැනදී ඒ ඇසීමත් එක්ක අපට ලැබෙන්නට ඕනේ මොකද්ද? යෝනිසු මනසිකාරයයි. යෝනිසෝ මනසිකාරය කියන්නේ මොකද්ද කියලා තව කෙනෙකුට ඇඟිල්ලෙන් අනලා බෙල්ලන්න පුළුවන් දෙයක් නෙමෙයි. අපට පුළුවන් පින්වත්තුනි අකුසලයේ මේකයි කුසලයේ මේකයි මේක දුරුකරන්න මේක වඩන්න කියලා කියන්න. නමුත් යෝනිසෝ මනසිකාරය කරන කාරණාව ධර්මයේ අහපු තැනදී අපට ඒ ධර්මයේ තුල අහන දේත් එක්කම අපේ තියෙන චින්තන හැකියාවට මේ යෝනිසෝ මනසිකාරය අපට හම්බ වෙන්නට ඕනේ. අන්න එතනදි තමයි අපට අපි තුල ප්‍රඥාව වැඩෙන්නේ. ඒකයි බුදුරණවහන්සේ පැහැදිලි කරන්නේ යෝනිසෝ මනසිකාරය කියන්නේ ආධ්‍යාත්මික අංගයක්. ඒක බාහිර කෙනාට දෙන්න පුළුවන් දෙයක් නෙමෙයි. බාහිර කෙනාගෙන් ලැබෙන්නේ මොකද්ද? පරතෝච ගෝහතෝ සද්ධර්ම ශ්‍රවණය. යෝනිසෝච මනසිකාරය ආධ්‍යාත්මික අංගයක්. ඒක අපි තුල අපට ආවෙනික දෙයක්. එහෙනම් මෙන්න බුදුරණවහන්සේ පැහැදිලි කරනවා මේ යෝනිසෝ මනසිකාරය තමයි නූපන් අකුසල නූපන් කුසලයන් ඉපදීමට උපන් අකුසලයන් ප්‍රහාණය වීමට හේතු වන කාරණා. ඊළඟ බුදුරණවහන්සේ පැහැදිලි කරනවා නාහම් වික්ඛයන්යන් එක ධම්මං පේ සමනුපස්සාම යේන අනුප්පන්නාච අකුසල ධම්මා උප්පජ්ජಂತಿ උප්පන්නාච කුසල ධම්මා පරිහරಂತಿ තෛලම් වික්ඛේ අසම්පජඤ්ඤා. මේ අසම්පජඤ්ඤය කියන එක සති සම්පජන නැති බව මෙන්න මේ ගතිය කුමකටද හේතු වන්නේ? එතනත් හේතු වෙනවා නූපන් කුසලය අකුසලයන් ඉපදීමට, උපන් කුසලයන් පිරිහීමට. දැන් අපට සිහි නුවණකින් යුක්තව වාසය නොකළොත් අපි අපේ ජීවිතේ අපි හිතට වසඟ වෙලා හිතට අනුව අපි හැමදේම කටයුතු කරමින් යනවා. එතකොට අපිට මේ සිහිය නුවණ කියන දේ නොලැබෙන නිසා අපේ ජීවිතේ කුසලයකට නෙමෙයි අකුසලයකට යොමු වෙන. සිහිය නුවණ දෙක ඇති වෙච්ච තැන තමයි අකුසලයන් ප්‍රහාණයටත් කුසලයන් දියුණු වීමටත් හේතු වන කාරණාවක් බවට පත් වෙන්නේ. ඒ ඊළඟ සූත්‍රය පැහැදිලි කරන්නේ ඒ කාරණාව අකුස නූපන්න කුසලයන් ඉපදීමට උපන්න කුසලයන් ප්‍රහාණයට හේතු වෙනවා සති සම්පජන්ණය කියන කාරණාව. ඊළඟට බුදුරණ සම්පජන්ණය කියන කාරණාව. ඊළඟ බුදුරණවහන්සේ පැහැදිලි කරනවා ඊළඟ දේශනාවේදී අනුප්පන්න අනාහම්බික්කේ අඤ්ඤං ඒක ධම්මම්පි සමනුපස්සාමි යේන අනුප්පන්නාත්වා අකුසලා ධම්මා උපජ්ජಂತಿ උපන්නාවා කුසලා ධම්මා පරිහායනති ධම්බික්කේ පාපමිත්තා පාප මිච්ඡස්ස වික්කවේ අනුප්පන්නාචේ වකුසල ධම්මා උප්පජ්ජන්ති උප්පන්නාච කුසල ධම්මා පරිහායන්ති. ඒ කරුණ නම් අපිට තේරෙන්න ඕනේ. පාප මිත්‍ර ඇසුර තමයි හේතු වන්නේ. නූපන් අකුසලයන් ඉපදීමට උපන් කුසලයන් ප්‍රහාණය වීමට. ඒකේ අනිත් පැත්තේ තමයි මේ නූපන් කුසලයන් ඉපදීමට උපන්න කුසලයන් ප්‍රහාණයට හේතු වෙනවා කවුද? කල්යාණ මිත්‍රයා. කල්යාණ මිත්‍රයාගේ තුලින් නූපන් අකුසලයන් උපන් කුසලයන් උපන් කුසලයන් නූපන් කුසලයන් ඉපදීමටත් උපන් අකුසලයන් ප්‍රහාණයටත් හේතු වන කාරණා අපට ගොඩාක් ගැඹුරින් කල්පනා කරන්න පුළුවන්. දැන් මේ රාග දේශ මොහ කියන අකුසල මුල්ලේ කතා කරන තැනදී අපිට මේ තුල මේ ධර්මයේ ධර්මයේ ඇහෙන කෙනා කවුද? කල්යාණ මිත්‍රයා. බුදුරණවහන්සේගෙන් එක අවස්ථාවක ආනන්ද සාන්නාස ඇවිදලා අහනවා ස්වාමීනි මේ ධර්ම මාර්ගයේ අඩක්ම තියෙන කල්යාණ මිත්‍රයා මත නේද කියලා. බුදුරණන් වහන්සේ පැහැදිලි කරනවා නෑ ආනන්ද මේ ධර්මයේ සම්පූර්ණයෙන්ම තියෙන්නේ කල්යාණ මිත්‍රයා මත. එතකොට එහෙනම් මේ ධර්මයේ මාර්ගයේ සම්පූර්ණම පදනම කාගේද? කල්යාණ මිත්‍රයාගේ. බාහිර අංගය සද්ධර්ම ශ්‍රවණය කියන අංගය ලැබෙන්නේ කාගෙන්ද? කල්යාණ මිත්‍රයාගේ. මේ ලෝකයේ සැබෑම මේ කල්යාණ මිත්‍රයන් අතර අග්‍රම බුදුරජාණන් වහන්සේ. එතකොට බුදුරන් වහන්සේ තමයි පෙන්වලා දුන්නේ මෙන්න මේ විමුක්තියටපත් වෙන මාර්ගය නැත්නම් අකුසලයෙන් දුර වෙන මාර්ගය බුදුරන් වහන්සේ පෙන්නපු දේ තමයි ශ්‍රාවකයා ඉදිරිපත් කරන්නේ. මොකද බුදුරන් වහන්සේගේ තමයි විද්‍යාසහගත අවබෝධයකින් යුක්තව අවිද්‍යාව දුරු වීමත් එක්ක මේ ලෝකයේ අවිද්‍යාවෙන් අඥානකමින් ඉන්න ලෝකයාට දහම දැකීම පිණිස මේ වචන ඉස්මතු කළා නුවණින් විමසිය යුතු විදිහට ධර්ම ඉස්මතු කළා පෙන්වා දීලා තියෙන්නේ. අන්න ඒ නිසා තමයි බුදුරණන් වහන්සේ වදාළ ධර්මයේ ශ්‍රාවකයා ඉදිරිපත් කරන්නේ. තමන්ගේ අත්නෝ මතික ඉදිරිපත් කරන්නේ නැතුව. එතකොට මෙන්න මේ කල්යාණ මිත්‍රයා කියන කාරණාව මේ ලෝකයේ පින්වතුනි දැන් අපට හිතෙන්න පුළුවන් මේ පින්වතුන්ට මම බණ කියන නිසා මේ පින්වතුන් මගේ මම කල්යනා මිත්‍රෙක් කියලා. ඒක එක පැත්තෙන් හා නමුත් මම කියන කාරණාව මේ පින්වතුන් අහගෙන ඉන්නකොට ධර්ම සාකච්ඡා කරන තැනදී මට මේ පින්වතුන් කල්යනා මිත්‍රෙක් කියලාද නැද්ද? ඒත් කල්යාණ මිත්‍රයෙක් කියලා. මේ ධර්මයේ කියන කාරණාවේදී අපි බුදුරණවහන්සේ පැහැදිලි කරනවා අරහත්ත්වයට පත් වෙනකම්ම කෙනෙකුට තිබිය යුතුයි කල්යාණ මිත්‍රයසුර සද්ධර්ම ශ්‍රවණේ මේ කරුණු. එතකොට යම්කිසි කෙනෙකුට ශ්‍රද්ධාව බුදුරණවහන්සේ කෙරෙහි ශ්‍රද්ධාව පිහිටලා මොකද බුදුරණවහන්සේ කෙරෙහි ශ්‍රද්ධාව පිහිටුණාද කියනකොට කවදාවත් මේ ධර්ම දකින්න බෑ. බුදුරණවහන්සේ පැහැදිලි කරනවා හැම වෙලෙම අපිට හිතන්නට ඕනේ මගේ ශාස්ත්‍ර බුදුරණවහන්සේ මම ශ්‍රාවකයා. මම නොදනිමි ශාස්ත්‍රුන් වහන්සේ දන්නේ. එතකොට අපි හිතුවොත් මම දන්නවා කියලා අපිට මම දන්න තැනදී මට අවබෝධයක් කරා යන්න හැකියාව ලැබෙන්නේ නැහැ. මගේ විශේෂත්වයක් කරා මට යන්න වෙන්නේ නැහැ. ඉතින් මම දන්නවා නම් ආයේ බුදුරණවහන්සේගෙන් ඉගෙන ගන්න ඕනේ මම නොදනිමි බුදුරණවහන්සේ දනිමි මම ශ්‍රාවකයා බුදුරණවහන්සේ ශාස්ත්‍රුව කියලා හිතන තැනදී අපි තුන හැම වෙලෙම කුමක්ද ඒ ප්‍රතිපදාවේදී ඒ හැඟීමේදී ලැබෙන්නේ? සක්කාය දිට්ඨිය ගැලවෙන්නමයි ඒ චින්තනය ඇතිවෙම වෙන්නේ. ඇයි කිසි විදියකින් අපිට මමත්වයට තැනක් එන්නේ නැහැ. අපි දන්න සියලු රාම තියෙන්නේ, අපි දන්න සියලු දේවල් තියෙන්නේ තමන්ගේ කෝණේ. අපි කතා කරගෙන ගියොත්, අපි විස්තර කරගෙන ගියොත් අපේ කෝණයට එක්ක, එහෙම නැත්නම් අපි පින්වතුනි ධර්මයේ අධ්‍යයනය කරනකොට අපේ කෝණයට ගලප ගලප ගියොත් අපට කවදාවත් සාස්ත්‍රීය ලැබෙන්නේ නැහැ, අවබෝධ කරගන්න වෙන්නේ නැහැ. ඒක නිසා තමයි අපට තියෙන්නට ඕන නිවන් දකින්න තුරාම රහත් වෙන කම්ම නිවෙන කම්ම මෙන්න මේ කල්යාණ මිත්‍රත්වය මත පදනම් වෙන්නට ඕනේ. හැබැයි එතනදී අපි බුද්ධ වචනයත් එක්ක කල්යාණ මිත්‍රයාට යමු වෙන්නට ඕනේ. බුද්ධ වචනය අපි හැම වෙලෙම ඉගෙන ගන්නට ඕනේ. මගේ කෝණියත් එක්ක නෙමෙයි. මම දන්න තැනින් විශේෂත්වයකට යන්න. මට වැටෙන තැනින් විශේෂත්වයකට යන්න. මම දන්න දෙයට වඩා වැඩි දෙයක් බුදුරණවහන්සේ දන්නේ කියන හැඟීමත් එක්ක මේ ධර්මයේ තියමු වෙනට ඕනේ. අන්න එතනදි තමයි සැබෑවටම කල්යාණ මිත්‍රයාගෙන් ප්‍රයෝජන ලැබෙන්නේ. සැබෑවටම අපට මේ සක්කායදිට දුරු කරන මාර්ගයට යොමු වෙන්නට පුළුවන්කමක් ලැබෙන්නේ. ඉතින් ඒක නිසා මේ කල්යාණ මිත්‍රයා කියන කාරණාව බුදුරන් වහන්සේ පෙන්වා දෙලා තියෙනවා. මේ උපන් අකුසලයන් ප්‍රහාණයටත් නූපන් කුසලයන් ඉපදීමටත් හේතු වෙන බව. ඊළඟ බුදුරණන් වහන්සේ පැහැදිලි කරනවා නාහම් වික්ඛු අඤ්ඤං එක ධම්ම අපි සමනුපස්සාමි යේන අනුපන්නාව අකුසල ධම්මා උපජ්ජන්ති උපන්නාව අකුසල ධම්මා පරිහයන්ත තේ ධම් වික්ඛවේ අනුയോഗෝ අකුසලානං ධම්මානං අනනිയോഗෝ කුසලානං ධම්මානං බුදුරණන් පැහැදිලි කරනවා අකුසල ධර්මයන්ගේ යෙදීමත් කුසල ධර්මයන්ගේ නොයෙදීමත් කියන කාරණාව හේතු වෙනවා නූපන්න කුසලයන් ඉපදවීමට උපන් කුසලයන් පිරිහීමට මොකද හේතු වන්නේ අකුසලයන්ගේ යෙදීමත් කුසලයන්ගේ නොයෙදීමත් ඒක හේතු වෙනවා නූපන්න කුසලයන් ඉපදීමට උපන් කුසලයන් පිරිහීමට ඊළඟ බුදුරණන් වහන්සේ පැහැදිලි කරනවා නූපන් කුසලයන් ඉපදීමට උපන්න කුසලයන් ප්‍රහාණයට හේතුවක් වෙනවා කුමක්ද අකුසලයේ නොයෙදීමත් කුසලයේ යෙදීමත් කියන කාරණාව අකුසලයේ නොයෙදීමත් කුසලයේ යෙදීමත් කියන කාරණාව හේතු වෙනවා නූපන්න කුසලයන් නූපන් කුසලයන් ඉපදීමට උපන්න කුසලයන් ප්‍රහාණයට. එතකොට දැන් මේ පින්වතුන් මම මුලින්ම පහදලි කරයි පැහැදිලි කරේ එකයි මේ කියනකොට මේ එකම කරුණක් මොකද බුදුරන් වහන්සේ මේ විදිහට කියන්නේ කියලා හිතෙන්න බලවන්නේ. දැන් ඒ ඒ කාරණාව අපි හරියටම මේ බුදුරන් වහන්සේගේ දැන් අපිට හිතෙන්නේ මේ කවුරු හරි පොතක ලියාගෙන ආව දෙයක් හැටියටනේ මේක අපි දන්නේ. නමුත් අපි මේ දේශනාව බලන්නට ඕනේ මේක මේ දැන් බුදුරන් වහන්සේ කියන්නේ ස්වභාවික මිනිස්සෙක්. ඒ කියන්නේ ලෝකේ අපට හම්බෙන්නේ එතකොට දැන් අපි හිතමු අපි ආරණ්‍යක කොහේ ඉන්නවා කියලා. එතකොට මේ ජීවිතය ගත කරන තැනදී එක එක්කෙනා අහපු ධර්ම කරුණ වලට උත්තර දෙමුදුරණවහන්සේ මේ දීලා තියෙන්නේ. එක එක අවස්ථාවේ කරපු දේශනානේ සාමාන්‍ය ජීවිත පැවැත්මක් ගත කරන තැනදී ඒ ජීවිතයේ සිදුවෙන කතාබහ නැත්නම් ඒ සාකච්ඡා තුළ ඉස්මතු වෙන කරුණ තමයි ධර්මය කියලා කියන්නේ. එතකොට ඒක පසු කාලෙම පොත් හැටියට අපට පිළිවෙලක් එක්ක ලැබුණා. දැන් පළවෙනි සංගායනාවේදී කරන්න හේතුනේ මොකද්ද? ධර්ම සංගායනා කරන්න හේතුනේ මොකද්ද? දැන් මේ එක එක විදියට එක එක තැන්වල තියෙන දේවල් මේ ආනන්ද ස්වාමීන් වහන්සේ දරාගෙන ආවේ. දැන් මේක එහෙම දරාගෙන යන්න එතනින් එහාට දරාගෙන යන්න අමාරුයි. මොකද පිළිවෙලක් නැත්තම්. එක එක ඒවනේ තියෙන්නේ. එතකොට මහා සංඝරත්නයේ රහතන් වහන්සේලා එකතු වෙලා මොකද්ද කරේ? එක එක විදිහට මේ ආනන්ද ස්වාමීන් වහන්සේ බුදුරන් වහන්සේ කියපුවා දරාගෙන දරාගත් දේවල් එක විදිහකට මතක තියාගන්න පහසු වෙන විදිහට කොටස් කරලා සංග්‍රහිත කරලා හදපු දෙයක්. එතන මේ අංගුත්තර නිකාය කියලා කියන්නේ අංක පිළිවෙලට හදපු ටිකක් තියෙන්නේ. එක එක බැගින් විස්තර කරමු. බුදුන් වහන්සේ බුදු වෙච්ච තැන ඉඳලා වින්නම් පාන අවස්ථාව දක්වාම කාරණා එක බැගින් විස්තර කරාද යම්කිසි දහම් පරියායක. ඒ සියල්ලක්ම අංගුත්තර නිකායේ පළවෙනි පොතේ ඒකක නිපාත ඇතුළත්. ඒතර බුදුරන් වහන්සේ අංගුත්තර නිකායේ ඒකක නිපාතේ දේශනා කිව්වා නෙමෙයි. දැන් අපිට මේ පොත බලනකොට අපිට හිතෙන්නේ එහෙමනේ. බුදුරන් වහන්සේ අංගුත්තර නිකායේ එකේ එකක නිපාතන ධර්ම දේශනා කරා නෙමෙයි. බුදුරන් වහන්සේ ජීවිතේ පුරාම දේශනා කරපු ධර්මය ආනන්ද ස්වාමීන් වහන්සේ දරාගත් දේවල් කරුණු එකදරින් දේශනා කරපු දේවල් පරිණ සංගායනාවේදී එක තැනකට කැටි කරා. ඒකයි මේ එකම විදිහටම තියෙන්නේ. නැත්නම් කෙනෙකුට නීරස වෙන්න පුළුවන් සමහරවල් මේ මොකද්ද මේ මේකම වෙදී කරුණ ටිකක් මේ තියෙන්නේ කියලා. එතකොට මේ හැම දෙයක්ම ඒ මහකශ්‍යප මහරහතන් වහන්සේ ප්‍රදාන කරගෙන මේ රහතුන් වහන්සේලා මෙහෙම කරේ ඇයි මේක මේ පිළිවෙලට මතක තියාගෙන අපට මේ උපකාරයක් වෙනස නේද ඉතින් ඒ නිසා අපි අන්නේ කාරණාව එක තමයි මේ ධර්මයේ ඉගෙන ගන්නට වෙන්නේ නැත්නම් ඉස්ලාම කෙනෙක් ඉගෙන ගන්න ගියොත් මෙයාට මහා ප්‍රශ්නයක් එන්න පුළුවන් මොකද්ද මේ එකම දේ කියන්නේ සමහර දේශනා තියෙනවා එකම කාරණාව කියනවා පුංචි කරුණක් වෙනස් එතකොට මේ බුදුරණන් වහන්සේ එක අවස්ථාවක් කියපු දේවල් නමුත් බලන්නකෝ මේ ශ්‍රාවකයාගේ ලක්ෂණේ ඒ කාරණාවට ඕන තිබ්බානේ මේ ආනන්ද ස්වාමීන් වහන්සේලා රහතන් වහන්සේලාට එකතු වෙලා මෙන්න මේ අර එක සූත්‍රයක් කළා මේ වගේ එකක් ඊට පස්සේ මෙතන තියෙනවා කියලා පොඩි කෑල්ලක් විතරක් ඇතුළත් කරන්න. තව දැනක මෙහෙම කිව්වා කියලා. එහෙම ඇතුළත් කරේ නැහැ. අන ශ්‍රාවකත්වයත් එක්ක මේ ධර්මයේ තේරුම් ගන්න තව කෙනෙකුට උපකාරයක් වෙන මිනිස අනිත් තැනදී ඊට පොඩි කරුණක් වෙනස් කරලා කිව්වද ඒකත් ඒ මුල ඉඳනම දේශනා කළා කියනවා. අන්න ඒ විදිහට තමයි මේ දේශනාව සංකලිත වෙලා තියෙන්නේ. ඉතින් ඒක නිසා අපිත් ඒ වෙන ඉගෙන ගත්තොත් එහෙම අපිත් ඒ ඉගෙන දරා ගත්තොත් එහෙම අපෙන් පස්සේ ආයතත් ඒක උපකාරයක් වෙනවා අපටත් ඒක උපකාරයක් වෙනවා. ඒකයි මේක මේ මෙච්චර කාලයක් මේ පැවතගෙන ආවේ. නැත්තම් පින්වතුනි මේක පැවතෙන්නේ නැහැ මෙච්චර කාලයක්. දැන් ඔන්න අපිට මෙහෙම දීඝනිකාය සූත්‍රයක් අස්සේ තියෙනවා මේ අංගුත්තර නිකාය එකක්. එතකොට ආයේ මජ්ක්‍ධිම නිකාය එකක් අස්සේ අංගුත්තර නිකාය එකක් දෙක. දැන් ඔහොම තියෙනකොට මේක අර පිළිවෙලක් නැහැනේ. එතකොට මේක මම දැන් දැන් නෙමෙයි පොත්වල තියෙන්නේ කලින් කටපාඩම් වෙන්නේ ආවේ. ඒතකොට මේක දරා ගන්න අමාරුයි. එහෙම මතක තියාගන්න අමාරුයි. අපි හිතමු සාමාන්‍ය උදාහරණයක් හැටියට කම්බයින් මැත් ඉගෙන ගන්න න්‍යායක එක කෙමිස්ට්‍රි කැලලකුත් ඒ අතර දාලා ආයෙත් මොනවා හරි එහෙම එහෙම ඉගෙන ගන්න යනකොට අපිට පොඩක් අමාරුයිනේ. මොකද ඒ එහෙම මතක තියාගන්න බෑ. අපි දැන් සාමාන්‍යයෙන් ආවල් දවස් ඉගෙන ගන්නවත් අපි මොනවා හරි දෙයකින් කටපාඩම් කරගන්න උත්සාහ කරන මේ සාමාන්‍ය ලෝකෙ හැම මතක තියාගන්න වෙන තැනදී. ඉතින් මේ බුදුරණවහන්සේගේ බුද්ධ භාෂිතේ මතක තියාගන්න ආනන්ද ස්වාමීන් වහන්සේ තමයි අද උනේ මතක තියාගන්නේ. ඒ ඔක්කොම මතක තියාගත්තද ඊට පස්සේ කවුරුත් නැහැනේ මතක තියාගන්නේ. ඉතින් ඒක නිසා අනුපිළිවෙලකට මේ සංග්‍රහිත කරලා තියෙනවා පළවෙනි ධර්ම සංගායනාවේ. ඒක බුදුරන් වහන්සේ අංගුත්තර නිකායක් කරලා නැහැ. අංගුත්තර නිකාය එකකින් පාඩයක් කියලා බුදුරන් වහන්සේ දේශනා කරලා නැහැ. බුදුරන් වහන්සේ දේශනා කරපු දේවල් ටික මේ මහකශ්‍යප මහරතන් වහන්සේ ඇතුළු රහතන් වහන්සේලා අංගුත්තර නිකාය ඒකක නිපාතය කියලා කොටසක් හදලා අර හැමතැනම කරපු දේවල් වල එක බැගින් තියෙන ඒවා එතන ඇතුළත් කරා. ඉතින් ඒ නිසා තමයි මේ දේශනාව මේ විදිහට තියෙන්නේ. ඊළඟ බුදුරණන් වහන්සේ පැහැදිලි කරනවා ඊළඟ කාරණාව නාභිකයන්යන් ඒක ධම්මපි සමනුපස්සාම යේන අනුප්පන්නාවා බොජ්ජංගා උප්පජ්ජಂತಿ උප්පන්නාච බොජ්ජංගා න භාවනා පරිපූර්ණ ගත ඇතේ ධම් වික්කේ අයනුසෝ මනසිකාරෝ අයනුසෝ වික්කේ මනසිකාරෝතෝ අනුප්පන්නාච බොජ්ජංගා නුප්පරිදි උප්පන්නාච බොජ්ජංග භාවනා පරිපූර්ණ ගච්ඡති එතකොට මෙතන පැහැදිලි කරන තැනදී ඔන්න දේශනාව හරියට ඇහුවොත් වෙනකොට හිතන්න යම්කුත් හම් වෙනවා. ඒ තමයි මේ යෝනිසෝ අයෝනිසෝ මනසිකාරයේ තියෙන කෙනාට නූපන් බොජ්ජංගේ උපදින්නෙත් නෑ උපන් බොජ්ජංගේ භාවනාව වශයෙන් වැඩෙන්නෙත් නෑ කියනවා. මේක මොකද්ද අපිට හිතන්න ඕන කාරණාවකට ආවේ. නූපන් බොජ්ජංගේ උපදින්නේ නෑ කියනවා. ඒකනම් හරිනේ අයෝනිසෝ මනසිකාරය. උපන් බොජ්ජංගේ වැඩෙන්නේ නෑ කියනවා. එතකොට උපන් බොජ්ජංගේ භාවනාව වශයෙන් වැඩෙන්නේ නෑ කියන තැනදී මෙතන මේ කතා කරන්නේ සාමාන්‍යයෙන් බොජ්ජංග කියන වචනේ දන්න කෙනාට නෙවෙයි. මොකද බොජ්ජංගය කියන කාරණාව කියන්නේ මොකද්ද? අවබෝධය කරා යන අංගයක්. කියන්නේ දුක්ඛේ ඥානං, සමුදය නිරෝධේ, මග්ගේ ඥානං කියන ඥානීය කරා යන අංගයක් තමයි බොජ්ජංගය කියන්නේ. ඒ අවබෝධයේ එක සිහිය පිහිටවන්නේ. සතිය සම්බොජ්ජංගය. ධම්මෝචේ සම්බොජ්ජංගය. ඒතර මේ බොජ්ජංග ඔක්කොටම හේතු වෙනා මොකද්ද? යෝනිසෝ මනසිකාරය. අයෝනිසෝ මනසිකාරය නෙමෙයි. දැන් අපගේ අයෝනිසෝ මනසිකාරය කියනකොට අපට එකපාර්ත මතක් වෙන්නේ මොකද්ද? අර රාගයයි ද්වේෂයයි වැඩෙන වැරදි වැඩ පිළිවෙල කරන එක නෙනේ. ඇයි අපිට හිතෙන්නේ නැති මෝහය වැඩෙන විදිහට වැරදි වැඩ පිළිවෙල කරන එක අකුසලයක් කියලා. ඒකත් අකුසලයක් නේ. ඒකත් අයෝනිසෝ මනසිකාරයක් නේ. මෝහය වැඩෙන විදිහට. දැන් අපි අපි ප්‍රතිපදාවක් පුරු කරනවා කියලා. අපි හරන කරන ප්‍රතිපදාවේදී අපි භාවනාවක් නම් කරන්නේ අපට කොහොමවත් රාගය දේශේ වැඩෙන්නේ නැහැ නේද? නමුත් මෝහය දුර වෙනවද? මෝහය දුර වෙන්නේ නැහැ නේ. මෝහය දුර වෙනුන අපිට මෝහය දුර වෙන ප්‍රතිපදාවනේ හම්බෙන්නට ඕන නැත්තේ. එහෙම නැත්නම් අනිත් වෙලා වැඩින්නේ මොකද්ද? මෝහයනේ ඇති වෙන්නේ. එතකොට අපි හිතමු යම් කිසි කෙනෙකුට බොජ්ජංග කියන කාරණාව යම් පමණකට වැටහුණා. වැටුණා. එතකොට සෝතාපන්න අපිට සෝතාපන්නාම කියලා කෙනෙක්. සෝතාපන්න වෙච්ච කෙනා ඒ ජීවිතේම රහත් වෙනවද? හැමෝම එහෙම වෙන්නේ නැහනේ. එතකොට හැමෝම මේ ජීවිතේ රහත් වෙන්නේ නැත්තේ ඒ සෝතාපන්න වෙච්ච හැම අයම එතන ඉඳලා දිගටම මේ විදියට මේ මෝහය දුර වෙන ආකාරයට බොජ්ජංග භාවිතා වෙන ආකාරයට නොවැළෙන නිසානේ. දැන් සමහර සෝතාපන්න වෙච්ච අය ඉන්නවා ආත්මහතක් යනවා. සමහර අනාගාමී ඉන්න උද්දන්ත අපරිචාගාමී දක්වාම යනවා. කල්ප ගානක්. කල්ප මං හිතන්නේ ඔක්කොම එක තමයි 33000ක් විතර ආවිස වෙනවා. කල්ප. එතකොට බලන්න එච්චර ආවිස ගන්නකොත් යනවා. ඉතින් දැන් ඊ අනාගාමී කෙනා දන්නවනේ මේ දුක කියන්නේ කියන්නේ සසර යෑම කොච්චර දුකක්ද කියලා. නමුත් එයා ඒ බොජ්ජංග ඒ දේට අදාළ නම් අපි හිතමු දර්ශනීය සවිසුද්ධ වෙච්ච කෙනාට මූලිකව හම් වෙනවා කාමරාග පටිගත් එක්ක මේක සත්‍ය දකින්න. එතකොට ඊට අදාළව එතන යෝනිසෝමනසිකාර තියෙන්නට ඕනේ. අපි හිතමු අපි යෝනිසෝමනසිකාරයක් යම් දෙයක් කරනවා රාගයේ දේශයේ දුර වෙන විදිහට හැබැයි මෝහයෙන් කියන්නේ කාමරාග පටිගේ සංයෝජනේ කැඩෙන විදිහට නෙමෙයි. తాවකාලිකව රාග දේශයේ දුර වෙන විදිහට යෝනිසෝමනසිකාරය. එතනදී බොජ්ජංගේ වැඩෙන්නේ නැහැ. එතකොට බොජ්ජංග වැඩෙන දේට සාපේක්ෂව කතා කරන එක ආයෝනිස මනසිකාරය. ඇයි මෝහය වර්ධනය වීමක් මෝහය දුරු වීමක් නෙමෙයි එතන සිදුවන්නේ. එහෙනම් වැඩිච්ච බොජ්ජංගේ භාවනාව වශයෙන් පරිපූර්ණත්වයට යන්නට අවශ්‍ය බොජ්ජංගේ වැඩෙන්නට ඕන. අන්න ඒකයි බොජ්ජංගේ වැඩි වීම පිණිස ඒ කාරණාව කතා කරන්නේ. මම මේ කියපු කාරණා පැහැදිලි වුණාද දන්නේ නැහැ. මොකද අපිට ගොඩක් වෙලාවට අපි බොජ්ජංග කියන කාරණාව අපි භාවිතා කරන්නට ඕනේ. ඒ භාවිතා වෙන බොජ්ජංගයේදී අපට බොජ්ජංගයේ වර්ධනය වෙන්නට ඕනේ. ඒ බොජ්ජංගයේ වර්ධනය වෙන්නට ඊට අදාළ යෝනිසෝ මනසිකාරය කරන්න ඕනේ. දැන් මුලින් කරපු කාරණාව නිසා අපට යමක් වැටහුණා. එතනින් එහාට අපි දැන් ලැබිච්ච ස්වභාවය ඉක්මවන්න අපි හිතමු සෝතාපන්න වෙච්ච කෙනාට සකදාගාමි වීමට සකදාගාමි වෙච්ච කෙනාට අනාගාමි වීම පිණිස එතන ඒ දෙයට අදාළ දෙයක් කරන්න ඕනේ අනාගාමි ශ්‍රාවකයාට කාමරාග පටිගය පිළිබඳව සම්පූර්ණයෙන් සංයෝජන ස්වභාවය දුර වෙලා ගියා එහි තියෙන මෝහත්වය දුර වෙලා ගියා සංකල්පයේ රාගී බව දුර වෙලා ගියා ඒ යෝනිසමනසිකාරයත් එක්ක නමුත් අනාගාමී වෙච්ච කෙනා බොජ්ජංග ධර්මයන් දකින්නේ නැතිනම් රූපාරූපවචර සමාධි තුලදී ඒ සත්‍ය දකින්නේ නැතිනම් ඒ දේ තුල මෝහයේ වර්ධනයක් නම් වෙන්නේ එතකොට මෝහය වර්ධනය වීම තුළ අර ලැබිච්ච බොජ්ජංගයේ භාවනාව වෙනව නෙමෙයි දැන් මෙතන බුදුන් වහන්සේ පැහැදිලි කරන්නේ බොජ්ජංගේ නැති වෙනවා කියලා නෙමෙයි. භාවනාවෙන් පරිපූර්ණත්වයට යන්නේ නැහැ කියලා. බොජ්ජංගං න භාවනා පරිපූර්ණින් ගච්ඡanti. එතකොට උපන් බොජ්ජංගය නූපන් බොජ්ජංග උපදින්නේ නැහැ. උපන් බොජ්ජංගේ පිරිනව නෙමෙයි කියන්නේ. දැන් අනිත් දේවල් නම් පිරිනවනේ කියන්නේ. භාවනාව වශයෙන් එතනින් එහාට යන්නේ නැහැ. එහෙනම් එතනින් එහාට යන්න හේතු වෙනවා තවත් ඒක එතන යෝනිසෝ මනසිකාරය මුල් කාරණාදී තුල යෝනිසෝ මනසිකාරය තුලින් ඊට අදාළ හත්ය දැකලා ඉවරයි. දැන් තමන්ගේ තියෙන දැන් ස්වභාවය තියෙනවනේ. එතන එහෙනම් අන්න ඒ යෝනිසෝ මනසිකාරය ඊට අදාළව කරන්න ඕනේ. ඒ බුද්ධංගයේ වැඩෙන්න. අන්න ඒක තමයි ඊළඟ කාරණාවෙන් කියන්නේ නාහම් වික්ඛයන්යන් එක නම්බම් මේ සම්මනපස්සම් යේන අනුප්පන්නාවා බොජ්ජංගං උප්පජ්ජಂತಿ උපන්නා බොජ්ජංගම් භාවනා පරිපූර්ණං ගච්ඡanti අන්න උපන් බොජ්ජංගේ භාවනා වශයෙන් පරිපූර්ණත්වයට යනවා නූපන් බොජ්ජංගේ උපදිනවා එතකොට දැන් නූපන් බොජ්ජංගේ උපදිනවා කියනකොට දැන් අපිට හිතෙන්න පුළුවන් බොජ්ජංග ටිකක් තිබිලා බොජ්ජංග ටිකක් නැති නිසා මේ අනිත් ටික ඉතුරු වෙන්නේ කියලානේ සාමාන්‍ය කෙනෙකුට හිතෙන්නේ. නමුත් මේ බොජ්ජංග කියන කාරණා අපේ මොකද සතිය තිබිලා ධම්මචේ විරිය පීති මොනවා දැන් නැති වෙලා තියෙන්නේ නැහැ. මේ බොජ්ජංග හත තියෙන එකට බැඳිලා. සතිය දැන් මේක හොඳට විග්‍රහ වෙනවා පින්වතුනි ආනාපානහති සූත්‍රයේදී මේ බොජ්ජංග වැඩින වැඩපිළිවෙල පැහැදිලි කරන තැනදී. එතකොට සති සම්බොජ්ජංගේ වැඩෙනවා නම් ධම්මවිචේ විරිය පීති පස්සත් සමාධි උපේක්ඛා කියන මේ බොජ්ජංග ටික වැඩෙනවා. හැබැයි මේ බොජ්ජංග නූපන් බොජ්ජංගේ උපදිනවා කියලා කියන්නේ මොකද එතකොට? උපන් බොජ්ජංගේ භාවනාව වශයෙන් පරිපූර්ණත්වයට යනවා කියලා කියන්නේ. මේ බොජ්ජංග කියන කාරණාවත් අපි දකින්නේ අපිට බොජ්ජංග අපිට මේ වගේ ඔන්න අපි මූලිකව අපි හිතමු මං ඇහෙන් දකින රූපය ඔස්සේ සත්‍ය දකිනවා. සත්‍ය දකිනකොට මේ ඇහෙන් දැක්ක රූපය පාදක කරගෙන නිමේද මට සිහිය පිහිටියේ. ඔන්න සති සම්බොජ්ජංගේ ධම්මවිච මම ඒක ඔස්සේ නිමේද කරේ. විරිය මට යමුනේ ඒක ඔස්සේ නිමේද. එතකොට පීටි පස්සට සමාධි උපේක්ඛා යමුනේ ඒක ඔස්සේ නිමේද. එතකොට මේ ඔස්සේ මගේ බොජ්ජංගයන් වැඩිලාද නැද්ද? ඒ ඔස්සේ බොජ්ජංගයන් වැඩිලා. එතකොට මේ බොජ්ජංගේ භාවිතා බහුලීකృత කරනකොට අපි හිතමු මම ඔන්න කාමරාගය කියන සංයෝජනයක් එන දැන් මම මේක සත්‍ය දකින්න උත්සාහ කරනවා කියලා. මුලින් මට ගොරෝසු ආව මේ රූපයත් එක දැක්කා. කාමරාගේ සංයෝජනය වෙන තැනදී අර බොජ්ජංග භාවිතා කරන කිරීමත් එක්ක මට දැන් තේරෙනවා මේක සංයෝජන වෙන හැටි. දැන් මම මේ සංයෝජන වෙන හැටි සත්‍ය දකින්න සිහිය යොමු කරනවා. දැන් අර මං මට තුළ ඇති වෙච්ච බොජ්ජංගී භාවිතා කරනකොට මේ සංයෝජනයන් සකස් වෙන ආකාරය දැකීමට සිහිය යොමු කරන එතනක් දැක්කේ මොකද්ද? දුක්ඛේ ඥාන, සමුදය ඥාන, නිරෝධේ ඥාන, මග්ගේ ඥාන කියන ප්‍රතිපදාවකට නෙමෙයි සිහිය යොමු කරේ. ධම්මෝචියමු කරේ. විරිය පීති පස්සත් සමාධි උපේක්ඛා ඇති උනේ. එතකොට මෙතනත් අවබෝධයක් කරගන්න ඉති. හැබැයි දැන් කලින් අවබෝධ කරා ගියේ මේ ලෝකයේ අපට මූලික ප්‍රකට වෙන කාරණා. ඊට පස්සේදී ආය බොජ්ජංගයන් වැඩෙනවා. එතනින් එහා සියුම් කාරණාවක් එක්ක. ඒකයි බොජ්ජංග කියන කාරණාව භාවිතා කරනකොට එතනින් එහා තවත් බොජ්ජංගයන් වැඩෙනවා. මේක තවත් තේරුම් ගන්න පුළුවන් කාරණා හතිපට්ඨාන සූත්‍රය. දැන් අපි ගොඩක් වෙලාවට මෙන්න මේ දේශනාවක් මම අර මුලින් උච්චි වේකනේ. අපි හැම වෙලේම දේශනාව බලනකොට අපි බලන්නේ මගේ කෝණයෙන් මට හම්බෙච්ච ටිකනේ. එතකොට අපිට මේ දේශනාව තුළ මගේ කෝණ ඉක්මවා යන්නට අවශ්‍ය දේ හම්බෙන්නේ නැහැ සමහර විට. මං කියපදි තේරුණාද? දැන් අපි ගොඩක් වෙලාවට දේශනාව බලනකොට අපට හම්බෙන්නේ මගේ කෝණේ මට හම්බෙච්ච ටිකනේ. හැබැයි අපට දේශනාව බලනකොට හම්බෙන්නට ඕනේ මගේ කෝණයට එහා ගියපු දෙයක්. මට මේ මම දැන් ලබාගත්ත තියෙන අවබෝධයට එතනින් එහා විශේෂත්ව කරන දෙයක් මේ දේශනාවෙන් හම්බෙන්නට ඕනේ. අන්න ඒ විදිහම දේශනාව දිහා බලන්නට ඕනේ. එතකොට අපි දැන් මෙතන කතා කරා බොජ්ජංග නූපන් බොජ්ජංගේ උපදින්න උපන් බොජ්ජංගේ භාවනාව. වශයෙන් පරිපූර්ණත්වයටපත් වෙනවා. අපි මෙන්න මේක බලන්නට ඕනේ අපිට සාමාන්‍යයෙන් අපි හිතුවට තේරුණා කියලා සමහරවිට අපට ඒක තේරෙලා නැහැ. අපි දැන් අර නූපන් අකුසල නූපන් කුසල වගේම න්‍යායයට අපි දාලා බැලුවට මේක එතනින් එහා හිතන්න ඕන දෙයක් මෙතන තියෙනවා. හතිපට්ඨාන සූත්‍රයේදී පැහැදිලි කරනවා ධම්මානුපස්සනාවේ බොජ්ජංග පබ්බේදී බොජ්ජංගයන් විග්‍රහ කරන තැනදී සම්තිමේ අජ්ජත්කම් සති සම්බොජ්ජංගම් මං මගේ දැන් සති සම්බොජ්ජංගේ කියනකොට බොජ්ජංගේ ඇති බව දැනගන්නවා. අසංකංවා මගේ බොජ්ජංග නැති බව දැනගන්නවා නැති බව දැනගන්නවා. අනුප්පන්නාචේ බොජ්ජංගා උපජ්ජಂತಿ උප නූපන් බොජ්ජංගේ උපදින කොටත් ඉපන්නව දැනගන්නවා. උපන්නාච බොජ්ජංගා භාවනා පරිපූර්ණින් ගච්ඡන්. උපන්නව බොජ්ජංගේ භාවනාව වශයෙන් වැටෙන බව දැනගන්නවා. එතකොට කරුණු හතරක් තියෙනවා. මුලින්ම පැහැදිලි කරනවා ඇති බව දැනගන්න. ඇති බව බොජ්ජංගේ දැනගන්නවා. පස්සේ හැබැයි නැති බව දැනගන්නවා. ඊළඟට නූපන් බොජ්ජංගේ උපදින බව දැනගන්නවා. උපන් බොජ්ජංගේ භාවිතායන බව දැනගන්නවා. දැන් එතකොට බොජ්ජංගය කියන කාරණාව දැන් අපි හිතමු සාමාන්‍යයෙන් අපි දන්නවනේ දැන් කුසල අකුසල් කියන කාරණාව අපි රාගී බව දන්නවා විරාගීව දන්නවා. එතකොට දැන් මෙතන බොජ්ජංගී බව සහ බොජ්ජංග නොවන බව දැනගන්නේ කොහොමද? බොජ්ජංග බව දැන ගැනීමට අපි යොමු වෙන්නට ඕන කුමකටද? දුක්ඛේ ඥානං සමුදය නිරෝධේ මග්ගේ ඥානං පාදක වෙලානේ සති සම්පෝඥංගේ තිබිය යුත්තේ. එතකොට අපිට සතියක් යොමු වෙලා තිබුණාට අපිට තිබුණ නැත්තම් ඒ අවස්ථාවේ මේ ඥානය පදනම් වෙලා. දැන් සෝතාපන්න වෙච්ච කෙනා හැම වෙලෙම ඉන්නවද පින්වතුනි මේක දුක පිරිසිදු දකිනවා මේක සමුදය ප්‍රහාණය කළ යුතු කියලා වැඩපිළිවෙලක නෑනේ. රහතන් වහන්සේට විතරයිනේ නිවීම සාක්ෂාත් වෙලා තියෙන්නේ. එතකොට සෝතාපන්නත්වයේ නැත්නම් අනාගාමි අරහත් මාර්ගයට යන කෙනා දක්වාම එයා මේ ලෝක කෙලෙස් එක ඉන්නවද නැද්ද? කෙලෙස් එක ඉන්නවනේ. අනාගාමි කෙනාට තියෙන කෙලෙස් මොකද්ද? මෝහයත් එක්ක. එතකොට අනාගාමි කෙනාට තියෙන රූප රාග අරූප රාග කියන කාරණාවත් එක්ක. එතනින් මෙහා කෙනාට රාග දේශත් තියෙනවා. එතකොට එවැනි කෙනා කෙලෙස් එක ඉන්නකොට එහෙනම් එතන බොජ්ජංගයන් දුක්ඛ පිළිසිඳ හොයන දුක්ඛ සමුදය ප්‍රහාණය වෙන නිරෝධේ ශාක් වෙන මග වැඩෙන චින්තනයක් නෙවෙයි සිහිය හැම වෙලෙම පිහිටලා තියෙන්නේ. එතකොට ඒ සිහිය පිහිටියා නම් නිතරම අනාගාමී කෙනාට සමාධිය තුළදී එයා ආයි රූප රාගය අරූප රාගය අල්ලගෙන බ්‍රහ්ම ලෝක යන්නේ නැහැනේ. එයා නිවෙනවා. එතකොට එහෙනම් ඒ සිහිය හැම වෙලෙම යාට නැහැ. අන්න ඒ නිසා මොකද වෙන්නේ? ඒක තමන්ට ඇති බව දැනගන්නවා. දැන් මගේ තියෙන මේ සිහිය ධම්මවිචය විරිය පීති පස්සට සමාධි උපේක්ඛා කුමක් එකද තියෙන්නේ? අන්න බොජ්ජංගියක්. අවබෝධ කරගෙන යන විදිහට. නැති වෙලාවේදී නැති බව දැනගන්න. හැබැයි නැති බව දැනගත්තේ කොහොමද? දැන් අපි රාගය ඇති බව දැනගත්තේ රාගය ඇති වෙලා රාගය ඇති වුණා අපි රාගය බව දැනගත්තානේ. ඒකෝ රාගය නැති බව අපිට දැනගැනීමක් ඇති වුණේ රාගය කියන කාරණා දන්න නිසානේ. ඒතකොට රාගී බව දැක්කා විරාගී බව දැක්කා. එතන බොජ්ජංග ඇති බව යාට හම්බෙච්ච තිබිච්ච නිසා නේද බොජ්ජංග නැති බවත් සිහියදී හම්බුනේ. නැත්තම් බොජ්ජංග නැති බව යාට හම්බෙනවද? මොකද බොජ්ජංග කියන කාරණාව සංකල්පයක් විතරයි. එතන බොජ්ජංග නැති බව යාට හම්බ වෙනවා බොජ්ජංග කියන කාරණාව තේරුම් ගත නිසා. එතකොට එයා මොකද උත්සාහ කරන්නේ? මේ සිහියත් එක්ක. දැන් මේක සතිපට්ඨානේ ධම්මානුපස්සනාවේ බොජ්ජංග අනුපස්සනාව. එතකොට මෙවැනි විදිහට භාවනාව කරන කෙනා ආය යමු වෙන මොකද්ද එහෙනම්? මෙන්න යෝනිසමනසිකාරය. මොකද්ද? දැන් මෙයා අයෝනිසමනසිකාර නැත්නම් අර ඊට අදාළ ප්‍රතිපදාවක් යමු නොවිච්ච නිසා උපන් බොජ්ජංගේ වැඩෙන්නේ නැහැ. නුපන් බොජ්ජංගේ උපදින්නේ නැහැ. එතන පැහැදිලි කරන්නේ අයෝනිසමනසිකාරය කියලා. ඒ අයෝනිසමනසිකාරය කුමකට සාපේක්ෂවද? ඒ දැන් තමන් ඉන්න ස්වභාවයට සාපේක්ෂව. එතනත් ලෝකයේ මෝහයේ වැඩෙන වැඩපිළිවෙලක් තියෙන්නේ. අපට අයෝනිස මනසිකාරයේ කියපු තැනදී අපට හම් වෙන රාගදේශකින් ලොකු අකුසලෙන්නේ. නමුත් මෝහයේ වැඩෙන වැඩපිළිවෙල. එතකොට ඒ වැඩපිළිවෙල නිසා උපන් බොජ්ජංගී භාවනාවෙන් වශයෙන් වැඩෙන්නේ නැහැ. නූපන් බොජ්ජංගී උපදින්නේ නැහැ. අන්න දැනගත්ත තැනදී යෝනිස මනසිකාරය කළ යුතුයි කියලා මොකද වෙන්නේ? දැන් තමාතුර බොජ්ජංගී නැති බව දැනගත්තාම එයා යෝනිසෝ මනසිකාරය කරනවා. එතකොට මොකද වෙන්නේ? අන්න උපන් බොජ්ජංගේ භාවිතා වෙනවා නේද? උපන් බොජ්ජංගේ භාවිතා වෙනවා නූපන් බොජ්ජංගේ වැඩෙනවා ඊට පස්සේ. අන්න ඒක තමයි ඒ සතිපට්ඨාන සූත්‍රයේත් එක පැහැදිලි කරන්නේ. ඊට පස්සේ සතිපට්ඨාන සූත්‍රය පැහැදිලි කරනවා මෙන්න මේ විදිහේ කරන ප්‍රතිපදාව තුල අජ්ජත් බහිද්දා සමුදයස්සංග මේ වශයෙන් දැකලා නිවීම කරාම යොමු වෙන ප්‍රතිපදාව. එතකොට අපි දන්නවා සබ්බවසූත්‍ර පැහැදිලි කරනවා භාවනාන් ප්‍රහාණය කළ යුතු ආශ්‍රයයට මේ බුද්ධංග ධර්මයන් භාවිතා කිරීම. එතකොට එහෙනම් මෙන්න මේක භාවිතා කළ යුතු දෙයක් ඊට අදාළ කාරණාවේ යෝනිසු මනසිකාරයත් එක්ක. එතකොට එහෙනම් මේ කාරණාව තුළදී අපට ගොඩක් දේවල් හිතන්න ඕනේ. තේරුම් ගන්නට මේකේ තියෙනවා අනික් සාමාන්‍ය දේවල් හිතනවා වගේ නෙමෙයි. ඉතින් ඒ නිසා තමයි මම මේ පින්වතුන් නිරන්තරයෙන්ම පැහැදිලි කරේ අපි මේ කරුණ හිතනකොට අපි හැම වෙලෙම බලන්නට ඕනේ බුදුරන් වහන්සේ කියලා දුන්න විදිහට. එතකොට තමයි අපට මේක හිතන්න පෙළඹෙන්නේ. අහං මම දන්නේ නැහැ. භාග්‍යතුන් වහන්සේ දන්නවා කියන පදනමට යොමු වෙලා ඒ ශ්‍රද්ධාවට යොමු වෙලා බලනකොට අපට හම් වෙනවා අපේ කෝණයට නොතේරෙන අපේ කෝණයට නොහැටෙන හැබැයි බුදුරණවහන්සේ විස්තර කරපු කාරණාවක්. අන්න සද්ධා පාදක වෙන්නේ අන්න එතනදී. එතකොටයි අපිට හිතන්න ඕන කාරණාවක් යෝනිසව මනසිකාලය කර යුතු දෙයක් සද්ධර්ම ශ්‍රවණයේදී ලැබිලා තියෙන්නේ. එතකොට මෙන්න මෙතන මේ බොජ්ජංග පිළිබඳව බුදුරජාණන් වහන්සේ මෙන්න මේ විදිහට පැහැදිලි කරනවා යෝනිසෝ මනසිකාරය තමයි උපන් බොජ්ජංගේ භාවිතා වෙනවත් නූපන් බොජ්ජංගේ උපදිනවත් හේතු වෙන්නේ. මේ පිළිමතුන්ට මේක යම් පමණකට තේරෙන්න ඇති කියලා මම විශ්වාස කරනවා. තේරුම් නැත්නම් අපි පස්සේ ආය ධර්ම සාකච්ඡාවක් විදිහට සාකච්ඡා කරමු. ඊළඟට බුදුරණවහන්සේ පැහැදිලි කරනවා අපමත්තිකා ඒසා වික්‍රේ පරිහානි අදිදං ඥාති පරිහානි හේතං පති පතිකිට්ඨම් වික්‍රේ පරිහානි තං අදිදං පඤ්ඤා පරිහානිත මහණෙනි යම් කිසි කෙනෙකුට ඥාති පරිහානියක් සිදු වෙනවා නම් ඒක අල්ප මාත්‍ර පිරිහීමක්. නමුත් යම් කිසි කෙනෙකුට ප්‍රඥා පරිහානියක් පිරිනවනවා නම් ඒ පිරිහීම නම් ඊටාම ලොකු එකක්. ඥාති පරිහානියක් කියන්නේ මොකද්ද? එතකොට කියන්නේ අපේ ඥාතියන් පියලා යනවනම්, විනාශලා යනවනම්, මැරලා යනවනම් ඒක පුංචි නැතිවීම. නමුත් කෙනෙකුගේ ප්‍රඥාන තියෙනවනම් අන්න ඒක විශාල නැතිවීම. ඊළඟ බුදුරණවහන්සේ කියන්නේ ප්‍රඥාව නිස්සාවට යන්නේ නැත්තම් කියන කාරණාව කියන්නේ ප්‍රඥාවකට යමු වෙන්නේ නැත්තම්. ඊළඟ කාරණාවදි පැහැදිලි කරනවා යම් කිසි කෙනෙකුගේ වැඩිමක් තියෙන තැනදී ඥාති වර්ධනයක් නම් තියෙන්නේ ඒ ඥාති වර්ධනයේ ඥාතියින් වැඩිවීම කියන කාරණාව පුංචි වර්ධනය වීම. නමුත් යම් කිසි කෙනෙකුගේ ප්‍රඥාව වර්ධනය වෙනවා නම් ඒක තමයි විශාල වර්ධනය. බුදුරණවහන්සේ පැහැදිලි කරන පඤ්ඤා උද්ධියා වඩ්ඩමානස් මාති එවං හිවෝ භික්ඛවේ සික්කිතබ්බත් මහණෙනි නුඹලා මෙන්න මේ සඳහා හික්මෙන්නට ඕන මේ ප්‍රඥා වර්ධනය වීම සඳහායි හික්ම වෙන්නට ඕන. ඒක තමයි අග්‍ර වෙන්නේ. අරක හීනයි බුද්ධි අතර මේ මේ මේ ඥාතිංගේ වෘද්ධිය ප්‍රඥා වෘද්ධියත් එක්ක බලනකොට ප්‍රඥා වෘද්ධිය තමයි අග්‍රම වෘද්ධිය. ඉතින් බලන්න අපේ ජීවිතයේ බුදුරණන් වහන්සේ කියපු කාරණාවට කොච්චර පැත්තකට යමු වෙනවද? දැන් අපි දන්නවනේ අපේ ලෝකේ අපි හැම දෙයකම අපට ලැබෙන දේවල් අතර ගන්නකොට අපිට මේ ලැබෙන දේවල් එක්කනේ අපි සතුටු වෙමු තියෙන්නේ. නමුත් එහෙනම් මේ ලැබෙන දේ හරිම අල්ප දෙයක් කරන බුදුරණන් වහන්සේ පැහැදිලි කරන්නේ. ලැබෙන දේවල් අතර අග්‍රම දේ හැටියට බලන්න ප්‍රඥාවට තනක් දෙන හැටි. ඒ මේ ප්‍රඥාවට තනක් දෙන්න හේතුව ඒ වැටහීම කියන කාරණාව මේ ලෝකෙ පින්වතුනි සල්ලි වලට ගන්න බෑ. මේ ලෝකේ කිසි දෙයකට ගන්න බෑ. සසර ගියා කියලා ගන්න බෑ. ඔච්චර මොන ප්‍රතිපදා කරා කියලා ගන්න බෑ. ඒ වැටහීම කියන කාරණාව ගන්න අපට පින්වතුනි සසරේ අපි මේ විදිහට චින්තනය යොමු කරලා ඒ ධර්මයේ ඇසීමත් එක්ක ලැබෙන දෙයක් විතරයි. වෙන කිසි දෙයකින් ලැබෙන්නේ නැහැ. ඒකයි ඒ ලැබීම අග්‍ර වෙන්නේ. ඊළඟ බුදුරණවහන්සේ පැහැදිලි කරනවා මහණෙනි මේ භෝග පරිහානිය කියන එක ඊටාම සුළු දෙයක් මේ භෝග පරිහානිය කියන එක මහා අල්පපාත වූ දෙයක් ප්‍රඥාව පරිහානියත් එක්ක බලනකොට ඒ නිසා ප්‍රඥාව පරිහානිය තමයි ඒක තමයි භයානකම කාරණාව ඊළඟට බුදුරණවහන්සේ පැහැදිලි කරනවා මහණෙනි මේ භෝග වෘද්ධිය කියන එක නැත්නම් භෝග භවභෝග සම්පත් වැඩි වීම කියන එක ඒක පුංචි වර්ධනයක් ලෝකයේත් එක වර්ණකොට ඒ තමයි ප්‍රඥා වර්ධනයත් එක බලනකොට ප්‍රඥා වර්ධනය කියලා ප්‍රඥාව කතා කරනකොට පින්වතුනි භෝග ඇති බව නැති බව ඥාති ඇති බව නැති බව කියන මේ ලෝකයේ සියලු දේවල්ම සකස් වෙච්ච දියා බව හම් වෙනකොට ඒ දෙයට කොහොමනම් හම් වෙන්නද වෘද්ධිය හොඳ බව ඒ දේ පිරිහීම දුකක් බව කොහොමනම් ලැබෙන්නද ඇයි මේ සියලු දේවල් මොකද්ද දුක්ඛේ අඥානං සමුදය නිරෝධේ මග්ගේ අඥානං කම නිසා ලෝකයේ ඇති දෙයක් බවනේ හම්බෙලා තියෙන්නේ ඉතින් ලෝකයේ අතිරයක් බව යාට කොහොමනම් හම් වෙන්නද මේ ප්‍රඥා වෘද්ධියත් එක්ක. ප්‍රඥා වෘද්ධියත් එක්ක දකිනකොට ඒ සියල්ලක්ම ලෝකේ පුංචි දෙයක් නේ. අන්න බුදුරණවහන්සේ ඒකයි මෙතන පැහැදිලි. හැබැයි මේ කාරණා අපිට තේරුම් ගන්න කොච්චර ප්‍රඥාවකට යොමු වෙන්නට ඕනද? නැත්නම් අයි ප්‍රඥාව කියන වචනේට විතරක් සීමා වෙලා බෑ. ඒක ප්‍රඥාව කියන්නේ අපි දන්නවා දැන් ලෝකේ ලෝකෙ පැත්තෙන් ප්‍රඥාව ගත්තා අපි දන්නවා මේ ඉගෙන ගන්න පුළුවන් බව හිතන්න පුළුවන් බව. දැන් එතකොට එහෙම බැලුවොත් එහෙම සමහර මෝඩ කට්ටිය ඉන්න පුළුවන් විශාල ධනයක් තියෙනවා. එතකොට ඉතින් යාලා හොඳයි නේ මට හොඳට සියලු පරිභෝග සම්පත් සියල්ලම තියෙනවනේ. ඒ ඒ අපි ලෝකයෙන් දකින. නමුත් ප්‍රඥාව කියලා කියන්නේ එතනින් එහා ගියපු දෙයක්. මේ ලෝකෙ විනෝදේ දකින්න පැත්ත. එතකොට එතනත් එක බලනකොට මේ හිඟන මිනිස්සෙක් ඉන්නවනම් ප්‍රඥාවෙන් අර විශාල ධනයක් තියෙන රජ කෙනෙක්ට වඩා එයාගේ පුදුම ආධ්‍යාත්මය තුළ දියුණුවක් තියෙනවා. ඉතින් අනේ නිසා මේ ප්‍රඥා වෘද්ධිය කියන කාරණාව කතා කරනකොට මේක අපි සාමාන්‍ය හිතන එකට එහා ගියපු කාරණාවක්. ඊළඟ බුදුරණවහන්සේ පැහැදිලි කරනවා මානෙනි මේ ප්‍රඥාව මේ භෝග වෘත්තිය අල්ප එකක් කියනවා. ඒ වගේම මේ අපමත්තික ආයසාබික්කේ පරිහන අදිදම් යස යස යසස කියන්නේ කීර්තිය මේ කීර්තිය පිරිහීම කියන එක අල්ප පිරිහීමක් කියනවා. යමක කීර්තිය පිරිහුණා කියන කාරණාව අල්ප පිරිහීමක් කියනවා. මොකකට සාපේක්ෂව ප්‍රඥාවට සාපේක්ෂව යමකගේ කීර්තිය වැඩිනවා කියන එක අල්ප වැඩිවීමක් කියනවා. මොකකට සාපේක්ෂද? ප්‍රඥාවකට සාපේක්ෂව ඉතින් මේ කාරණාව අපි මේ මනිනකොට හොඳට බලන්නට ඕනේ. මේ කියව කාරණා එක ප්‍රඥාව කියන තැනදී අපි දන්නව නේද? අටලෝ දහම. අටලෝ දහම තුන ලාභ, අලාභ, යස, ආයස, නිന്ദා, ප්‍රශංසා, සැප දුක කියන මේ සියලු දේවල්ම ඒ සියලු දේවල්ම එක විදියෙන්නේ දකින්නේ. ඉතින් එක විදියට දකින්න දෙයක් ප්‍රඥාව. ඉතින් ප්‍රඥාවට සාපේක්ෂව මේක ඇත්තටම ඒ වෘද්ධිය සහ ඒ පිරිහි මනින්න බැරි වෙනවා. ප්‍රඥාව කියලා කියන්නේ මේ මහා පුතු වෙනවා. මේ මේ කරුණ වැලිකටයකට සීමා කරන්න බැරි තරමට ඊටාම අල්ප දෙයක් ඒ පිරිහීමක් ඒ වෘද්ධියක් කියන කාරණාව. මොකද මේ සියල්ලක්ම තියෙන්නේ අඥානකම කියන පදනමත් එක්ක. ඒ නිසා බුදුරණවහන්සේ කියනවා ඒ විදිහට හික්මෙන්න කියලා. ඊළඟ බුදුරණවහන්සේ පැහැදිලි කරනවා නාහ භික්ඛයන්යන් එක ධම්මපි සමනපස්සාමි යෝ ඒවා මහතාය අනත්තාය සංවත්තති යතේ ධම්මිකේ පමාදෝ පමාදෝ භික්ඛේ මහතාය අනත්තාය සංවත්තනි මහණෙනි මේ ප්‍රමාදය කියන කාරණා මහත් වූ අනර්ථයක් වෙනස පවතින දෙයක්. ප්‍රමාදය. ප්‍රමාද වර්ගයේ තියෙන්නේ ප්‍රමාදය කියන කාරණා මොකද්ද? මහත් වූ අනර්ථයක්. ඇයි ප්‍රමාදය නිසානේ දැන් ප්‍රමාද මුද්‍රණහස අදිත සූත්‍රය පැහැදිලි කරනවා වේවිච්ඡා ප්‍රමාදානම් පකාසති මේ මසුරු භාවය ප්‍රමාදයක් කියන මේ ලෝකයට මේක ප්‍රකට නැති මේ සත්‍ය භාවය ප්‍රකට නැති මේ දුකක් බව ප්‍රකට නැති අවිද්‍යාව මසිච්ච බව ප්‍රකට නැති විවිච්ඡා ප්‍රමාදානම් පකාසති එහෙනම් මේ ප්‍රමාදය කියන කාරණාව තමයි අනර්ථය පිණිස පවතින වෙන එකතු දෙයක්වත් දකින්නේ නැහැ කියන. නාභික්ඛයන්යන් එක ධම්මම්පි සමනපස්සම් යෝ ඒවා මහතෝ අත්තාය සංවදති ධම්භික්ඛේ අපමාදෝ අපමාද භික්ඛේ මහතෝ අත්තාය සංවදති අප්‍රමාදය කියනවා මහත් වූ අර්ථය පිණිස පවතින දේ. ධාතු විභංග සූත්‍රයේ බුදුරණන් වහන්සේ පැහැදිලි කරන අප්‍රමාදී වෙන්න කියන ප්‍රඥාවෙන් ප්‍රඥාවෙන් අප්‍රමාදන හැටි විග්‍රහ කරන නිවීම දක්වා. එතකොට මේ අප්‍රමාදය කියලා කියන්නේ පින්වතුනි මොකද්ද? අප්‍රමාදය කියලා කියන්නේ මේ සම්පූර්ණයෙන්ම මේ හැම වෙලෙම කුසල අකුසල කියන පැත්තෙන් බලනකොට රාග දේශ මෝහ කියන පැත්තෙන් බලනකොට රාග දේශ මෝහ කියන කරුණු තුනම ප්‍රහාණය පිණිස එහෙනම් සත්‍යයට යොමු වෙන තැන තමයි අප්‍රමාදය කියලා කියන්නේ. අපි මේ හැම එකක් එක්කම කල්පනා කරන්න ඕනේ. අපිට දැන් අද ගොඩක් වෙලා සීලයක් රකිනකොට අපිට යම් කුසලයක් ප්‍රහාණය වෙනවානේ. අපි එතනින් හිතුවට අපේ එතනින් තව කොච්චර දේවල් අපිට දුර වෙන තියෙනවද කියලා කල්පනා කරන්නේ. අපි සමාජයක් කරනකොට අපිට යම් දෙයක් දුරු වෙනවා. නමුත් තව එතනින් එහාට අපිට මේ සත්‍ය දකිනකොට මෝහයත් එක්ක කොච්චර දෙයක් අපිට දුරු කරගන්න තියෙනවද? අන්න ඒකයි බුදුරණවහන්සේගේ ධර්මයේ තුලින් විතරයි පින්වතුනි මේ සියල්ලක්ම හම්බ වෙන්නේ. වෙන ලෝක කිසිම ප්‍රතිපදාවකින් මේ ඔක්කොම හම්බ වෙන්නේ නැහැ. හැබැයි අනිත් ප්‍රතිපදාවලදී යම් කිසි දෙයක් හම්බ වෙනවා. හැබැයි ඒක තියෙන්නේ తాවකාලික දෙයක් විතරයි. බුදුරණවහන්සේගේ ධර්මය අසන්නට මුණ තියන්නේ ඒකයි. ඒකයි බුදුරණවහන්සේ පැහැදිලි කරන්නේ මේ ධර්මයේ තියෙන්නේ කල්යාණ මිත්‍රය මතම කියලා. වෙන දෙයක් මත නෙමෙයි. අන්න ධර්මයේ ඇසීම මතමයි මේ මේ ශාසනය තියෙන්නේ නුවණ වැඩෙන්නේ. ඒ නිසා තමයි පින්වතුනි මෙන්න මේ අර්ථයේ පිණිස අපට මේ යම් මහත් අර්ථයක් වෙනවා අප්‍රමාදයත් එක්ක. නාහම්බික්කයන් එක ධම්ම අපි සමනපස්සම් යම් ය මහතවා මහතෝ අනත් ආය සංවත් <coughs> ඇතේ ඉඳන් කෝසජ්ජ මේ කුසීත භාවය කියන එක මහත් වූ අනර්ථයේ පිණිස පවතිනවා කියනවා. කුසීත භාවය කියන්නේ කම්මැලිකම. කම්මැලි කෙනාට මොකද වෙන්නේ? කම්මැලි කෙනා ධර්මය අහන්න කැමතිත් නැහැ, විවිධ කරන්න කැමතිත් නැහැ, නුවණින් හිතන්න කැමතිත් නැහැ. ඉතින් අර්ථයක් වෙන්නේ ඊළඟ බුදුරණවහන්සේ පැහැදිලි කරන විරියාරම්භ, විරියාරම්භ ආරම්භ විරිය තියෙන කෙනාට එයා කුසල ධර්මයන් කෙරෙහි ක්‍රමානුකූලව විරිය පටන් ගන්නකොට මෙන්න මේක මහත් වූ අර්ථයක් වෙනස පවතිනවා. ඊළඟ බුදුරණවහන්සේ පැහැදිලි කරනවා මහත් වූ අනර්ථයක් වෙනස පවතිනවා මොකද්ද? මහිච්ඡතාව, මසුරු භාවයේ. කලින් අර නූපන් අකුසලයන් උපදීම, උපන් කුසලයන් පිරිහීම කියන කරුණ ටික විග්‍රහ කරේ. අන්න ඒ වගේ මෙතන පැහැදිලි කරනවා අනර්ථයේ වෙනස පවතිනවා මහිච්ඡතාවයේ අර්ථයේ වෙනස පවතිනවා අල්පේච්ඡතාවයේ. මහත් අර්ථයක් වෙනස පවතිනවා අල්පේච්ඡ භාවයේ. ඊළඟට අනර්ථයේ වෙනස පවතිනවා අසන්තුෂ්ඨ භාවය. අර්ථයේ වෙනස පවතිනවා සන්තුෂ්ඨ භාවය. අර කලින් විග්‍රහ කරපු කාරණාවෙම අකුසලයන් වර්ධනීය කුසලයන් පිරීම නැත්නම් ඊළඟට අකුසලයන් පිරීම කුසලයන් වර්ධනය කියන මේ දෙපැත්ත විදිහට තමයි අර්ථය අනර්ථය හැටියට මේ කරුණු ටික විග්‍රහ කරන්නේ. ඊළඟ විග්‍රහ කරනවා අයෝනිසෝ මනසිකාර්යය මහත් වූ අනර්ථයේ පිණිස පවතිනවා යෝනිසෝ මනසිකාර්යය මහත් වූ අර්ථයේ පිණිස පවතිනවා. ඊළඟට අසම්පජන්ණීය මහත් වූ අනර්ථයේ පිණිස පවතිනවා. සම්පජන්ණීය මහත් වූ අර්ථයේ පිණිස පවතිනවා. එයයි බුදුරණන් වහන්සේ පැහැදිලි කරන පාප මිත්‍ර සේවනීය මහත් වූ අනර්ථයේ පිණිස පවතිනවා. කල්යාණ මිත්‍ර සේවනීය මහත් වූ අර්ථයේ පිණිස පවතිනවා. ඊළඟ බුදුරණන් වහන්සේ පැහැදිලි කරනවා නාඹිකයන්යයක ධම්මම සමනුපස්සාමි යෝ එව මහතාය අනත්තාය සංවචතේ ධම් භික්කවේ අනනියෝගෝ අකුසලානන්දම් අනියෝගෝ අකුසලානන් ධම්මාන අනනියෝග කුසලානන් ධම්මාන. ඒ කියන්නේ අකුසල ධර්මයන්ගේ යෙදීමත් කුසල ධර්මයන්ගේ නොයෙදීමත් මහත් වූ අනර්ථයක් පිණිස පවතිනවා. අකුසල ධර්මයන්ගේ නොයෙදීමත් කුසල ධර්මයන්ගේ යෙදීමත් මහත් වූ අර්ථයක් වෙනස පවතිනවා කියලා බුදුරණවහන්සේ පැහැදිලි කරනවා. ඊළඟ බුදුරණවහන්සේ ඊළඟ වර්ගයේ අජ්ජත්තික වර්ගයේදී පැහැදිලි කරනවා අජ්ජත්තිකම් වික්කවේ අංග අංගන්ති කරිත්වාන අඤ්ඤං ඒකංගම්පි සමනුපස්සාමි යං ඒවා මහතෝ අනත්තාය සංවත්තති අත ඉදම් වික්කේ පමාදෝ පමාදෝ වික්කේ මහතෝ අනත්තාය සංවත්තති ආධ්‍යාත්මික අංගාතර මේ ප්‍රමාදය කියනවා මහත් වූ අනර්ථය පිණිස පවතින්නේ. ඒතකොට ප්‍රමාද බව බාහිර කෙනෙක් නිසා නෙමෙයි තියෙන්නේ. තමාගේ අංගයක් හැටියට. අන්න ඒකයි බුදුන් වහන්සේ ආධ්‍යාත්මික අංගයක් හිට පැහැදිලි කරන්නේ. ඒ වගේම ආධ්‍යාත්මික අංගයක් හැටියට තමයි තියෙන්නේ අප්‍රමාදය. අන්න ඒක මහත් වූ අර්ථයක් පිණිස පවතිනවා. ඊළඟ බුදුරණන් වහන්සේ පැහැදිලි කරනවා අජ්ජත්තම් වික්‍රේ අංගං අංගාන්ත කරිත්වාන අඤ්ඤං ඒකංගේ සමනපස්සාම යං යම් මහතවනත්තායි සංහදිදම් බික්කේ කෝසජ්ජං කුසීත භාවයේ කියන කාරණාව තියෙන්නේ කොහෙද? තමාගේ ආධ්‍යාත්මිකංගයක් හැටියට මෙන්න මේකම මහත් වූ අනර්ථය පිණිස පවතිනවා. විරියාරම්භය කියන කාරණාවත් තමන්ගේ ඇතුළේ අංගයක් හැටියට තියෙන්නේ. අන්න ඒක හේතු වෙනවා කුමකටද? මහත් වූ අර්ථයක් පිණිස. ඊළඟට ආධ්‍යාත්මික අංගයක් හැටියට බලනකොට මේ මසුරු භාවය මසුරු භාවයේ සමාදුල හටගන්නේ මෙන්න මේක මහත් වූ අනර්ථයේ පිණිස පවතිනවා ආධ්‍යාත්මික අංගයක් හැටියට තම පවතින්නේ මේ අල්පේචිතාවය ඒක කොමකටද හේතු වන්නේ මහත් වූ අර්ථයක් පිණිස එවැගේම ආධ්‍යාත්මික අංගයක් හැටියට තමයි තියෙන අසන්තුෂ්ඨ භාවය ලදදී සතුට නොවීම ඒක මහත් වූ අනර්ථයේ පිණිස පවතිනවා ඒ වගේම ආධ්‍යාත්මික අංගයක් හැටියට පවතින ලදදී සතුට වීම කියන එක මේක මහත් වූ අර්ථයේ පිණිස පවතිනවා අයෝනිසෝ මනසිකාරය කියන කාරණාව අන්න ආධ්‍යාත්මික අංගයක්. ඒතර මේ ආධ්‍යාත්මික අංගය මහත් වූ අනත් නිසායි පවතින්නේ. යෝනිසෝ මනසිකාරය කියන එක ආධ්‍යාත්මික අංගයක්. මෙන්න මේක මහත් වූ අර්ථයේ පිණිස පවතිනවා. ඊළඟ බුදුරණවහන්සේ පැහැදිලි කරනවා අසම්පජඤ්ඤය කියන එක ආධ්‍යාත්මික අංගයක්. මෙන්න මේක මහත් වූ අනර්ථයේ පිණිස පවතිනවා. සම්පජඤ්ඤය කියන එක ආධ්‍යාත්මික අංගයක්. මේක මහත් වූ අර්ථයේ පිණිස පවතිනවා. ඊළඟ බුදුරණවහන්සේ බාහිර අංග පැහැදිලි කරනවා. බාහිරම් භික්ඛවේ අංගාන්ත කරිත්වාන අඤ්ඤං ඒකං සමනුපස්සාම යං එවං මහතු අනත්තාය සංවතති දම් භික්ඛවේ පාපමිත්තතා පාපමිත්තතා භික්ඛවේ මහතු අනත්තාය සංවතති බාහිර අංගයක් කියන මොකද්ද පාපමිත්‍ර සේවනය පාපමිත්‍ර සේවනය කියන කාරණාව කුමක් සඳහාද මහතු අනර්ථයක් විසම් පවතිනවා කියනවා එවැගේම බාහිර අංගයක් වන මේ කල්යාණ මිත්‍ර සේවනය බාහිරංගයක් වෙච්ච කල්යාණ මිත්‍ර සේවනයේ මහත් වූ අර්ථයක් වෙනස පවතිනවා. ඊළඟට බුදුරණන් වහන්සේ පැහැදිලි කරනවා අජ්ජත්තිකං වික්කවේ අංගාන්ති කරිත්වාන අඤ්ඤං ඒකංගේ සමුනපස්සාන. දැන් බලන්න මේ කලින් අර නූපන්න කුසල උපදීම උපන්න කුසල ප්‍රහාණය සහ ඊළඟට මහත් වූ අනර්ථයේ අර්ථය කියන කරුණු ටිකමයි මේ පැහැදිලි කරන්නේ. ඒ මෙතන පැහැදිලි කරනවා මොකද්ද? අජ්ජත් සහ බහිද්ධාවෙන් කරලා. ඒතකොට අනිත් සියලුම දේවල් අජ්ජත් බහිද්ධාවනේ මොකද්ද? පාප මිත්‍ර සේවනියත් කල්යාණ මිත්‍ර සේවනයක් කියන කාරණාව. ඊළඟ ආධ්‍යාත්මික අංගයක් හැටියට දකිනවා මොකද්ද? අකුසල ධර්මයන්ගේ යෙදීම කුසල ධර්මයන්ගේ නොයෙදීම මහත් වූ අනර්ථයේ පිණිස ආධ්‍යාත්මික අංගයක් හැටියට දකිනවා මොකද්ද? කුසල ධර්මයන්ගේ යෙදීම අකුසල ධර්මයන්ගේ නොයෙදීම මහත් වූ වර්ථයක් පිණිස පවතින. ඊළඟ බුදුරණවහන්සේ පැහැදිලි කරනවා නාභික්ඛ ඥාන එක ධම්මං පරිසමනුපස්සාමි යෝ එවං සද්ධම්මස්ස සම්මෝසාය අනන්තර 10 සංවච සිදම්බිත්තේ පමාදෝ පමාදාය වික්‍රේ මහණෙනි මේ ප්‍රමාදය හේතු වෙනවා කොමකටද සද්ධර්මයේ පිරිහීමට අතුරුදහන් වීමට වැසීමට කොමකටද කොමද්ද හේතු වන්නේ ප්‍රමාදය. ඒතර බලන්න එනම් මෙතන ධර්මයේ අතුරුදහන් වෙන්න ප්‍රමාදය හේතු වෙනවා කියනවා. ඒතර මෙතනින් මොකද්ද ගම්ම්‍ය වෙන්නේ? පින්වතුනි මේ ධර්මය කියලා කියන්නේ අර වචන ටිකක් විතරක් නෙමෙයි. මොකද වචන ටිකෙන් අපිට පුළුවන් විවිධ අර්ථ ගන්න. තේර සූත්‍රය බුදුරණන් වහන්සේ පැහැදිලි කරන අංගුත්තර නිකායේ පංචක නිපාතයේදී පාරමිත්‍රායි කල්යාණ මිත්‍රයන් නෝන තියෙන කෙනයි මෝඩ කෙනයි. දෙන්නම අහනවා සද්ධර්ම ශ්‍රවණී. බුදුරණන් වහන්සේගේ ධර්මය අහනවා. දෙන්නම බුදුරණන් වහන්සේ ධර්මය අහලා සුතා ධාරණය කරගන්නවා බුදුරණන් වහන්සේගේ ධර්මයේම දෙන්නම. දෙන්නම බුදුරණන් වහන්සේ ධර්මයේ ධාරණය කරනකන් ඒක කටපාඩම් කරගන්නවා වචනා පරිසිතා. දෙන්නම බුදුරණන් වහන්සේ ධර්මයේ ධාරණය කරගෙන මනසින් කල්පනා කරනවා. හැබැයි එකිනෙකට හම්බ වෙනවා බුදුරන් වහන්සේගේ ධර්මයට එක්ක කියපු කාරණාවේ අර්ථය. අනිත් කෙනාට හම්බ වෙනවා ප්‍රඥා නැති කෙනාට මොකද්ද? තමන්ගේ කෝණෙන් අර්ථය. එතකොට තමන්ගේ කෝණෙන් අර්ථය හම්බෙච්ච කෙනා වැරදි දේ කියලා සමාදම් කරනවා බොහෝ අයට අනර්ථය වෙනස යොමු කරනවා. බුදුරන් වහන්සේගේ ධර්මයේ තුලින් මේක අහුවෙච්ච කෙනාට ඒ ධර්මයේ විශ්මතු කරලා පෙන්න බොහෝ කෙනාට බොහෝ අයට අර්ථය වෙනස පවතිනවා කියලා බුදුරන් වහන්සේ දේශනාවේ පැහැදිලි කරනවා. එතකොට එහෙනම් ඒ වචනේමයි ඉගෙන ගන්නෙ. ඒ වචනේමයි සජ්ජායනා කරන්නේ. ඒකමයි පාඩම් කරගන්නේ. ඒක අනුමයි ඉවසන්නේ. තේරෙන්නේ කොමකට අනුමද? නුවණ තියෙන කෙනාට ධර්මයත් එක්ක තේරෙනවා. මෝඩ කෙනාට තමන්ගේ රාමුවත් එක්ක තේරෙනවා. අන්න වෙනස. එහෙනම් මේ ධර්මයේ අතුරුදහන් වෙන්න හේතුවක් තමයි ප්‍රමාදය. ඇයි නුවණ තියෙන කෙනා මේ නුවණින් යුක්තව ධර්මයේ හැසිරෙන්නේ නැතිනම් එයාට මේ ධර්මය අර පෙන්වලා දුන්න අර්ථයට හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා මොකද වෙන්නේ? අර්ථය හම්බෙන්නේ නැති නිසා ඒක ධර්මයේ කියලා ධර්මයේ කියන කාරණාව පවතින හේතුවක් වෙන්නේ නැහැ. අයි ධර්මයේ සම්පූර්ණයෙන් පවතින්නට නම් මේ සියල්ලක් පවතින්නට ඕනේ. අහව වචන ටිකේ ආකාරයෙන් දැනගන්නට ඕනේ. ඒකේ අර්ථය තේරෙන්නට ඕනේ. ඒකේ ප්‍රායෝගිකත්වය තමන්ට තේරෙන්නට ඕනේ. මෙන්න මේ සියල්ලක්ම වැටහෙන්නට ඕනේ. හැබැයි අහපු දේ පාදක කරගෙන. එහෙනම් ප්‍රමාද වීම තුලින් එයාට අර අහපු දේ තුල අර්ථය හම්බෙන්නේ නැහැ. එතකොට මේ අහපු දේ තුල වචනේ පින්වතුනි අර්ථය තේරුම් ගන්න ප්‍රමාද වීම බාධාවක් සහ අප්‍රමාදත්වයෙන් හම්බෙනවා කියන කාරණාවේදී අපි වචන දෙක කැඩුවා කියන කාරණාවට ප්‍රමාද අප්‍රමාද බව අදාළද? දැන් අපි හිතමු අහපු ධර්මයේ වචන ටික අපි කඩනවා කියලා අකුරු ටික එහෙම කර කර බෙද බෙද ඒක අපිට ඉගෙන ගන්න ඉගෙන ගන්න දෙයක්ම නේක. තවත් කැඩිල්ලක් විතරයි. ප්‍රමාද අප්‍රමාද කියන කාරණාවේදී අප්‍රමාද වෙනවා කියන්නේ මොකද්ද? කුසල ධර්මයන් දියුණු කර ගැනීමට. ඒ කියන්නේ දැන් අප්‍රමාදින හැට බුදුරණාහි ධාතු බංග සූත්‍රය පැහැදිලි කරනවා මේ කල යුතු වැඩපිළිවෙලක්. පුරුදු කල යුතු වැඩපිළිවෙලක්. මෙහෙ යුතු වැඩපිළිවෙලක්. නැතුව මේ ඉගෙනගත්ත දේ බෙදලා බලන එකක් නෙමෙයි. ඉගෙනගත්ත දේ වචන කරලා බලන එකක් නෙමෙයි. කල යුතු වැඩක්. ආධ්‍යාත්මික අංගයක්. ආධ්‍යාත්මික අංගයක් වැඩිවීමක්. එතකොට බාහිර තියෙන දෙයක් විශ්ලේෂණය කිරීමන්නේ මේක බාහිර දෙයක් නේ. දැන් පරතෝ ගෝසෝ කියන්නේ බාහිරින් අහන දෙයක්. ආධ්‍යාත්මික අංගය තමයි ප්‍රමාදේ අප්‍රමාදේ කියන එක. කෝසජ්ජේ විරියාරම්භය කියන එක. අප්‍රමා ඒක ආධ්‍යාත්මික අංගයක්. ආධ්‍යාත්මයේ තුල වැඩි යුතු දෙයක් නිසා තමයි ධර්මයේ අතුරුදහන් වීම සහ ධර්මයේ වැඩිම තියෙන්නේ. බාහිර කාරණාව කොච්චර බෙදලා කොටස් කරලා අපි මේ දෙයක් හරි ඉගෙන ගත්තා කියලා එතන ප්‍රමාද අප්‍රමාද බවක් හම්බෙලා නැහැ පින්වතුනි. එහෙනම් බලන්න මේ කරුණ අහනකොට අපට තේරෙන්නේ නැද්ද? බුදුරන් වහන්සේගේ ධර්මයේ තේරුම් ගන්න අපට අහපු කාරණාව තුළ ආධ්‍යාත්මික අංගයන යෝනිස මනසිකාරය අවශ්‍යයිද නැද්ද? ඒක අවශ්‍යමයි. එහෙම නැතුනොත් එහෙම අඥානය කරන වැඩපිළිවෙලක් නේද කරන්නේ? වචන ටිකක් කඩ කඩා බලන එකක් විතරනේ කරන්නේ. වචන හරඹයක් විතරයි කරන්නේ. මොකද මේ ධර්මයේ තේරුම් ගැනීම කියන්නේ ආධ්‍යාත්මික අංගයක් වර්ධනීමත් එක්ක. අන්න බුදුරණවහන්සේ පැහැදිලි කරනවා නහම් වික්ඛඤ්ඤ එක ධම්මම්පි සමනුපස්සාමි යෝ ඒවං සද්දම්මස්ස සම්මෝසාය අනත් සාධර්මයේ අතුරුදහන් වෙන්න හේතු වෙනවා මොකද්ද ප්‍රමාදේ ඒ වගේම ධර්මය අතුරුදහන් නොවෙන්න ආරක්ෂා වෙන්න පවතින හේතුනවා මොකද්ද? අප්‍රමාදය. අප්‍රමාදය කියන කාරණාව අන්න හේතුන එහෙනම් එතනදී අපිට කුසල් අකුසල් කුසල් වැඩිවීමත් අකුසල් පිරීමත් කුසීත බව දුරු වීමත් ඉරියාරම්භ ඇතිවීමත් ප්‍රඥා වර්ධනයත් මෙන්න මේ සියලු දේවල් වැඩෙන්න වැඩෙන්නයි ධර්මයේ පවතින්නේ කියලා බුදුරණවහන්සේ පැහැදිලි කරනවා. මොකද එතකොට තමයි අර වචන ටිකෙන් දුන්න අර්ථය ප්‍රඥාව තුළින් Tamanට දැකීමක් තියෙන්නේ. එතන නිධර්මයේ තියෙන්නේ. නැත්නම් අපිට අර වචන ටික කඩ කඩ කඩ කඩ බලලා අපිට මේ ධර්මයේ විකෘතත්වයකට තමයි යොමු වෙන්න වෙන්නේ. අර ආධ්‍යාත්මික අංගය වැඩෙන්නේ නැති නිසා. එහෙනම් ආධ්‍යාත්මික අංග වැඩිමත් එක්කමයි මේ ධර්මය පවතීමට හේතු වන්නේ. නාමිකයන් එක ධම්මම් අපි සමනපස්සම් යම් යම් සද්දම්ම සම්මෝසය අනන්ත දහය සංවත් යති ධම්මිකේ කෝසජ කුසීත භාවය ධර්මය අතුරුදහන් වෙන්න හේතු වෙනවා. විරියාරම්භත්වයේ ධර්මයේ පවතින්න හේතු වෙනවා. ඊළඟට අල්පේ මහීචිතාවයේ ධර්මයේ අතුරුදහන් වෙන්න හේතු වෙනවා. අල්පේචිතාවයේ ධර්මයේ පවතින්න හේතු වෙනවා. සන්තුෂ්ඨිතාවයේ ධර්මයේ පවතින්න හේතු වෙනවා. අසන්තුෂ්ඨිතාවයේ ධර්මයේ අතුරුදහන් වෙන්න හේතු වෙනවා. අයෝනිස මනසිකාරයේ ධර්මයේ අතුරුදහන් වෙන්න හේතු වෙනවා. යෝනිස මනසිකාරයේ ධර්මයේ පවතින්න හේතු වෙනවා. ඒ වගේම තමයි කල්යාණ මිත්‍රයා ධර්මයේ පවතින හේතු වෙනවා පාප මිත්‍රයා ධර්මයේ අතුරුදහන් වෙන්න හේතු වෙනවා එතකොට බලන්න අර පාප මිත්‍රයා කියලා බුදුරණවහන්සේ පැහැදිලි කරේ දැන් අපි දැන් අපිට දැන් පාපමිත්‍යා කියලා මතක් වෙන්නෙම රාගය, ද්වේෂය අවසන කරන විතරයි. අපිට මෝහය අවසන කරන මතක් වෙන්නේ නෑ නේද? ගොඩක් වෙලාවට අපි අපිට ඒක හම්බ වෙනවා අඩුයි. මෝහය කියන්නේ ධර්මයේ වැරදි විදිහට විග්‍රහ කරනවා කියන්නේ. ධර්ම විකෘති අර්ථයක් දෙනවා කියන්නේ. එතකොට දැන් අපිට රාගදේශ යම් කිසි මට්ටමකට වෙන්න පුළුවන්. එතකොට ඒ ඒ රාගදේශයත් එක්ක සාපේක්ෂව රාගදේශ දුරු වෙන්න යම් කල්යාණ මිත්‍රත්වයක් ලැබෙන්න පුළුවන්. නමුත් පින්වතුනි මෝහයත් එක්ක බලනකොට අපේ මෝහයේ වර්ධනය වීමකට නම් යොමු වෙන්නේ. එතන මෝහය නම් අකුසලයක් එක්ක බලන කල්යාණ මිත්‍රයෙක් නෙමෙයි, එතන පාප මිත්‍රයෙක්. එහෙනම් මේ ධර්මය නිවැරදිව ඉස්මතු නැත්නම් එතන අන්න පාප මිත්‍රයා ධර්මයේ අතුරුදහන් වෙන්න හේතු වෙනවා. කල්යාණ මිත්‍රයා ධර්මයේ පවතින්නට හේතු වෙනවා. ඊළඟ බුදුරණවහන්සේ පැහැදිලි කරනවා මේ යෙදිය කියන්නේ අකුසල ධර්මයන්ගේ යෙදෙනවා නම් කුසල ධර්මයන්ගේ නොයෙදෙනවා නම් මෙන්න මේක ධර්මයේ අතුරුදහන් වෙන්න හේතුවක් වෙනවා. අකුසල ධර්මයන්ගේ නොයෙදෙනවා නම් කුසල ධර්මයන්ගේ යෙදෙනවා නම් මේක මේක මෙන්න මේ කාරණාව ධර්මයේ පවතින්නට හේතු වෙනවා. ඊළඟ බුදුරණවහන්සේ පැහැදිලි කරනවා යේතේ වික්කවේ වික්කු අදම්මං ධම්මෝදි දීපේති තේ ධම්මං තේ වික්කවේ වික්කු බහුජන හිතාය බහු පටිපන්නෝ බහුජන සුඛාය බහුනෝ ජන සනත්තාය අහිතාය දුක්ඛාය දේමනුසාය බහුංචේ තේ වික්ඛවේ වික්ඛ අපුඤ්ඤං පසවති අන් සද්දම්මං අන්තරාදහපෙන්ති යම් කිසි කෙනෙක් පෙන්නනවා නම් අධර්මයේ ධර්මයේ හැටියට අධර්ම කාරණාවක් ධර්මයේ වශයෙන් පෙන්නනවා නම් ඒක බොහෝ දෙනාට අහිත අනර්ථය පිණිස පවතින දෙයක් දෙවි මිනිසුන්ට අහිත පිණිස පවතින දෙයක් බොහෝ අපුඤ්ඤ අකුසලයන් රැස් කර ගන්න දෙයක් සද්ධර්මයේ දුර වෙන දෙයක් කියනවා අධර්මයක් ධර්මයේ වශයෙන් පෙන්වනවා නම් ඉතින් පින්වතුනි මේ දේශනාව අපි තව චුට්ට විනාඩි මේ පින්වතුන්ට 15 ක ඉතර වගේ විවේකයක් දීලා අතට ටිකක් කියමු දීලා එන්න මම මෙතනම ඉන්නවා. ඉතුරු ටික විග්‍රහ කරලා පෙන්නන්නම්. මම ගොඩක් වෙලා හිටපු නිසා. හොඳයි එහෙනම් පොඩි විවේකයක් ගන්න. විනාඩි 10ක් 15ක් විතර වගේ. දැකලා හොඳයි පින්වතුනි. අපි බුදුරණවහන්සේගේ බුද්ධ වචනේ කතා කරමින් හිටියේ. ඒකදී අවසානට මම පැහැදිලි කරා අධර්මයේ ධර්මයේ වශයෙන් කියනවනම් පෙන්නනවනම් ප්‍රකාශ කරනවනම් ඒක බොහෝ අනර්ථයේ පිණිස බොහෝ ජනයාට අහිත පිණිස දෙවි මිනිසුන්ට අහිත පිණිස බොහෝ අපුඤ්ඤ කියන්නේ බොහෝ අකුසල් රැස් කරගන්න සද්ධර්මයේ අතුදහම් කරන්නට හේතු වෙනවා අධර්මය ධර්මයේ වශයෙන් කියනවනම් ඒතර පින්වතුනි එහෙනම් බලන්න අපි ධර්මයක් කතා කරන්න යන තැනදී අපේ අදහසක් අපි යොමු කරනකොට ඒ කාරණාවත් එක්ක අපට කොච්චර අකුසලයක් සිදු වෙනවද? වැරදි අධර්ම කරුණු අපි හිතමු වැරදි කරුණු ධර්මයක් හැටියට යමෙක් කියනවා නම් බුද්ධ භාෂිතයක් හැටියට කියනවා නම් වැරදි කාරණාවක් ඉස්මතු කරනවා නම් එතන කොච්චර අකුසලයක් ධර්මයේ අතුරුදහන් කිරීමක් ඒතරක් නෙමෙයි අකුසලයේ හේතු වන්නේ පින්වතුනි දැන් අපි දන්නවානේ වී ඇටයක් අපරුවොත් වීයසන ලැබෙන්නේ. අපි දානෙ දීමුත් දන් දුන්නොත් අපට ලැබෙන්නේ මොනවද? භෞතික දේවල් නේ. දානය අපට ලැබෙනවා. භෞතික දේවල්. අපි ගෞරව සත්කාර කරොත් අපි ඉහළ ගුලවල උපදිනවා. එතකොට අපි ධර්මයේ අධර්මයේ අධර්මයේ ධර්මයේ හැටියට කිව්වොත් මොකද්ද වෙන්නේ අපට අකුසලයි. ධර්මයේ ලැබෙයිද ආව? ධර්මයේ අහපව ලැබෙන්නේ නැහැ. ඊළඟ බුදුරණවහන්සේ පැහැදිලි කරන ධම්මං අධම්මං දීපේති. ධර්මයේ අධර්මයේයි කියලා කියනවා. ධර්ම කාරණාව අධර්ම වශයෙන්. එතකොට දැන් මෙහෙම කියන්න හේතු වෙන්නේ ඇයි? මෙහෙම කියන්න හේතු වෙන්නේ පින්වත්තුනි සක්කාය දිට්ඨිය පාදක කරගෙන තමන්ගේ අර්ථකථන ඔස්සේ ඉස්මතු කරලා පෙන්නනවා යෝනිසෝ මනසිකාරයේ නැහැ. අප්‍රමාදයේ නැහැ. සම්පජන්නේ නැහැ. ඊළඟට විරිය ආරම්භේ නැහැ. සන්තුෂ්ඨිතාවේ නැහැ. ඊළඟට කල්යාණ මිත්‍රතාවේ නැහැ. මෙන්න මේ කරුණ නැතිකම නිසා තමයි ওই කරුණ තියෙන්නේ. මේ කාරණානේ මේ ධර්මයේ පවතින හේතුවන්නේ. ධර්මයේ ඉස්මතු වෙන්න හේතුවන්නේ. කල්යාණ මිත්‍ර ඇසුර, ඒ වගේම සන්තුෂ්ඨතාවය, රජේ සතුට වීම, අප්‍රමාදය, සම්පජන්නේ. එතන මේ කරුණ ආධ්‍යාත්මික අංගයක් කටින් නැති වෙනකොට මොකද වෙන්නේ? අන්න අධර්මයේ ධර්මයේ වශයෙන් ඉස්මතු කරනවා ධර්මයේ අධර්මයේ වශයෙන් ඉස්මතු කරනවා බොහෝ අකුසල් රැස් කර ගන්නවා දැන් අපි හිතන්න පින්වතුනි දැන් අපට දැන් ගොඩක් වෙලාවට මේ ධර්මයේ කියන කාරණාව අපට තේරුම් ගන්න මූලිකම දේ ශ්‍රද්ධාව. ඒකයි බුදුරණවහන්සේ ශ්‍රද්ධාවම ඉස්මතු කර කර පෙන්නන්නේ. මේ ශ්‍රද්ධාව ආව තැනදී තමයි ධර්මයට යමු වීම සම්පූර්ණයෙන්ම තියෙන්නේ. ශ්‍රද්ධාවට ඇවිදින්න තමයි මේක තේරුම් ගන්න අපි යමු වෙන්නේ. එතකොට අපිට මේක නැති වෙච්ච තැනදී අපි මොකද කරන්නේ? අපට වැටෙන දේවල් ඉක්මතු කරලා පෙන්නනවා. බුදුරණවහන්සේ පෙන්වා දෙනවා පින්වතුනි සම්මා පබ්බජනීය සූත්‍රයේ ඊළඟට ගොඩක් භික්ෂුව ගැන විග්‍රහ කරන දේශනා තුළදී ඊළඟට හාලිතිකාණ සූත්‍රයේ මේ භික්ෂුවගේ ගතියක් ස්වභාවයක් නැහැ කියනවා කලහ විවාද විග්‍රහවලට ගැටෙන ගතිය. ඔබ මෙහෙම දන්නවා මම මෙහෙමයි දන්නේ දේශනාවට ගැළපෙන්නේ මේක දේශනාවට ගැළපෙනවා කිය කියා වාද කර කර ඉන්න ගතිය කාගෙන් නැද්ද? බුදුරණවහන්සේගේ ශ්‍රාවකයාගේ නෙවෙයි. එතන බුදුරණවහන්සේගේ ශ්‍රාවකයාගේ තියෙන මොකද්ද? ආධ්‍යාත්මයේ වැඩෙන ගතිය. එතකොට අර කරුණු මෙව කර කර ඒක පැහැදිලි කරලා මෙන්න බලන්න හාලිදිකාණ සූත්‍ර සංයුත්නිකායේ තුනේ ඒක ලස්සන පැහැදිලි කරනවා ඔබ ධර්මයේ දන්නේ මේ විදිහට මම දන්නවා මේක ඔබ දන්න කාරණා වැරදි මම දන්න කාරණාව හරි මෙන්න මේක යෙදෙන්නේ නැහැ කියනවා බුදුරණවහන්සේගේ ශ්‍රාවකත්වයේ තුල මොකද ශ්‍රාවකත්වයේ තුල තියෙන පින්වතුනි තරකය නෙමෙයි ශ්‍රාවකත්වයේ තුල තියෙන්නේ තමන් ඉස්මතු වීම නෙමෙයි ශ්‍රාකත්වයේ තුල තියෙන ආධ්‍යාත්මික ගුණධර්ම තමයි නිහතමානී, අල්පේච්ඡභාවය, සන්තුෂ්ටිභාවය. මෙන්න මේ ආධ්‍යාත්මික ගුණධර්ම තියෙනවා. ඒ විතරක් නෙමෙයි. ඒ ධර්මය එයා ඉස්මතු කරන්නේ තමන්ගේ දෙයක් එක්ක නෙමෙයි. බුදුරන් වහන්සේගේ ධර්මයේ මේ විදිහට තියෙන්නේ. අන්න බුදුරන් වහන්සේ වචනය ඉස්මතු කරන්නේ. එතකොට එහෙනම් අර ධර්මයේ අතුරුදහන් වෙනවා මෙන්න මේ අය ඉන්න නිසා. එතකොට යාලා ධර්මයේ අධර්මයේ වශයෙන් පෙන්නනවා. අධර්මයේ ධර්මයේ වශයෙන් පෙන්නනවා. අවිනය විනය වශයෙන්. ඒ කියන්නේ විනය කරුණු, ඒ කියන්නේ විනයක් නොවන කාරණා විනය වශයෙන් පෙන්වනවා. හික්මේ බුදුරණවහන්සේ නොපනවපු, ඒ කියන්නේ විනය හැටියට හික්මෙන්න නොපනවපු දේවල් මෙන්න මෙහෙමත් හික්මෙන්න කියලා පනවනවා. මම මේ වගේ දේවල් ඕන තරම් ප්‍රායෝගිකව තියෙනවා මේ වර්තමානයේ දකින කරුණු. මොකද මේ කතා එහෙම කියන්නේ නැහැ මොකද හේතුව එහෙම කියනකොට අපි වෙන කෙනෙක් විවේචනය කරන්නේ. ඒ නිසා මම ඒ කරුණු කියන්නේ නැහැ. නමුත් ඕන තරම් තියෙනවා අවිනය විනයක් නොවන දේවල් විනය හැටියට ඉස්මතු කරලා පෙන්නනවා. ඒ වගේ විනයන් අවිනයන් විනය කාරණාව හික්මියන්න බුදුරජාණන් කියපු කාරණාව ඒක අවිනයක් කියලා පෙන්නනවා. ඒතර මේ ඔක්කොම මොකටද හේතු වෙන්නේ? මහා අකුසලයක්. දැන් අවිනය කාරණාවක් විනයක් කියලා ගැනීමත් අකුසලයක්. ඇයි අවිනය කාරණා අවිනය කාරණාව විනයක් හැටියට කියන්නේ? ඒ කියන්නේ අපි හිතමු බුදුරණවහන්සේ නොපවනපු දෙයක් නේ. බුදුරණවහන්සේ විනය හැටියට නොපවනපු දෙයක් නම් මේ විනයක් හැටියට ඉදිරිපත් කරන්න යන්නේ. ඒතකොට තවත් හික්මීමක් නේ කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්. සියුම්ම හික්මීමක් නේ කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්. නමුත් ඒකත් මහා අකුසලයක් රැස් වෙන ඒ වගේම බුදුරණවහන්සේගේ ධර්ම අතුරුදහන් කරන එකක් කියනවා. මොකද බුදුරණවහන්සේ ශික්ෂාවක් ඉස්මතු කරලා පෙන්නන්නේ යම් හේතුවක් යම් කාරණාවක් පාදක කරගෙන යම් ප්‍රතිපදාවකට ඉස්මතු කරලා පෙන්නන්නේ. බුදුරණවහන්සේ ඉස්මතු කරපු සීලේ හේතු වන්නේ සමාධියකට. සීලේ හේතු වන්නේ තමන් හිර කරන්න නෙමෙයි. සීලය තුළින් තව තවත් පීඩණයකටපත් කරන්න නෙමෙයි යොමු කරන්නේ. සීලය කොමකට සමාධියක් පිණිස හේතු කරගෙන විමුක්තිය කරා යමු හේතු වන්නේ. එතකොට අපි බුදුරණවහන්සේ එහා ගියපු දෙයක්, නොපනවපු දෙයක් අපි විනයක් හැටියට කියන්න ගත්තොත් ඒක මොකද්ද? අකුසලයක්. ඇයි ඒ තුලින් වැඩෙන්නේ තමන් ඉසස් වෙනවා අනිත් කෙනා මේක රකින්නේ නැහැ. අන්න ඒ ප්‍රතිපදාවටත් යනවා. ඉතින් ඒ නිසා ඒක කුසල ප්‍රතිපදාවක් නෙමෙයි. අන්න අවිනය කරුණ විනය බවටපත් වීමත් අකුසලයක්. විනය අවිනය බවට කීමත් ඒකත් ධර්ම අතුරුදහන් වෙන්න හේතුවක්. භාසිතා නොකරපු දේ භාසිතා කරපු දෙයක් ඇටියට කියනවනම් භාසිතා කරපු දෙයක් භාසිතා නොකරපු දෙයක් දේශනා කරපු දෙයක් දේශනා නොකරපු දෙයක් ඇටියට කියනවනම් මෙන්න මේකත් බොහෝ අකුසල් රැස් වෙන සද්ධර්මයේ අතුරුදහන් වෙන්න පවතින දියක්. ඒ වගේම බුදුරණවහන්සේ පෙන්වලා දෙනවා බුදුරණවහන්සේ පුරුදු නොකරන්න කියපු දේක් පුරුදු කරන්න කියලා කියනවනම් පුරුදු කරන්න කියපු දේක් පුරුදු නොකරන්න කියලා කියනවනම් මෙන්න මේකත් ධර්මයේ අතුරුදහන් වෙන්න ඒ වගේම බොහෝ දෙනාට අහිත පිණිස මහා අකුසලයක් රැස් කරගන්න දෙයක් කියලා බුදුරණවහන්සේ පැහැදිලි කරනවා. ඒ වගේම බුදුරණවහන්සේ පැහැදිලි කරනවා මේ විදිහට පණවපු දේ නොපණවපු දේ පනවපු දේ නොපනවපු දෙයක් හැටියට නොපනවපු දේ පනවපු දෙයක් හැටියට ප්‍රකාශ කරපු දේ ප්‍රකාශ නොකරපු දෙයක් හැටියට ප්‍රකාශ කරපු දේ ප්‍රකාශ නොකර කරපු දෙයක් හැටියට මෙන්න මේ විදිහට යම් කිසි කෙනෙක් ඒක ඉස්මතු කරලා පෙන්නනවා නම් අන්න එයා බොහෝ අකුසල් රැස් කරගන්නවා ධර්මයේ අතුරුදහන් කරනවා බොහෝ අයට අහිත පිනිස දුක් පිනිස පිළිපන් කෙනෙක් බවට පත් වෙනවා කියලා බුදුරන් වහන්සේ පැහැදිලි කරනවා. ඒතකොට බලන්න එහෙනම් පින්වතුනි ධර්මය විනය කතා කරන්න සාකච්ඡා කරන්න ඉදිරිපත් කරන්න යන තැනදී අපි නොදැන තේරුම් නොගෙන යමක් කතා කරන්න යෑම තුලදී අපි තුල කොච්චර අකුසල් වගේම මේ ධර්මයේ අතුරුදහන් කරන්නත් දායකත්වයක් ලැබෙනවද බොහෝ දෙනාට අහිත පිණිස පවතිනවද කියලා තේරුම් ගන්න. ඉතින් ඒ නිසා තමයි අපට ශ්‍රද්ධාව මූලික වශයෙන් අවශ්‍ය වෙන්නේ. ඊළඟ බුදුන් වහන්සේ පැහැදිලි කරනවා ඊළඟ අදම් වර්ගයේදී යේතේ වික්කවේ අදම්මන් අදම්මෝති දීපෙන්ති. තේ භික්කවේ භික්කු බහුජන හිතායේ පටිපන්නව බහුජන සුඛාය බහුනෝ ජන සත්තා හිතාය සුඛා දේමනුසාය බහුංචිතේ භික්ඛු භික්ඛු තේ භික්ඛේ භික්ඛු පුඤ්ඤං පසවති සද්ධම්මං තාපෙන්ති අන්න බුදුරණවහන්සේ හැදුන අධර්මදේ අධර්මයක් වශයෙන් පැහැදිලි කරනවා නම් එතකොට මේක පැහැදිලි කරන්නේ තරකයකට වාදයකට නෙමෙයි අද කාරණාව පැහැදිලි කරන්නේ අධර්ම කරුණ අධර්ම කරුණක් බව ඒ කාරණා වැරදි බව ප්‍රකාශ කරනවා අන්න ඒ කාරණාව එහෙම ප්‍රකාශ කිරීම තුළින් බොහෝ දෙනාට හිත පිණිස ඒ වගේම බොහෝ දෙනාට අර්ථය පිණිස සද්ධර්මයේ පැවතීම පිණිස බොහෝ පිනක් රැස් කරගන්න දෙයක් බවට පත් වෙනවා අධර්මයේ අධර්මයේ වශයෙන් ප්‍රකාශ කිරීම ධර්මයේ ධර්මයේ වශයෙන් ප්‍රකාශ කිරීම ඉදිරිපත් කිරීම අන්න ඒකත් බොහෝ දෙනාට හිත පිණිස බොහෝ දෙනාට පහසුව පිණිස දෙවි මිනිසුන්ට උපකාරය පිණිස ධර්මයේ ස්ථාපිත වීම පිණිස බොහෝ පිනක් රැස් කරගන්න දෙයක් බවට පත් වෙනවා ධර්මයේ ධර්මයේ වශයෙන් ප්‍රකාශ කිරීම. එහෙනම් බලන්න පින්වතුනි පින කියන කාරණාවක් රැස් වෙන තවත් අවස්ථාවක් නේ. ඇයි? දැන් අපි පින කියනකොට අපට ගොඩක් වෙලා අපි දාන සීල භාවනාව තුනත් එක්ක කතා කරනකොට අපි හොයන්නේ නැහැනේ දාන සීල භාවනාවෙන් පින සිදුවන්නේ කොහොමද කියලා. දාන සීල භාවනාවෙන් පින සිදුවන්නේ කොහොමද? සිතින් කයෙන් වචනෙන්නේ දානයක් දෙනකොට සිතින් කයෙන් වචනයෙන් සිතන කයෙන් ක්‍රියා කරන වචන කතා කරන දේ අනුවනේ අපිට භෞතික දෙයක් එක එක විදිහට ගොඩනගෙන සමහරවන්ට ගොඩක් ලස්සනට ප්‍රියමනාපය ඔක්කොම සිතන විදිහට කතා කරන විදිහට ක්‍රියා කරන විදිහට සීලයත් සිතින් කයෙන් වචනයත් එක්ක නේද සමාධියත් සිතින් කයෙන් වචනයත් එක්ක එතකොට එහෙනම් සිත කය වචනය තුලින් නේද කර්මයක් සිදු වෙන්නේ කර්මයක් සිදු වෙන්නේ කොහොමද සිතින් කයෙන් වචනය එතකොට මේ කර්මයේ පිනක් බවට පත් වෙන්නේ නම් සිතින් කයෙන් වචනේ මනෝපුබ්බංගම ගාථා හැම දන්නවනේ. ඊළඟට කර්මයේ දයවැද්ද කරගෙන ඉන්නවා කියන කාරණා. එතකොට නම් මේ හැම දෙයක්ම සිදුවන්නේ මොකෙන්ද? සිතින් කයෙන් වචනේ. ධර්මයේ ධර්මයේ වශයෙන් ස්ථාපිත කරනකොට, අධර්මයේ අධර්මයේ වශයෙන් ප්‍රකාශ කරනකොට එයාගේ ජීවිතයේ තියෙන්නේ කුමක්ද සිතන සිතුවිල්ල? කුමක්ද කතා කරන වචනේ? එයා කරන්නේ මොකද්ද? බුදුරණවහන්සේ කෙරෙහි ශ්‍රද්ධාව පාදක කරගෙන ඒ ධර්මයේ තේරුම් අරගෙන ඒ ධර්මයේ ධර්මයක් වශයෙන් අධර්මය අධර්මයක් වශයෙන් සිත අපිරිසිදු කරගෙනද කරන්නේ පිරිසිදු කරගෙනද? අන්න පිරිසිදු කරගෙන අපිරිසිදු කරගෙන කරන්න ගියොත් අන්න එතන ශ්‍රාවකත්වය එන්නේ නැහැ. ඒකයි උගේ කරකය නෙමෙයි තියෙන්නේ. ධර්මයේ ඉදිරිපත් කරනවා ධර්මයේ වශයෙන් අධර්මයේ ඉදිරිපත් කරනවා අධර්මයේ වශයෙන්. එතන අපි තුල තියෙන්නට ඕන ඇත්තේ ධර්මයේ ස්ථාපිත කිරීම කියන අදහසත් එක්ක මිසක් තව කෙනෙක් පහත් කරන්න කියන අදහසක් නෙවෙයි. තව කෙනෙක් හෙලා දකින්න කියන අදහසක් නෙමෙයි. අන්න එතනදී ඒක බොහෝ කුසලයක් බවට පත් වෙන්නේ. අපි රාගයකින්, ද්වේෂයකින්, මෝහයකින් තොරව කටයුතු කරන්නට ඕනේ. දැන් මෝහයෙන් කියනකොට අපේ ලෝකයේ තියෙන මෝහයත් එක්ක එතන කතා කරන්න තියෙන්නේ. ඊළඟට තමයි බුදුරණවහන්සේ පැහැදිලි කරනවා අවස්ථාවේදී කතා කරන්නට ඕනේ. අවස්ථාව ලැබුණාම තව කෙනෙකුට නිගා නොවන විදිහට කරුණ පැහැදිලි කිරීමේ අදහසින් යුක්තව ධර්මයේ කතා කරන්නට ඕනේ. අධර්මයේ අධර්මයේ වශයෙන්, ධර්මයේ ධර්මයේ වශයෙන් ඒ ක්‍රියාව ඒ විදිහට කරනකොට පින්වතුනි පින රැස් වෙනවා කියන එක අහන්න දෙයක් නෙමෙයි. ඇයි කෙනෙක් පාගලා නිගා කරලා වැරදි කියලා කොන් කරලා දාන්න නෙමෙයි. ඒ කෙනාගේ වැරද්ද පෙන්නලා යව හදාගන්න අනිත් අයට වැරදි විදිහට දෙයක් නොවෙන්න අන්නේ චේතනාව පාදක කරගෙනයි අධර්මයේ අධර්මයේ වශයෙන් ධර්මයේ ධර්මයේ වශයෙන් ඉදිරිපත් කරන්නේ. ඊළඟ බුදුරණවහන්සේ පැහැදිලි කරනවා අවිනය අවිනය වශයෙන් විනය විනය වශයෙන් ඒ කියන්නේ වින බුදුන් වහන්සේ පනෝප අවිනයක් නම් පනෝප නැති දෙයක් නම් ඒක අවිනයක් නම් අන්න ඒක නොහික්මෙන දෙයක් නොහි ඒ කියන්නේ හික්මෙන නොවිච්ච දෙයක් නම් ඒක ඒ විදිහෙනොත් විනය විනය වශයෙන්ොත් බුදුන් වහන්සේ භාසිතා කරපු දෙ කියපු දෙ කියපු දෙයක් වශයෙන්ොත් නොකියපු දෙ නොකියපු දෙයක් වශයෙන්ොත් බුදුන් වහන්සේ පෙන්නපු දෙ ප්‍රකට කරපු දෙ ප්‍රකට කරපු දෙයක් හැටියටත් ප්‍රකට නොකරපු දෙ ප්‍රකට නොකරපු දෙයක් හැටියටත් ඒ වගේම බුදුරන් වහන්සේ ඉවර කරපු දේ ඉවර කරපු දෙයක් හැටියටත් ඉවර නොකරපු දේ ඉවර නොකරපු දෙයක් හැටියටත් මෙන්න මේ විදිහට යම් කිසි කෙනෙක් පනවනවා නම් කියනවා නම් පෙන්වා දෙනවා නම් ඒක බොහෝ දිනාට හිත පිණිස බොහෝ දිනාට සුව පිණිස Tamanටත් විශාල පිණක් රැස් වෙන මේ ශාසනය බොහෝ කාලයක් පැවැත්ම පිණිස අන්නේ කාරණාව හේතු වෙනවා. හැබැයි එතන අපේ ආධ්‍යාත්මයේ ඒ විදිහට අපි අකුසලයක් නොවැඩෙන විදිහට අපි තුල ඒ ක්‍රියාකාරීත්වය තියෙනට ඕන. ඊළඟ බුදුරණවහන්සේ පැහැදිලි කරන ආපත් අනාපත්ති වගේ කාරණාවේදී දැන් මේ කරුණු ඔක්කොම අර ඒ විදිහම කරුණ විග්‍රහ කරලා පෙන්නන්නේ. දැන් මේ පින්වතුන් සමාලාට මේ කරුණ එච්චර දන්නේ නැහැ මේ විනය කාරණයක් කියන්නේ. අනාපත්‍ය ආපත්‍යක් වශයෙන් උත් ආපත්‍ය අනාපත්‍යක්. එතකොට දැන් ශික්ෂාවක් නිර්ණය කරන්න මේක ශික්ෂාපදයක් හැරුණද නැද්ද කියලා නිර්ණය කරන්න අපිට තියෙනවා හේතු සාධක කරුණු. එතකොට ඒ නිර්ණය කිරීමේදී යම්කිසි කෙනෙකුට ආපත්‍යක් නොවන දෙයක් ආපත්‍යක් වශයෙන් එයා දකිනවනම් ඒක වැරදි දෙයක්. යම්කිසි කෙනෙක් ආපත්‍යක් දකිනවනම් අනාපත්‍යක් හැටියට ඒකත් වැරදි දෙයක්. අන්න ඒකත් ධර්මයේ අතුරුදහන් කරන්න බොහෝ දෙනාට අහිත පිණිස බොහෝ අකුසලයක් හස් කරගන්න දෙයක්. එතකොට ඒක මේ දැනගෙන කරන දෙයක්. එයාට තේරෙනවා මේක ආපත්‍යක් නොවන දෙයක්. හැබැයි එයා දකිනවා ඒ වුණාට ආපත්‍යක් කියලා. මෙන්න මේ විදිහට එයා ඉස්මතු කරලා පෙන්නනවා නම්. ඒ වගේම යම් කිසි කෙනෙක් මොකද මේවා හැමදේම කරන්නේ කුමක් හේතු කරගෙනද? තමන් ඉස්මතු වෙන්න. ධර්මයේත් සද්ධාව නැතිව බුදුරන් වහන්සේ කියන බුදුරන් වහන්සේගේ ශ්‍රාවකත්වයෙන් නැතිව ඉදිරිපත් වෙන කරුණ තමයි මෙන්න මේ විදිහට ඉදිරිපත් වෙන්නේ. හරියට ධර්මයේ අධ්‍යයනයේ නොවීමත් එක්ක. මෙතන කාරණාව කොම විනයත් එක්ක තියෙන්නේ. ඊළඟට සියුම් ආපත්‍ති ලොකු ආපත්‍යක් හැටියට ඉස්සහා කරලා පෙන්නනවා. දැන් බුදුරණන් වහන්සේ ශික්ෂාපද තියෙනවා දේශනාගාමී ආපත්‍ති ඊළඟට තව තියෙනවා දේශනාගාමී ආපත්‍ති වල තියෙනවා පුංචි පුංචි ඒක නිසා දුක්කට දුබාසිත පාතිත්ති නිසගිපාචිත්ති මෙන්න මේ වගේ ආපත්‍ති වර්ග තියෙන කියන්නේ සිදුවෙන අකුසල් වලට අපි තව භික්ෂුවක් ඉදිරියට ගිහිල්ලා දේශනා කරනවා මෙන්න මේ විදිහේ වැරද්දක් වුණා කියලා ඒ ඒ ඒ අකුසලයේ ඒ ඒ ආපත්‍ය අදාළ විදිහට සංවර වෙනවා ඊළඟට තියෙනවා සංඝාශේෂ කියලා ඒක දේශනාගාමී විදිහට කරන්න බෑ. ඒකට තියෙනවා වෙනම වත්පිළිවෙත් එකක්. සංඝයාට ගරු කිරීම වශයෙන් අබ්බාන මානත් කරලා ඒකේ නැගී සිටීමක් තියෙනවා. ඒකට කියනවා ගරුකාපත්ති. ඊළඟට තියෙනවා පරාජිකා කියන එක. ඒක සම්පූර්ණයෙන්ම මේ භික්ෂුවගේ භික්ෂුත්වයේ නැති වෙන කාරණාව. ඉතින් මෙන්න මේ පුංචි කෙනෙක් ඉන්නවා පුංචි කාරණාව ලොකු දෙයක් හැටියට කියනවා. අපි හිතමු පුංචි. දැන් අපි දන්නවා දැන් තනකොළ ගහක් ගලවන්න හොඳ නැහැ පතිතිය අවස්ථා. ඒතකොට ඒක දැන් කියන්නේ පරාජිකාවකට කතා කරනවා නම් සංඝාතීසයක් වගේ ලොකුවට. අන්න එතකොට එයා මේ මේ පුංචි ආපත්‍ය ලොකු දෙයකට උඩුප්පල ගන්නවා. යම් කිසි කෙනෙක් ඉන්නවා නම් සංඝාතීසයක් පාතිතියක් අර මේ පුංචි දෙයක් හැටියට ගණන් ගන්නවා නම් අන්න ඒක සාසනේ අතුරුදහන් වෙනවා. දැන් අපිට හිතෙන්නේ ඒ කාරණා විතරනේ වැරදි කියලා. අපිට හිතෙන්නේ අර පුංචි දේ ලොකු වශයෙන් දකින්න එක වැරදි කියලා. පුංචි ආපත්‍යයක් ලොකු දෙයක් වශයෙන් දකින්න එක එකක් කරදී. මොකද එතකොට එයාගේ බීතියක් නේ හටගන්නේ. මොකද ඇත්තටම ශික්ෂාපද සමහර ඒවා වගේ තියෙනවා. ඒ කරුණ සමාජ ශික්ෂාවද කැඩෙනවා. ඉතින් ඒවා සංවරයම තියෙන්නේ. නමුත් ගරුකාපත්‍ය කියන කාරණාව කැඩෙනකොට ඒක අසාමාන්‍ය විදිහට සංවරයමක් තියෙන්නේ. ඒක සාමාන්‍ය ලේසින් කරන්න අමාරු වෙලා. එතකොට ඒ විදිහට කෙනෙක් ගරුකාපත්‍ය කැඩෙන්නේ අකුසල ධර්මයන් ගොඩක් මෝරලා ගිහින්. දැන් සමහර ශික්ෂාපද කැඩෙන්නේ අසංවරකම නිසා වෙන්න පුළුවන්. අගෞරවය නිසා නෙමෙයි. මොකද බුදුරණවහන්සේ පැහැදිලි කරනවා මේ මේ මේ මේ දේශනාවට ඉගෙන ගන්නකොට තේරෙයි අඟුත්තර නිකායේ රහතන් වහන්සේට ශික්ෂාපද කැඩෙනවා. සමහර සියුම් සියුම් ශික්ෂාපද. එතකොට රහතන් වහන්සේ රාගදේශ මොහ කරගෙන නිවෙන් ශික්ෂා පඩන්නේ. ඒක කැඩෙන්නේ. එතකොට එහෙනම් එතන අපි දැක්කොත් කුංචි ආපත්‍ය ලොකු දෙයක් හැටියට දැක්කොත් ඒ කාරණාව රහතන් වහන්සේට එතකොට එහෙනම් අර රාගදේශම වැඩින දෙයක් බවට එයා කතා කරන්න වෙනවා න්යායට. ඒ කුංචි ආපත්‍ය කැඩෙනවනම් එතකොට එහෙනම් අන්න ඒ කාරණා ඒදි නොදැකීම කියලා කියන්නේ මේ ධර්මයේ හරියට තේරුම් නොගැනීමත් එක්ක. ඉතින් ඒ නිසා අන්න බුදුරණවහන්සේ පැහැදිලි කරනවා ඒ ගරුකාපත්ති මේ පුංචි ආපත්ති ගරුකාපත්ති කියලා ගරුකාපත්ති පොඩි දේවල් හිටින් නැත්නම් දුට්ටුල්ල ආපත්ති අදුට්ටුල්ල කියන්නේ පෙන්වා දෙන එවත් ඒ විදිහට මෙන්න මේ විදිහට ඒ ආපත්ති සම්බන්ධයෙන් බුදුරණවහන්සේ මේ විග්‍රහ කරලා පෙන්නනවා මෙන්න මේ විදිහට අවත් පිළියම් කරයුත්ත පිළියම් කලියුත්තක් හැටියට දකින්නේ නැහැ පිළියම් නොකලියුත්ත පිළියම් කලියුත්තක් හැටියට දකිනවා අවත් ඇති දේවල් අවත් නැති දේවල් හැටියට දකිනවා මෙන්න මේ විදිහට යම් කිසි කෙනෙක් ඉස්මතු කරලා පෙන්නනවා නම් එයා බොහෝ අකුසල් රැස් කරනවා ඒ වගේම ධර්මය අතුරුදහන් කරන්නටත් ඒ වගේම බොහෝ දෙනාට අහිත පිණිස දුක් පිණිස පවතිනවා ඒකෙම අනිත් පැත්ත පැහැදිලි කරනවා බුදුරන් වහන්සේ යම් කිසි කෙනෙක් අනාපත්‍ය ආනාපත්‍යයට ඉදන් පැහැදිලි කරනවා ඔන්න දැන් විනය කියන කාරණාව හරියට ඉගෙන ගත්ත කෙනා. එතකොට දැන් මේ විනය කියන කාරණා ධර්මයෙන් තොරව විනය ඉගෙන ගන්න යන එක අපට අවශ්‍ය දෙයක්ද? එතකොට බුදුරණවහන්සේ ශ්‍රාවකත්වයක් නෙමෙයි. ධර්මයත් එකයි විනය තියෙන්නේ. බුදුරණවහන්සේ විනය පැනෙන්නේ ශික්ෂාපද පැනෙන්නේ ඇයි? ශික්ෂාපද පැනෙන්නේ අවුරුදු 20ක් ගියාට පස්සේ මේ ධර්මයේ තුල හරියට හික්මෙන්නේ නැති නිසානේ. මේ මිනිසුන්ගේ දුෂ්ප්‍රඥකම නිසානේ. ඒකයි ශික්ෂාවක් වනවන්නේ. එතකොට එහෙනම් ධර්මයෙන් තොරව කෙනෙක් විනය හික්මුණා කියලා එතන ශික්ෂාවකට යමු වෙන්නේ නැහැ. එතන ප්‍රායෝගිකත්වයේ ධර්මයත් එක්ක යමු වෙන්නේ නැහැ. ධර්මයත් එක්ක විනය තියෙන්නට ඕනේ. අද ගොඩක් වෙලාවට තියෙන්නේ ධර්මයෙන් තොරව විනය තියෙනවා. එතකොට ධර්මයෙන් තොරව විනය තියෙනකොට තමයි මෙන්න මේ විදිහට වැරදි ප්‍රතිපදාවකට යමු වෙන්නේ. ධර්මයත් එක්ක විනය කියන කාරණාවට යමු වුණාට පස්සේ අන්න යා දකිනවා අනාපත්‍ය අනාපත්‍ය හැටියටත් ආපත්‍ය ආපත්‍ය හැටියටත් ඒ වගේම පුංචි ආපත්‍ති පුංචි දේවල් හැටියටත් ලොකු ආපත්‍ති ලොකු දේවල් හැටියටත් ඒ වගේම දේශනා කරනවා දේශනා කරන හැටියටත් පිළියම් කළ යුතුද පිළියම් කළ යුතු හැටියටත් මෙන්න මේ විදිහට එයා දකිනවා කියනවා මෙන්න මේ ආකාරයට තේරුම් ගත්ත කෙනා. ඒකයි ඒක සද්ධර්මයේ බොහෝ කාලයක් පැවතීම පිණිස බොහෝ පිනක් රැස්වීම පිණිස ඒ වගේම අන් අයගේ හිත පිණිස. දැන් පිනක් හැසෙනවා කියලා කියන්නේ පින්වත්නි සමාල්ලාවට මේවා ඉස්මතු කරනකොට සමහර වික්ෂුන් වහන්සේලා ඉන්න පුළුවන් පුංචි ආපත්‍යක් වෙලා නැහැ. නමුත් ආපත්‍ය කෙනෙක් සැකෙන් පසු තැවි තැවි දුක් විඳින්න පුළුවන්. යමෙකුට මේ ධර්මයේ මේ මේ විනය මේ කරුණ ඉස්මතු කරලා පෙන්වන්න පුළුවන් වුණොත් එයාගේ ජීවිතේ ලොකු සංවරයකට එනවා. එයාට අර තිබිච්ච වික්ෂිත බව දුර වෙලා යනවා. එතකොට ඒ නිසා තමයි බුදුරණවහන්සේ ධර්මයේ විනය දෙකම හැදෑරීම තුළ, ඒ කියන්නේ මේක හරියට ඒ විදිහට ඉගෙන ගැනීම තුළ මේ ශාසනයේ চিරාත් කාලයක් ධර්මයේ ඉස්මතු වීමට බොහෝ පිනකුත් රැස් වෙනවා කියලා බුදුරණවහන්සේ පැහැදිලි කරන්නේ. හරියට ධර්මයේ ඉගෙන ගන්න තැන පින්වත්නි විනය කියන කාරණාව එයාට ලැබෙනවා. මොකද එයා අනිවාර්ය ඉගෙන ගන්න. මොකද විනය කියන කාරණාවක් මේ ධර්ම විනය කියන මේක බැඳිලා යන්නේ. ධර්මයේ වැටෙහෙන්න වැටෙහෙන්න අපි හිතමු යම් බුදුරණවහන්සේ අවුරුදු ඉස්සර කලින් විනය පැනවල තිබ්බේ නැහැ ශික්ෂාපද. එතකොට නමුත් එයාට ඒ කාලේ ප්‍රඥාව වැඩි නිසා පනවන්න අවශ්‍ය නැහැ. ඇයි අවශ්‍ය නැත්තේ? ප්‍රඥාව වැඩි නිසා දහම දැක්ක දහම දැක්ක නිසා හික්මීම තියෙනවා. අමුතුවෙන් හික්මවන්න ශික්ෂාව අවශ්‍ය නැහැ. ප්‍රඥාව අඩු වෙනකොට මොකද වෙන්නේ? දහම දකින්නේ නැහැ. දහම තේරුම් ගන්නේ නැහැ. අන්න බලෙන් හික්මවන්න වෙනවා ඊට පස්සේ. ඇයි ප්‍රඥාව නැහැ දහම තේරුම් ගන්න. දහම තේරුම් ගනිදී ප්‍රඥාවත් එක්ක මේ ශික්ෂාවත් එක්ක හික්මෙනවා. එතකොට නම් මේ ධර්මයත් එක්ක විනය අපි යොමු වෙන්නට ඕනේ. ඊළඟට බුදුරන් වහන්සේ ඔන්න මේ දැන් මේ කියපු කාරණාවතුලදී මේ එකින් එක කාරණාවලට බුදුරන් වහන්සේ වෙන වෙනම සූත්‍රයකට පැහැදිලි කරන්නේ. දැන් දැන් මේවා දැන් මෙතන සූත්‍ර දැන් මම හිතන්නේ 20 30ක් විතර මේ කරුණ ටිකේ තියෙනවා. දැන් අපිට මොන්න කෙනෙක් දැන් අපිටම අද සමාජයත් එක්ක ඔන්න අපිටම යම් කෙනෙක් අපිත් එක්කලා කතා කරනවා කතා කරනකොට ශික්ෂාව වැරදි විදිහට අරගෙන කෙනෙක් වුණ පුංචි ආපත්‍යක් ඒක වැරදි විදිහට ලොකු දෙයක් කරන හිතලා විස්ස වික්ෂිත කරගෙන ඉන්නවා. අපි දැන් බුදුරණවහන්සේ ළඟට එහෙම යනවා කියන්නේ. බුදුරණවහන්සේ වෙලේ ගිහින් ඒ වෙලේ අවස්ථාව කියනවා ආ ඔහොම ගැනීම වැරදි. ඔහොම ගැනීම බොහෝ දෙනාට අහිත පිණිස වතුනක් ලන්නේ අවස්ථාව කියනවා. තව අවස්ථාවක් කියනවා ඔන්න තව කෙනෙක් අවිනේ මේ ලොකු ආපත්‍යක් පුංචි දැක්කට තේරුම ගන්න. අන්න එතකොට බුදුන් වහන්සේ කතා කරනකොට ඒ වෙලේ කියනවා ආ ඔහොම ගන්න එක වැරදි. ඔහොම ගැනීම බොහෝ දෙනාට අහිත මිනිස. තව කෙනෙක් එක අවස්ථාවක් කියනවා ගරුකාපත්‍ය ගරුකාපත්‍යක් ඇලියෙන් පෙන්වමින්. අන්න එතකොට බුදුන් වහන්සේ පැහැදිලි කරනවා ආ ඔක හරි. ඔහොම තේරුම් ගැනීම මේ ශාසනයේ ලොකු වෘද්ධියක්. එතකොට මේ දේශනාවට එහෙම කැටි උනේ ඇයි කොහොමද? ඒ කැටි උනේ බුදුරන් වහන්සේ විශාල භික්ෂු පිරිසකගේ ශාස්ත්‍රෝ කෙනෙක් නේ. එතකොට ඒ සියලු ප්‍රශ්න විසඳනවානේ. ඒවා සාකච්ඡා කරනවානේ. ඒවා කතා කරනවානේ. ඒ අවස්ථාවේ ඉස්මතු වෙච්ච කාරණාමි. දැන් අපිට මේවා පෙయ్యාරන් දාලා එහෙම තියෙනකොට අපිට නිකන් නීරසයක් තියෙනකොට මොකද්ද බුදුරණවහන්සේ මේ එකින් එක එකින් එකම කියවන්නේ කියලා. නමුත් මේ එකින් එක ඒ අවස්ථාව තුළ බුදුරණවහන්සේ දුන්න කාරණා එක එක තැන්වල මතක තියාගත්ත ටික ආනන්ද ස්වාමීන් වහන්සේ සහ මේ මහකශ්‍යප මහරහතන් වහන්සේ එකතු වෙලා එක විදිහකට සංකෝවිද කරා. එකයි වෙනස තියෙන්නේ. ඊළඟට බුදුරණවහන්සේ පැහැදිලි කරනවා ඒක පුද්ගලෝ භික්කවේ ලෝකේ උපජ්ජමාන උපජ්ජති බහුජන බහුජන හිතාය බහුජන සුඛාය ලෝකානුකම්පාය අත්තාය හිතාය සුඛාය දේමනසාය ඛතමේ ඒක පුද්ගලෝ මහණෙනි මේ ලෝකයේ එක පුජ්‍යලයක ඉපදීම් බොහෝ අයට ආර්ථයේ පිණිස සුඛයේ පිණිස ලෝකේ අනුකම්පාව පිණිස පවතිනවා ඛතමේ ඛතමෝ ඒක පුද්ගලෝ කවුද තථාගතව භික්ඛ තථාගතව අරහං සම්මා සම්බුද්ධෝ අයංකෝ භික්ඛවේ ඒක පුද්ගලෝ ලෝකේ උපජ්ජමාන උපජ්ජති බහුනෝ බහු බහුජන හිතාය බහුජන බහුජන සුඛාය බහු අනුක්‍රෝකානුකම්පාය අත්තා හිතාය සුඛාය දීමනුස්සාති කවුරු ඉපදීමද මේ ලෝකේ බුදුරජාන් වහන්සේ නමක් ඉපදීම මේ ලෝකයාට බොහෝ අර්ථයේ පිණිස අනුකම්පාව පිණිස හේතු වෙනවා. ඒතර බලන්න පින්වත්නි මේ දැන් අද අපි බුදුරන් වහන්සේගේ වටිනාකම කොච්චර කතා කරත් පිරිසක් එකයි බලනකොට බොහෝ වශයෙන් අපි කල්පනා කරලා බලනකොට අපි අකමැතිම දේ තමයි මොකද්ද? බුදුරණවහන්සේ කියපු දේ ඉගෙනගෙන ඊට අනුව ප්‍රායෝගිකව පුරුදු කරන්නේ. ගොඩක් කට්ටිය බලන්න කල්පනා කරලා ගොඩාක් කට්ටිය කැමති මොනවා හෝ දෙයක් එක්ක ප්‍රායෝගිකව පුරුදු කරන්න කැමති. වැඩෙන මොනවා හෝ දෙයක් එක්ක. අකමැතිම දේ බුදුරණවහන්සේ කියපු දේ ඒ විදිහට ඉගෙනගෙන ඒ බුදුරණවහන්සේ වචනයට අනුව ප්‍රායෝගිකව පුරුදු කරන්න කැමත නැහැ. බලන්න සාමාන්‍යයෙන් අනේ සාන්නස් මට මේක මේක මෙහෙම කියලා දෙන්න කියලා අර තව කෙනෙකුගේ දෙයක් එක මොනවා හෝ දෙයක් වඩා ගන්න. මොකද ඒ ඒ ක්‍රමේ අපි වචනයෙන් කතා කරාට බුදුරණවහන්සේගේ වචන ටිකක් දාලා අපි මේ බුදුරණවහන්සේගේ ශ්‍රාවකයෝ කියලා අපි කරන්නේ අර ආලාර කාලා මුද්ද කරා මුත්ත වගේ ඒ කාලේ ඒ සාස්ත්‍රීය විමුක්තියක් වගේ ප්‍රතිපදාව තමයි මේ වචන ටික වෙනස් කරලා ඉගෙන ගන්න. බුදුරණවහන්සේගේ වචන ටික මේ කීප ආකාරයට ඉගෙන ගන්න නැතුව අපි මේකට දානවා අර බුදුරණවහන්සේ කියපු සමාල්ලාවට ඒ කීක වචන ටික. ඉතින් අපි දකිනවා නම් මේ ලෝකයේ අර්ථය අර්ථවත් මනුෂ්‍ය රත්නය කියන්නේ බුදුරණවහන්සේගේ පහළීම කියලා. බුදුරණවහන්සේ කියන්නේ අර ඉන්දියාවේ පහළ වෙච්ච කොසල මේ මේ සුදුන් හරිතමාගේ පුත්‍ර වෙච්ච ගෞතම මේ මේ සිද්ධාර්ථ කුමාරයා නෙමෙයි. බුදුරණවහන්සේ කියන්නේ අවබෝධයත් එක්ක අපට අපට හිතෙන්නේ අපි දකින්නේ ඒ ඒ චරිතය විතරනේ. අපට බුදුරණවහන්සේ කියලා දකින්නේ අපි ලෝකයේ පුජ්‍යලයා විතරයි. ඒ පුජ්‍යලයා තුළ ඇතිවෙච්ච අවබෝධයටයි බුදුරන් වහන්සේ කියන්නේ. අපි අර සිද්ධාර්ථ සුද්ධ රජතුමාට ඉපදෙච්ච සිද්ධාර්ථ කුමාරයා දුෂ්කර ක්‍රියා කළා නිරංජනා ගඟ අසබඩදී මේ සම්බුද්ධත්වයට පත් වුණා කියපු මේ අන්නේ පුජ්‍යලයයි අපි හිතාගෙන ඉන්නේ. එතකොට මේ පුජ්‍යලයත් එක්ක තමයි අපි මේ පැහැදිලා ඊට පස්සේ ධර්මයේ මොකක්වත් දන්නේ නැහැ. හැබැයි අපි මේ පුජ්‍යලයා කරන දේ අනුගමනය කරන්න උත්සාහ කරනවා කියලා හිතාගෙන අපි කරන්නේ හැබැයි ඒ ඒ දුන්න අර්ථ වචන ඉගෙන ගන්න නැතුව අර ඒ කාලේම ආලකාරම් බුද්ධකරම් පුත්ත කියපු අය ඉගෙන කියලා දුන්න කාරණාව අර බුදුන් වහන්සේ වචන දෙක පුරුදු කරනවා. ඉතින් අපි ඉස්සල්ලාම තේරුම් ගත යුතු කාරණාව තමයි මේ ලෝකයේට බුදු කෙනෙකුගේ පහළ වීම නම් වැදගත්ම කාරණාව. ඒ බුදුරජාන් වහන්සේ කියපු දේ ඉගෙන ගැනීමමයි. ඒ කියපු දේ තේරුම් ගැනීමමයි. ඒ කියපු දේ තනුපුරුදු කිරීමමයි. අන්න එහෙනම් අපි ඒක තේරුම් ගන්න මෙන්න මේ දේශනා මේ පෙන්වලා දෙන කාරණාවේ ඒ අර්ථය අපට තේරෙනකොට අපි ඒකට යමු වෙනවා. ඒක පුද්ගලස බික්කේ පාදභාව දුර්ලභෝ ලෝකස්මින් කතමස් ඒක පුද්ගලස අතාගතං අරහං සම්මා සම්බුද්ධ ඉමස්සකෝ බික්කේ ඒක පුද්ගලස පාදභාව ලෝක දුර්ලභෝ මේ ලෝකේ දුර්ලභම ඊ타ම කලාතුරකින් ලෝකේ පහළ වීම කාගේ පහළ වීමද? බුදුරජාණන් වහන්සේ නමකගේ පහළ වීම. ඒක පුද්ගලෝ භික්ඛවේ ලෝක උපජ්ජමාන උපජ්ජලී අච්චරියං මනුස්සෝ කතමෝ ඒක පුද්ගලෝ තාගතෝ අරහං සම්මා සම්බුද්ධෝ මේ ලෝකේ එක ආශ්චර්ය පුජ්‍යලයේ ඒ කියන්නේ එක පුජ්‍යලයේ පහළ වීම ආශ්චර්ය මිනිසියෙක් වන්නේය. ඒ කවුද? බුදුරජාණන් වහන්සේ නමක් පහළ වීම. ඒක පුද්ගලස බික්කේ කාලකිරියා බහුජෝ ජන බහුනෝ ජනස්ස අනුපත්තා හෝති කතමස ඒක පුද්ගලෝ මහණෙනි මේ එක පුජ්‍යලයේ කාලක්‍රියා කිරීම බොහෝ දෙනාට අකන්නේ ශෝක කරන්නේ නැත්නම් බොහෝ කෙනාට දුක පිණිස හේතු වෙන කාරණාවක් වෙනවා මොකද්ද බුදුරජාණන් වහන්සේ නමකගේ කිරුණම් පෑම ඊළඟ බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා ඒක පුද්ගල බික්කේ ලෝක උපජ්ජවාන උපජ්ජති අදුතියෝ අසහායෝ අපටිමෝ අපටි සමෝ අපටි භාගෝ අපටි පුද්ගලෝ අසමෝ අසම සමෝ දීප දානං අග්ගෝ කතමෝ එක පුද්ගලෝ තථාගතෝ අරහං සම්මා සම්බුදු බණ වචන ටිකක් බුදුන් වහන්සේ කියනවා. මොකද්ද කියන්නේ? බුදුරන් වහන්සේ ද්විතීය දෙවන්නේ අද්විතීය. ඒ කියන්නේ බුදුරන් වහන්සේ අද්විතීයයි. අද්විතීය කෙනෙක් කියනවා. මේ ලෝකයේ උපදින්න අද්විතීය, අසහාය, අප්‍රතිහත, ඒ වගේම අසමසම ඊට පස්සේ මේක විසාම වචන ටිකක් තියෙනවා. මේ ඔක්කොම ගන්නකොට මෙන්න මේ වගේ අග්‍රම පුජ්‍යලිය තමයි කවුද? බුදුරජාණන් වහන්සේ මෙන්න මේ පුජ්‍යලයක් පහළ විය මේකී ලෝකේ දුර්ලභයි. ඊළඟ බුදුරන් වහන්සේ පැහැදිලි කරනවා ඒක පුද්ගලස්ස භික්කවේ පාතුභාව මහතෝ චක්කුස්ස පාතුභාව හෝති. මහතෝ ලෝකස්ස පාතුභාව ආලෝකස්ස පාතුභාව හෝති. මහතෝ ඕභාසස්ස පාතුභාව හෝති. තන්නං අනුත්තර යානං පාතුභාව හෝති. නානා ධාතු පටිවේදෝ හෝති විඥා විමුක්ති බල සත්‍ය ක්‍රියා හෝති සෝතාපන්න බල සත්‍ය ක්‍රියා හෝති සකදාගාමී ඵල සත්‍ය කිරියා හෝති අනාගාමී ඵල සත්‍ය කිරියා හෝති අරහත් ඵල සත්‍ය කිරියා හෝති කතමස්ස ඒක පුග්ගතාගතං අරහතෝ සම්මා සම්බුද්දස්සකෝ ඉමස්සකෝ භික්කවේ ඒක පුග්ගලස පහත බව බුදුරන් වහන්සේ නමක් මේ ලෝකේ පහළ වීම නිසා මොකද්ද වෙන්නේ බුදුරන් වහන්සේ පහළ වීමෙන් ඇස පහළ වෙනවා චක්කුසේ පහළ වෙනවා මහත් වූ ප්‍රඥා ලෝකේ පහළ වෙනවා මහත් වූ ප්‍රභා ආලෝකයේ පහළ වෙනවා ප්‍රභාසර භාවයේ අනුත්තරීය ධර්මයන් පහළ වෙනවා ඒ වගේම අනුත්තර ධර්ම තියෙනවානේ. අනුත්තර ධර්මයන් පහළ වෙනවා. ඒ වගේම පහළ වෙනවා පටිසම්භිදා පහළ වෙනවා. ඒ වගේම අනේක විද විවිධාකාර ධාතු ප්‍රතිවේද වශයෙන් දකින ආකාරයේ ඒක හම්බ වෙනවා. නානා ධාතු විවිධ ධාතුන් ධාතු ප්‍රතිවේද දකින ආකාරය හම්බ වෙනවා. විද්‍යා විමුක්ති රහත් අරහ විද්‍යා විමුක්ති කියන අරහත්ත්වයේ ලබා ගැනීම හම්බ වෙනවා. සෝතාපන්න ඵලය, සකදාගාමි, අනාගාමි, අරහත්ත්වයේ මෙන්න මේවා සියල්ලක්ම ලැබෙන්න හේතු වෙන්නේ කාගේ පහළ වීම නිසාද? බුදුරජාණන් වහන්සේ නමකගේ පහළ වීම නිසා කියලා බුදුරන් වහන්සේ පැහැදිලි කරනවා. ඊළඟ බුදුරන් වහන්සේ පැහැදිලි කරනවා නාහම් භික්ඛු අඤ්ඤං ඒකපුග්ගලම්ප සමනුපස්සාමි යෝ එවං හතාගතේන අනුත්තරං ධම්මචක්කං පවත්තිසං සම්මුදේව අනුපවත්වත්තේ යතිදං භික්ඛවේ සාරිපුත්තෝ සාරිපුත්තෝ භික්ඛු සතාගතේන අනුත්තරං ධම්මචක්කං පවත්තිතං සම්මුදේව අනුපවත්තති හීති මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය ඒ ආකාරයෙන්ම ප්‍රවර්තනය කරන ඒ ආකාරයෙන්ම ධර්මයේ කියලා දෙන වෙන කෙනෙකුට ආයේ වෙනස් කරන්න බැරි විදියට කියලා දෙන එකම එක්කෙනා කවුද? අන්න සාරිපුත්ත ස්වාමින් වහන්සේ තරම් වෙන කෙනෙක් දකින්නේ නැහැ කියනවා. සාරිපුත්ත ස්වාමින් වහන්සේ තමයි ඒ බුදුරන් වහන්සේගේ ධර්ම චක්‍රය ආකාරයෙන් පවත්වන්න පුළුවන් අග්‍රම කෙනා. ඒක බුදුරන් වහන්සේ පැහැදිලි කරනවා සාරිපුත්තු ස්වාමීන් වහන්සේ ගැන කියනකොට සත්‍යවංග සූත්‍රයේම සාරිපුත්තු ස්වාමීන් වහන්සේ කියන්නේ වදනම්ම වගේ කියනවා නේද? සාරිපුත්තු හදනම්ම වගේ. හදන කෙනා මොග්ගල්ලාන ස්වාමීන් වහන්සේ බිහි කරනම්ම වගේ කියනවා සාරිපුත්තු ස්වාමීන් වහන්සේ. සෝතාපන්න ඵලයේ හික්මුවන දක්ෂයි කියනවා. ඊළඟට සාරිපුත්තු ස්වාමීන් වහන්සේ ගැන විවිධාකාර වංගි ස්වාමීන් වහන්සේ ලස්සන ගාථා ඉදිරිපත් කරනවා. මේ ශාසනයේ රජතුමා බුදුරන් වහන්සේ නම් අග්‍රම සේනාධිපති සාරිපුත්තු ස්වාමීන් වහන්සේ කියන මෙන්න මේ විදිහට සාරිපුත්තු ස්වාමීන් වහන්සේ පිළිබඳව විඩාකාර විදිහේ විග්‍රහ දේශනා තුළ තියෙනවා. එතකොට ඒ සාරිපුත්තු ස්වාමීන් වහන්සේ විදිහට වෙන්නේ ප්‍රඥාවේ අග්‍රවීමත් එක්ක. ඉතින් තව අග්‍රස්ථාන කිහිපයක් අපි ඒකත් අවසන් කරලා දේශනාව ටික අවසන් කරමු. එතදග්ගම් වික්ඛි අමසාවකාණං වික්ඛූණං රත්ත්‍ඤ්ඤූණං යදිදං අඤ්ඤා කොණ්ඩංජ මහණෙනි මේ අඤ්ඤා කොණ්ඩඤ්ඤ තමයි මගේ පරණම চিරාත් කියන්නේ පරණම වික්ෂාවකයන් අතර අග්‍රද කියන්නේ চিරාත් කාලයක් හිටපු. ඒ කියන්නේ ඉස්ලාම ශ්‍රාවකයන්. අන්න අඤ්ඤා කොණ්ඩඤ්ඤ තමයි চিර රාත්‍රඤ්ඤ. කියන්නේ බොහෝ මේ පරණම ශ්‍රාවකයන් අතර මුල් තැන ගන්නෙ. ඊළඟට මහා පඤ්ඤෝ කවුද? මහා පඤ්ඤජිදං සාරිපුත්තෝ. ඉද්ධිමත්තා යම් යදිදං මහා මුග්ගල්ලානෝ. ප්‍රඥාවන් අතර අග්‍රයි සාරිපුත්තු ස්වාමීන් වහන්සේ ඒ වගේම ඉර්ධිමත් අයන් හතරක් ගයි මහා මොග්ගල්ලාන ස්වාමීන් වහන්සේ. දුතාද දූත වාදානං අජිදා මහා කස්සපෝ. දූත දූතාංග රකින්න අය අතර අග්‍රයි මහා කස්සප ස්වාමීන් වහන්සේ. දිබ්බ චක්කෝණං අජිදා අනුරුද්ධෝ. දිබ්බ චක්කෝ දිවැස් තියන අය අතර අග්‍රයි අනුරුද්ධ ස්වාමීන් වහන්සේ. ඊළඟට උසස් කුල වලින් පැවිදි වෙච්ච අය, ඒ කියන්නේ බද්දිය කියන ස්වාමීන් වහන්සේ හරීම සුන්දර රජකුමාරී බුදුරණවහන්සේ පැහැදිලි කරන බද්දිය කියන එක නම් උසස් කොළයන් බොනු උපන් අය අතරින් අග්‍රයි කියලා කියනවා. ලකුට්ටක බද්දිය කියලා කියන්නේ මිහිරි කටහඬ. මිහිරි කට ලකුට්ටක බද්දිය සානස් හරි මිටි අරූපී කෙනෙක් කියලා කියනවනේ. අහලා තියෙනවනේ ඔය කතාව. නමුත් කටහඬ අතරින් හරිම මිහිරි කටහඬක් තියෙන අය අතර අග්‍රම ලකුට්ටක බද්දිය. මේ හැම එකම කියන්නේ අග්‍රයි කියන්නේ ශ්‍රාවකයන්ගෙන් අග්‍ර. මූලස්ථානේ මේ ප්‍රධානිය කවුද? බුදුරජාණන් වහන්සේ බුදුරන් වහන්සේගේ ශ්‍රාවකයන් අතරින් අග්‍රයි මේ විග්‍රහ කරන්නේ. ඊළඟ බුදුරන් වහන්සේ පැහැදිලි කරනවා ලකුණ්ඩක බද්දිය කියන්නේ මිහිරි කටහඬ තියෙන අය අතරින් අග්‍රයි. පින්ඩෝල බාරද්වාජ කියන ස්වාමීන් වහන්සේ සිංහනාද කරන අය අතර අග්‍රයි. සිංහනාද කරනවා කියලා කියන්නේ දැන් අපි හිතමු සත්‍ය සත්‍ය තුල පිහිටලා මේ සත්‍ය සත්‍යයක් බව ඉස්මතු කරලා පෙන්නනවානේ. තමන්ගේ ඒ සිදුවෙන ක්‍රියාවලිය අන්න ඒක තමයි සිංහනාදේ. ඒ වගේම මන්තානි පුත්ත පුන්න ස්වාමීන් වහන්සේ තමයි ධර්ම කතිකයන් අතර අග්‍ර. ඒක අපි අහලා තියෙනවා නේ. මන්තානි පුත්ත පුන්න ස්වාමීන් වහන්සේගේ බණ අහලා තමයි ආනන්ද ස්වාමීන් වහන්සේ සෝතපන්න වුණේ. ආනන්ද සූත්‍රයේ සංයුක්ත නිකාය තුනේ තියෙනවා. ඒතර මන්තානි පුත්ත පුන්න ස්වාමීන් වහන්සේ තමයි ධර්ම කතිකයන් අතර අග්‍ර. මහා කච්චාන ස්වාමීන් වහන්සේ තමයි කෙටියෙන් කියපු ධර්ම විස්තර ඉවහ කරලා දෙන අය අතර අග්‍ර. ඒක නම් ගොඩක් දේශනා අපි ඉගෙන ගනිදි දන්නවා. මදුබිල්ලික සූත්‍රය, හාලිදිකාණි සූත්‍රය ඊළඟට බොහෝ දේශනා තියෙනවා. මහා කච්චාන ස්වාමීන් වහන්සේ ළඟට ඇවිදලා අහනවා. මොකද කෙටියෙන් කියපු ධර්මයේ අර්ථ විස්තර ඉබහත් කරලා දෙන්න අග්‍රයි. ඊළඟ බුදුරණවහන්සේ පැහැදිලි කරනවා මේ චුල්ලපන්තක ස්වාමීන් වහන්සේ මනෝමය කයම අතර භික්ෂුන් අතර අග්‍රයි. කියන්නේ ගොඩාක් තමන්ගේ ස්වරූපයෙන් අය මවන්න පුළුවන් අය අතර අග්‍රම කවුද? මතක තියාගන්න අමාරුවෙන් හිටපු චුල්ලපන්තක ස්වාමීන් වහන්සේ. ඊට පස්සේ බුදුරණවහන්සේ පැහැදිලි කරන චුල්ලපන්තක ස්වාමීන් වහන්සේ රූප රූප මේ චේතෝ එතන කියන චේතෝ විවට කුසල අර කියන්නේ මේ රූප සමාධි ආදී දේවල් ලබන අය දක්ෂතා ආදීන් ඒත් අග්‍රයි කියනවා. ඊළඟට මහා පන්තක ස්වාමීන් වහන්සේ මෙතන පැහැදිලි කරන්නේ සංඥා ඒ කියන්නේ අරූප සමාධිය තමයි විග්‍රහ කරන්නේ මෙන්න මේවා ලබන අය අතරින් අග්‍රයි කියනවා. සුභූති ස්වාමීන් වහන්සේ රහතන් වහන්සේලා දැන් රහතන් වහන්සේලා වාසය කරන දැන් රහතන් වහන්සේලා සමහර රහතන් වහන්සේලා අරහත් ඵල සමාපත්තියමයි නිතරම වාසය කරන්නේ. සමහර රහතන් වහන්සේලා සාමාන්‍ය ජීවිතය ගත කරනවා ධර්ම දේශනා කරනවා ගොඩක් ජාති කරනවානේ සමහර රහතන් වහන්සේලා නිතරම වෙන දෙයක් නෙමෙයි අරහත් ඵල සමාපත්තියමයි. අන්න ඒ අතර අග්‍රයි කියනවා කවුද මේ සුභූති කියන ස්වාමින් වහන්සේ. ඊළඟ බුදුරණන් වහන්සේ පැහැදිලි කර මේ සුභූති කියන ස්වාමින් වහන්සේ ඒ නිසා දක්ෂිනාවෙන්ම අග්‍රයි කියලා කියනවා. දක්ෂිනායුක්තක්. ඇයි අරහත් වල සමාපත්තියමයි වාසය කරන්නේ. දක්ෂිනායුක් අග්‍රයි කියනවා. ඊළඟට පැහැදිලි කරන මේ රේවත කියන ස්වාමින් වහන්සේ ආරණ්‍ය වාසී වික්ෂුන් අතරින් අග්‍රයි කියනවා. කංකාරේවත ස්වාමින් වහන්සේ ධ්‍යාන වඩන අය අතරින් අග්‍රයි කියනවා. ඒ වගේම කෝලි වීසලි ගෝත්‍රයේ උපන් සෝණ ස්වාමින් වහන්සේ අග්‍රයි කියලා කියනවා මේ කුටි කුටි හදන්න ඒ වගේම සෝණ ස්වාමීන් වහන්සේ තමයි වීරිය වඩන ආයතනුත් අග්‍රස්ථානයේ තියෙන්නේ. ඒ වගේම හොඳට කතාබස් කරන, ඒ කියන්නේ කලන බස් ඇති එතන පැහැදිලි කරන්නේ විරිය, ඒ වගේම ප්‍රියමනාප කතාබස් කරන. මෙන්න මේ අය අතරින් අග්‍රයි කියනවා. ඊළඟට සීවලී ස්වාමීන් වහන්සේ සීපතේ ලැබෙන අය අතරින් අග්‍රයි කියනවා. වක්කලී ස්වාමීන් වහන්සේ සද්ධා විමුක්ත ශ්‍රද්ධාවෙන් නිදහස් වෙන අය අතරින් අග්‍රයි කියලා බුදුරණවහන්සේ පැහැදිලි කරනවා. ඉතින් මේ මෙතනින් එහා දින ඔක්කොම මේ අග්ග කියන කරුණු මම මේ කාරණා ටික විග්‍රහ කරලා ඉවරලාම අවසන් කරන්නම්. එතකොට අපේ දේශනා ටික අනිත් ටික ඉඳලා පටන් ගන්න පුළුවන්. ඊළඟට බුදුරණවහන්සේ පැහැදිලි කරනවා මේ රාහුල ස්වාමීන් වහන්සේ තමයි අග්‍ර වෙන්නේ හික්මෙන හික්මෙන හොඳට හික්මිච්ච අය අතරේ මගේ ශ්‍රාවකයන්ගේ සික කැමති. කියන්නේ හික්මීමට කැමති. දැන් අපි දන්නවා නේද හැම වෙලෙම රාහුල ස්වාමීන් වහන්සේ අර මට මේ වගේ අවවාද ලැබේවා කියලා උදේ ප්‍රාර්ථනා කරනවා. එතකොට කියන කියන විදිහට ඉක්මෙන්න කැමති අතර අග්‍රයි රාහුල ස්වාමීන් වහන්සේ. හට්ටපාල ස්වාමීන් වහන්සේ සද්ධායෙන් පැවිදි වෙච්ච අය අතර අග්‍රයි. ඒ වගේම කුණ්ඩ දාන ස්වාමීන් වහන්සේ අග්‍රයි කියනවා මේ සලාක දාන කුණ්ඩ දාන ස්වාමීන් වහන්සේ අග්‍රයි කියනවා සලාක දානයන් ලැබෙන දේවල් ඉස්සල්ලාම ලැබෙන කාරණාවත් එක්ක පෙරටම ගන්න දේ එක අග්‍රයි කියලා කියනවා. වංගී ස්වාමීන් වහන්සේ අග්‍රයි කියලා කියනවා පටිභාන. කියන්නේ දැන් මෙතන පටිභාන කියලා කියන්නේ විවිධ දේවල්. දැන් අපි දන්න පටිභාන කියන ධර්මයක් වැටහෙනවා. වංගී ස්වාමීන් වහන්සේ හරීම දැන් අද කාලේ තියෙන්නේ හිතවල කවි කියන්නේ. අන්න ඒ වගේ මේ වංගී ස්වාමීන් වහන්සේගේ තියෙන උද්දා මේ තේර ගාථා තුලත් හරියට කවිමයි කියන්නේ. දැන් වංගීස සංයුත්තයන්ම තියෙන සංයුත්තනිකායේ කවි කියන ගාථා. ලස්සන අර්ථ තියෙන ගාථා. එතකොට මෙන්න මේ විදිහට කාරණා වැටහෙනවා. විඩාකාරයි. මෙන්න මේ අතරින් අග්‍රයි කියනවා වංගවිස ස්වාමීන් වහන්සේ. ඊළඟට උපසන්ත ස්වාමීන් වහන්සේ අග්‍රයි කියනවා උපසන්ත ස්වාමීන් වහන්සේ අග්‍රයි කියන පිරිපුන් වැටහීම් ඇති මගේ ශ්‍රාවකයන් අතරේ. ඒ කියන්නේ හොඳට වැටහෙන කරුණු වැටහෙන අය අතරින් අග්‍රයි ඒ වංගවි ස්වාමීන් වහන්සේ උපසේන ස්වාමීන් වහන්සේ අග්‍රයි කියනවා මේ පැහැදිලි මෙලවන අය අතරි. අපි දන්නවනේ උපසේන ස්වාමීන් වහන්සේ ට අර විවිධාකාර අය ඇවිදින්න ධර්මය අහන දැන් උපසේන සානස් එච්චර ප්‍රියමනාපයි. අන්න පැහැදිලින් අය අතරින් අග්‍රයි කියනවා. දබ්බමල්ල පුත්‍ර රහතන් වහන්සේ සෙනසුන් පනවන අය අතරින් අග්‍රයින විනී පිටි ගොඩක් එක පැහැදිලි වෙනවා සෙනසුන පනවන්න පැහැදිලි දෙන්නේ දබ්බමල්ල පුත්‍ර රහතන් වහන්සේට ඒ දබ්බමල්ල පුත්‍ර රහතන් වහන්සේ මුල් කරන විනී ශික්ෂාපත ගොඩක් පෙන්ලා තියෙනවා මොකද අනිත් අය විවිධාකාරයෙන් චෝදනා කරන නිසා ඊළඟ පිරින්දවච්චී ස්වාමින් වහන්සේ දෙවියන්ට ප්‍රියමනාප අය අතරින් අග්‍රයි කියනවා බාහිදාරු ජීවී ස්වාමීන් වහන්සේ වහා වැටහෙන අය අතරින් අග්‍රයි කියනවා. කුමාර කස්මේ කුමාර කස්සප ස්වාමීන් වහන්සේ විචිත්ත ධර්ම ධර්ම කතිකයන් අතරින් අග්‍රයි කියනවා. ඒ වගේම විචිත්ත ධර්ම කතිකයන් අග්‍රයි. ඒ වගේම මහා කොටිස ස්වාමීන් වහන්සේ අග්‍රයි කියලා කියනවා. පටිසම්භිදා ආදී මේ මේ ධර්මයේ වැටහෙන කරුණු ඒ කියන්නේ දැන් අපි දන්න සීපිලි සිඹිය ආදී වශයෙන් අපි අහලා තියෙන ධර්මයේ මේ කරුණු විස්තර වශයෙන් වැටහෙන කාරණාව මෙන්න මේ කරුණු අතරේ අග්‍රයි කියලා කියනවා මහා කොටිත ස්වාමීන් වහන්සේ. ආනන්ද ස්වාමීන් වහන්සේ අග්‍රයි කියලා කියන බහුසුත වශයෙන් ආනන්ද ස්වාමීන් වහන්සේ අග්‍රයි කියන සතිමත් අතරේ ආනන්ද ස්වාමීන් වහන්සේ අග්‍රයි කියන මේ ජීවිත පැවැත්ම අතරේ ආනන්ද ස්වාමීන් වහන්සේ අග්‍රයි කියලා කියන ධාරණ ශක්තිය අතරේ ආනන්ද ස්වාමීන් වහන්සේ අග්‍රයි කියන උපස්ථාන අතරේ ආනන්ද ස්වාමීන් වහන්සේට අග්‍රස්ථාන ගොඩක් තියෙනවා. ආනන්ද ස්වාමීන් වහන්සේ අග්‍රයි බෞද්ධතා සතිමත් බවින් පැවැත්ම පැවැත්ම තියෙන මේ සංවර භාවයත් එක්ක ඒ වගේම ධාරණය උපස්ථාන කියන මේ හැම එකකින්ම අග්‍රයි කියනවා ආනන්ද ස්වාමීන් වහන්සේ. ඒ නිසා තමයි අපි අද ධර්මයේ දන්නේ කවුරු නිසාද? අද අපිට මේ ධර්මයේ තියෙන්නේ ආනන්ද ස්වාමීන් වහන්සේ සාම තමයි. ඉතින් ඊළඟට උරුවෙල කාශ්‍යප අයි දක්ෂයි කියනවා මහා පුරුෂ ලක්ෂණ අතර. ඒ කියන්නේ මහා පුරුෂ ලක්ෂණ උරුවෙල කාශ්‍යපට ගොඩක් තිබිලා තියෙනවා. ඒ නිසා තමයි මහා පුරුෂ ලක්ෂණ අතරින් නෑ මහා පිරිස අතරින් විශාල පිරිසක් එක්ක විශාල පිරිසක් එක්ක තමයි උරුවෙල කාශ්‍යප මහාන වුණේ. ඉතින් ඒ නිසා උරුවෙල කාශ්‍යප මහා පිරිසක් අතරින් අග්‍රයි අග්‍රයි කියනවා. මොකද ශ්‍රාවකත්වය ගොඩක් හිටියා. ඒ වගේම කාලුදායි අග්‍රයි කියනවා පහදවන කුලයන් පහදවන අය අතරින් අග්‍රයි කියනවා. බක්කුල ස්වාමීන් වහන්සේ අග්‍රයි කියන නිරෝගී බව අතරින්. සෝබිත ස්වාමීන් වහන්සේ අග්‍රයි කියලා කියනවා පෙරවිසු කඳ පිපුබ්බේ නිවාසානුස්සතියේ තියෙන අය අතරින්. උපාලි ස්වාමීන් වහන්සේ අග්‍රයි විනය විනය දරගැනීමක් අතරින්. නන්දක ස්වාමීන් වහන්සේ අග්‍රයි මෙහෙණින් වහන්සේලාට උප මේ අවවාද කිරීම අතරින් නන්ද ස්වාමීන් වහන්සේ අග්‍රයි ඉඳුරන් කියන්නේ ඉන්ද්‍රිය සංවරය අතරින් නන්ද ස්වාමීන් වහන්සේට විදාකාර උදාහරණත් පැහැදිලි කරලා තියෙනවා මේ ඉන්ද්‍රිය සංවරය පිළිබඳව. මහා කප්පින ස්වාමීන් වහන්සේ අග්‍රයි භික්ෂූන්ට අවවාද කරන අය අතරින්. ඒ වගේම සාගත ස්වාමීන් වහන්සේ අග්‍රයි තේජ සමාපත්තිය සම්වාදින භික්ෂුන් අතරින්. රාධ ස්වාමීන් වහන්සේ අග්‍රයි ධර්ම දේශනා ධර්මදේශනා එතන පැහැදිලි කරනවා පටිභායේ ධර්මදේශනා අර විස්තර දේශනා කරනකොට වැටහෙන ආකාරයට දේශනා කරන අය අතර අග්‍රයි අග්‍රයි කියනවා. මොග්ගරාජ ස්වාමීන් වහන්සේ අග්‍රයි කියනවා දුක් දුෂ්කර ප්‍රතිපදා. ඒ කියන්නේ මේ කටුක සිවුරු දැරීම. මෙන්න මේ විදිහට දැරීම අතරින් අග්‍රයි කියනවා මොගරාජ ස්වාමීන් වහන්සේ. ඒකේ මොගරාජ ස්වාමීන් වහන්සේගේ මට මතකයි තීරගාතාවකුත් ඒ විදිහට විග්‍රහයක් තියෙනවා. ඊළඟ බුදුරණවහන්සේ ආද කරනවා ප්‍රජාපති ගෞතමී තමයි පරණම භික්ෂුණී අතරින් අග්‍ර වෙන්නේ. ඒ වගේම මහා ප්‍රඥාව අතරින් අග්‍රයි කේමා භික්ෂුණිය රහතන් රහත් තෙරණියන් වහන්සේ. ඉද්ධිපදලාභයෙන් අතරින් අග්‍රයි උපලවන්නා රහත් තෙරණියන් වහන්සේ. පටාචාරා භික්ෂුණීන් වහන්සේ අග්‍රයි විනයදර භික්ෂුණීන් අතරින්. ධම්මදින්නා රහත් මෙහින් වහන්සේ අග්‍රයි ධර්ම කතික භික්ෂුණීන් වහන්සේලා අතරින්. නන්ද නම් වූ භික්ෂුණීන් වහන්සේ අග්‍රයි ධ්‍යාන ධ්‍යාන ලබන භික්ෂුණීන් භික්ෂුණීන් අතරින් ඒ වගේම සෝන කියන සෝනා කියන භික්ෂුණී අග්‍රයි වීරිය ඇති භික්ෂුණීන් අතරින් සකුලා කියන භික්ෂුණී අග්‍රයි දිවස් කියන භික්ෂුණීන් අතරින් බද්ද කුණ්ඩලී කේසී කියන භික්ෂුණී අග්‍රයි අරහත්ත්වයේ කියන්නේ අර කලින් අර පැහැදිලි කරේ රහත් ස්වාමීන් වහන්සේ නමකුත් නිරන්තර අරහත් ඵල සමාපatti සම්මාදිනවා. අන්‍ය අරහත් ඵල සමාපatti සම්මාදින භික්ෂුණීන් අතරින් අග්‍රයි කියනවා. ඊළඟට බද්ද කපිලාණි කියන භික්ෂුණිය අතරයි පෙරවිසු කඳ පිළිවෙල කුබ්බේ නිවාසයේ සීකරන අය අතරින්. ඊළඟට බද්ද කච්චාය නම් තිරණින් වහන්සේ අග්‍රයි මහා අභිඥා අතරින්. ඒ වගේම කිසා ගෞතමිය අග්‍රයි රුක්ෂ සිවුරු දරන භික්ෂුණීන් අතරින්. ඊළඟට කිසා ගෞතමිය අග්‍රයි ඒ රුක්ෂ මේ සිවුරු දරන භික්ෂුණීන් අතරින්. සිංහාල මාතා කියන රහත් ternary අග්‍රයි සද්ධා ශ්‍රද්ධාවෙන් පැවිදි වෙච්ච අය අතරින් සද්ධා ලක්ෂණයෙන් වැටගත් අය අතරින් අග්‍රයි කියලා කියනවා. ඊළඟට ගිහි කට්ටිය පිළිබඳව විග්‍රහ කරනවා. මාණෙනි ගිහි අය අතර පළවෙනියෙන්ම සරණ ගිය දෙන්න තමයි තපස් තපස්සු බල්ලක දෙන්න. බුදුරණවහන්සේ සරණ ගියානේ. අන්න ඒ දෙන්න කියනවා පළවෙනියෙන්ම සරණ ගිය අයගේ ඉන්නේ. අනාථපිණ්ඩික මේ කියන්නේ මගේ උපස්ථාන අතරින් අග්‍රම ගිහියෙක් කෙනා. ඒ වගේම මච්ච කාසණ්ඩ චිත්ත කිය චිත්ත ගෘහපති චිත්ත ගෘහපති ධර්ම කතික ගිහිය අතරින් අග්‍රයි. චිත්ත ගෘහපති දේශනා කරපු කරුණු ගොඩාක් චිත්ත වාක්‍යයක් තියෙනවා. ඒ චිත්ත ගෘහපති ගොඩාක් ධර්ම දේශනා කරලා තියෙනවා. ධර්ම කතිකෙන් අතට අග්‍ර. චිත්ත ගෘහපති ගැන ගොඩාක් විග්‍රහ තියෙනවා. භික්ෂුන් වහන්සේ අතරට ගිහිලා ධර්මය සාකච්ඡා කරනවා. ආශ්චර්ය ලක්ෂණ ඔලත් කියනවා. ඒ වගේම හත්තාලවක හත්තාලවක අග්ගයි කියනවා රජ හත්තාලවක අග්ගයි කියනවා සිව් මේ සිව් මේ රජවරුන් අතරින් පිරිස් මගේ කියන්නේ ශ්‍රාවකත්වයට පැහැදීම. ඊළඟ මහා නාම සාක්‍ය අග්‍රයි කියලා කියනවා ප්‍රණීත පත්‍ය දෙන අය අතරින්. ඊළඟට උග්ග කියන ගෘහපති අග්‍රයි කියනවා මනාපදේ දෙන අය අතරින්. ඊළඟට උග්ගත කියන ගෘහපති අයිති කියනවා සංඝ උපස්ථානය අතරින් ඊළඟට සුර සුරම්බට්ට කියන සිටුවරයා හිටියේ කියන අචල ප්‍රසාදය අතරින් ජීවක කුමාරච්චග්‍රය කියනවා ශ්‍රාවකයන් උපස්ථානක පුජ්‍යලික ප්‍රසාදය අතරින් නකුලපිතු අග්‍රය කියලා කියන විශ්වාසය කරන අය අතරින් මෙන්න මේ විදිහට මේ අග්‍රස්ථානයේ ගිහියටත් ගොඩාක් දිලා තියෙනවා මම අද තමයි මේකේ මේ ඉතුරු ටික හරියට දැක්කේ ඊළඟට අග්‍රය කියලා කියනවා කාන්තාව, ඒ කියන්නේ උපාසිකාවන් ගැන පැහැදිලි කරනවා. සුජාතා දැන් අපි සුජාතා <coughs> සුජාතා තමයි පරණම උපාසිකාව බුදුරණවහන්සේට <coughs> උපස්ථාන කරපු. එයා උපාසිකාවන් අතර අග්‍රයි කියනවා. මිගාර මාතු උපාසිකාව අග්‍රයි කියනවා. අග්‍ර උපස්තිකා උපස්ථාන කරන අය අතරින්. ඊළඟට කුජුත්තර දක්ෂයි කියනවා මේ ප්‍රඥාවන්ත <coughs> අය අතරින්. සාමාවති අග්‍රයි කියන මෛත්‍රී විහෙරණ අය අතරින්. ඊළඟ උත්තරනන්ද මාතා අග්‍රයි කියලා කියන ධ්‍යාන ලැබන අය අතරින් ඒ වගේම කෝල්විදීතු සුප්පවාස අග්‍රයි කියලා කියනවා ප්‍රණීත දේවල් දෙන අය අතරින් සුප්පියා උපාසිකාව අග්‍රයි කියලා කියනවා ගිලාන උපස්ථාන අතරින් ඊළඟට කුත්‍යානි කියන උපාසිකාව අග්‍රයි කියලා කියනවා අචල ප්‍රසාද අය අවිච්ඡප්පසන්න කියන අවිච්ඡප්පසාද අය අතරින් ඊළඟ නකුල මාතාග්‍රයි කියලා නකුල මාතාග්‍රයි කියන්නේ විශ්වාසයෙන් කතා කරන අය අතරින් ඒ වගේම කූරරගර වැසි කාළී නම් වූ උපාසිකාව අග්‍රයි කියලා කියනවා අනුස්සවපත්තා సంతානං අජිදං ඒ කියන්නේ එතන පැහැදිලි කරන්නේ අනුස්සවයන් උපන් ප්‍රසාද ඒ කියන්නේ අහපු දේ අනුව ප්‍රසාදයේ තියෙන අය අතරින් අග්‍රයි කියලා මෙතන මේ ගොඩාක් පැහැදිලි කරපු කාරණා තුළ තියෙන්නේ දැන් බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකයන් අතර ගත්තාම විවිධ දේවල් අපි සමහරවිට ඒ කාරණා ගැන දන්නේ නැහැ. විවිධ දේවල් තියෙනවා ශ්‍රාවකයන්ගේ සමහරවිට දානය දෙනකොට අපි යථාර්ථයත් කතා කරනකොට නම් දානය දෙනකොට දානෙන් අග්‍රම එක්කෙනා ඉන්නේ. ඊළඟට අපි දන්නවා ප්‍රඥාව කතා කරොත් ප්‍රඥාව යථාර්ථයත් කතා කරොත් ඒ ස්වභාවය විතරයි. නමුත් ලෝකේ ජීවත් වෙනකොට ඒ ජීවිතේ පැවැත්මත් එක්ක ඒ අයගේ විවිධාකාර විදි පැවැත්මක් තියෙනවා. මෙන්න මේ පැවැත්මන් අතරේ සිදුවෙච්ච ඒ අග්‍රස්ථානය තමයි බුදුරන් වහන්සේ මේ විදිහට පැහැදිලි කරන්නේ. එතකොට අසූ මහ ශ්‍රාවකයන්ට අමතරව කියන්නේ භික්ෂුන් වහන්සේලා නේ අසූ මහ ශ්‍රාවකයන්ට අයිති වෙන්නේ. ඒ අසූ මහ ශ්‍රාවකයන්ට අමතරව ගිහි අය අතරෙත් අපි දන්නේ කුජුත්තරා ඊළඟට සාමාවතිය ඊළඟට විසාකමහ උපාසිකාව තමයි ගිහි අතරින් ප්‍රධාන ප්‍රධාන කරුණුත් හැටියට උපාසිකාව උපාසකයන් අතර අතරින් දන්නේ අනාථපිණ්ඩික චිත්තගුහපති හත්ආලෝකුග්ග මෙන්න මේ කට්ටිය. භික්ෂුන් අය අතරින් අපි දන්නේ කේමාව උපලවන්න මෙන්න මේ අය තමයි අග්‍රශ්‍රාවිකාව හැටියට. ඊළඟට උපාසකයන් හැටියට භික්ෂුන් වහන්සේට දකින්නේ සාරිපුත්ත මොග්ගල්ලාන. ඉතින් ඊට අමතරව ඒ එකින් එක එකින් එක පිළිබඳව ගිහි අයගේ පැවිදි අයගේ විවිධ කාරණා පිළිබඳව අග්‍රස්ථානය තමයි එතන පැහැදිලි කරලා දුන්නේ. ඉතින් ඒ එක දේශනාව එක කාරණාවක් මම හිතන්නේ සූත්‍ර ඒ කියන්නේ එකක් එකක් හැටියට පැහැදිලි. මොකද මේ අවස්ථාවේ බුදුරණවහන්සේ කියන්නේ දැන් සාරිපුත්තු ස්වාමීන් වහන්සේ පනවනකොට පනවනවා මෙන්න සාරිපුත්තු ස්වාමීන් වහන්සේ ප්‍රඥාවෙන් අග්‍රයි කියලා. ආනන්ද ස්වාමීන් වහන්සේගේ අවස්ථා පහකදී පනවනවා. කරුණු පහක් ආනන්ද ස්වාමීන් වහන්සේ අග්‍රයි කියනවා උපස්ථාන අතරින් අග්‍රයි. ඒ වගේම දරා ගන්න අය අතරින්, බෞසුත අය අතරින්, ඊළඟට සතිමත් බව අය අතරින්. ගති ප්‍රවැත්ම දැන් ආනන්ද ස්වාමීන් වහන්සේගේ තේරගතාවේ තියෙනවා රාග දේශ දුරු කළා නෑනේ කාමරාග පිටික ප්‍රහාණලා නෑනේ ආනන්ද ස්වාමීන් වහන්සේ. නමුත් රාගයක් හටගත්තේ නෑ. දේශයක් හටගත්තේම නෑ මේ උපස්ථාන කරන කාලය තුල. එච්චරටම මේ ජීවිත පැවැත්ම පිළිබඳයි බුදුරණන් වහන්සේ ගැනම හෙව්වේ. මේ ජීවිත පැවැත්ම පිළිබඳව එච්චරටම යොමු වෙලා තිබුණා. ඉතින් ඒ නිසා ඒ අග්‍රස්ථාන බුදුරණන් වහන්සේ ඒ විදිහට පහදලා දෙලා තියෙනවා. ඒ අග්‍රස්ථාන සියල්ලක්ම පහදලා දුන්නේ මේ අඟුත්තරිකයි මේ කාරණාවයි තමයි. ඉතින් ඒ දේශනා ටික විදිහට අපි අවසන් කරමු. අපි මේ කාරණා පිළිබඳව තේරුම් ගන්න යම් කරුණු ටිකක් කියනවා නම් අපි හවස 12 ඉඳලා 1 වෙනකන් සාකච්ඡා කරනවා. ඉතින් එතනින් එහා අපි ඊතු දේශනා ටික ඊළඟ දවසේ සාකච්ඡා කරමු. හොඳයි සියලු දෙනාටම තෙරුවන් සරණයි. මේ අහලා තියෙන ප්‍රශ්න ටික කියනවා නම් ගොඩක් කියලා අය ඒකට උත්තර දෙන්න. අහලා තියෙන ප්‍රශ්න ගොඩක් කරුණු විස්තර ගන්න කියන කරුණු ටිකක් තියෙනවා. පළවෙනියෙන්ම සම්පජන්‍ය සහ යෝනිසමස්කාරය අතර පහදා දෙන්න මේ දෙක කියන්නේ මොකක්ද කියන කාරණාව සම්පජන්ණය කියනකොට සිහියෙන් නුවණින් යුක්තව සති සම්පජන්ණය කියලා කතා කරනවා. සම්පජන්ණය කියන්නේ නුවණ. ප්‍රඥාව කියලා කියන්නේ යෝනිසමනසිකාරය නිසා හටගත්ත දෙයක්. ප්‍රඥාව කියලා කියන්නේ යෝනිසමනසිකාරයෙන් හටගත්ත දෙයක්. සම්පජන්ණය හැටියට නුවණ කතා කරන තැනදී ප්‍රඥාව නම් අදාළ වෙන්නේ යෝනිසමනසිකාරයෙන්ුයි ඒ සම්පජන්ණය අදාළ වෙන්නේ. සම්පජන්ණේ හැටියට කතා කරනකොට සම්පජන්ණේ කතා කරන්න පුළුවන් සාමාන්‍ය ලෝකයේ ස්වභාවයත් එක්කත්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් සම්පජන්ණය ලෝක ස්වභාවයෙන්ුත් සම්පජන්ණයක් කතා කරන්න පුළුවන්. ඒක අපිට සමාධි භාවනා සූත්‍රයේ එක්ක කතා කරනකොට සමාධි භාවනා සූත්‍රයේදී පැහැදිලි කරනවා සම්පජඤ්ඤය කියලා කියන්නේ සිහිය දියුණු කර ගැනීම පිණිස හේතු වන දෙයක්. අංගුත්තර නිකාය දෙකේ සමාධි භාවනාවේ. ඒක සාමාන්‍ය මූලික කාරණාව පුහුදුන් කෙනාටමත් කරන්න පුළුවන්. දැන් අපි දේශනාව විග්‍රහ කරනකොට බලන්න ඕනේ දේශනාවේ පරියාය කියන්නේ දැන් මේ එක එක දේශනාවක් අපට කියපුවා නෙමෙයිනේ. බුදුරණවහන්සේ මේ කියපු සියලු දේශනාවලට පදනමක් තියෙනවා. ඒ කියන්නේ යම් පරිසරයක් තියෙනවා. ඒ දේශනාව පැවතීමට. එතකොට මේ පදනම, ඒ පරිසරය එක තමයි දේශනාවේ අර්ථය ගන්න පුළුවන්කමක් ලැබෙන්නේ. නැත්තම් ඒ දේශනාවේ අර්ථය ගන්න හැකියාව ලැබෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා සම්පජන්ණය කතා කරනකොට අපට ප්‍රඥාව කතා කරන්නත් පුළුවන්. ඒ ප්‍රඥාව යෝනිසෝ මනසිකාරයේ හේතුයෙන් හටගත්ත දෙයක්. ප්‍රඥාව හටගන්නේ යෝනිසෝ මනසිකාරයේ හේතුයෙන්. සම්පජන්ණය කතා කරනකොට එක ඇතර සිහියත් අදාළ කරගෙන කතා කරන්න පුළුවන්. මූලිකව කතා කරන්නත් පුළුවන්. එතනත් යම් යෝනිසමනසිකාරයක් තියෙනවා. යෝනිසමනසිකාරය කිරීමකින් තොරව ප්‍රඥාව කියන්නේ දැන් හටගන්නේ නැහැ. ලෝකෝත්තර ප්‍රඥාව හටගන්නත් ඒ යෝනිසමනසිකාරය අවශ්‍යයි. අපි ලෝකෝත්තර ධර්මයෙන් දැන් මාර්ගය කරන්නත් ඕනේ. මූලික අපට ස්වභාවයක් තියෙන්නත් ඕනේ. එතනත් ප්‍රඥාවක් තියෙනවා. දැන් අපි දන්නවනේ ලෝකේ ප්‍රඥාව තියෙන කෙනෙක් තමයි මාර්ගයට යමු වෙන්නේ. එහෙනම් ඒ විදිහේ ප්‍රඥාවක් තියෙනවා. දැන් අපි කමු කුසල කුසල පිළිබඳ. කුසල කුසල පිළිබඳවත් විමසීමක් නොවන විමසීමක් තියෙනවා. එතකොට කාමයෙන් වෙන්නත් නොවන විමසීමක් තියෙනවා. මේ හැම එකම තියෙනවා ඒ අදාළ යෝනිසෝ මනසිකාරය. එහෙනම් යෝනිසෝ මනසිකාරය තුලිනුයි ප්‍රඥාව හටගන්නේ. ඒ ප්‍රඥාව අපට ලෝකයේ තුලත් ලෝකයෙන් ඈතර වන ස්වභාවයක් තුල හටගන්න ප්‍රඥාවක් කියන දෙආකාරයෙන්ම වටහා ගන්න පුළුවන්. සම්පජන්ණය කියන්නේ ඒ නුවණ කියන එක. සාමාන්‍ය සම්පජන්ණය අපි සතියත් පාදක කරගෙන කතා කරනකොට සිහිය නුවණ දෙකම එකට යමු වෙනවා. සති සම්පජන්ණය කියලා කතා කරන්නේ ඒකයි. එතකොට ප්‍රඥාව නැත්නම් සම්පජන්ණය මේක සම්පූර්ණයෙන් යෝනිසමනසිකාරයේ තුලින් හටගන්න දෙයක්. ස්වාමීන් වහන්සේ ආනාපානසති භාවනාව වැඩිීමේදී අතිපට්ඨාන යනුව කයෙහි කයන බැඳීම සිදු කරන්නේ කෙසේදයි පැහැදිලි කරලා දෙන්න ඉල්ලා සිටිනවා. මේක නම් ටිකක් විස්තර වශයෙන් කරන්න ඕන කාරණාවක්. මම මේක සරලව පැහැදිලි කරලා දෙන්නම්. දැන් මේක හැබැයි තේරුම් ගන්න අපි යම් පමණකට දැන මේ දැනගෙන තියෙන්න ඕනේ. අරිත සූත්‍රයේදී අරිත ස්වාමීන් වහන්සේ ආනාපානසති වඩන විග්‍රහයක් පැහැදිලි කරනවා. එතන අතීත කර්මයන් අතහැරලා ආධ්‍යාත්මික තරහ පටික සංඥා දුරු කරලා සිහින් ආස්වාස කරන සිහින් ප්‍රස්වාස කරන බවක් ආරිට ස්වාමීන් වහන්සේ පැහැදිලි කරද්දී බුදුරණවහන්සේ දේශනා කරනවා මොක වැරදි කියන්නේ නැහැ. මොකද මම දේශනා කරන්නේ මේකයි කියලා බුදුරණවහන්සේ නිවීම දක්වා තියෙන ප්‍රතිපදාව ඉස්මතු කරලා පෙන්නනවා. ඒ බුදුරණවහන්සේ නිවීම දක්වා තියෙන ප්‍රතිපදාව ඉස්මතු කරපු දේ තුළ තමයි මේ කයනි කයano දැක්මේ වාසය කරනවා කියන කාරණාව සිදු වෙන්නේ. එතනදී දැන් අපිට ආනාපානසතිය කියන කාරණාව කතා කරනකොට අපිට හම්බෙන දේ හුස්ම රැල්ලනේ. එහෙනම් එතන හුස්ම රැල්ල කියන්නේ එක්තරා කයක් බව බුදුරණවහන්සේ පැහැදිලි කරනවා. දැන් අපිට කායනපස්සනා කොටසදී ගත්තහම මේ සියලු දේවල් අපට ලෝකේ සකස් වෙච්ච දෙයක් නෙවෙයි. ලෝකේ සකස් වීම තේරුම් ගන්න තැන තමයි පටිච්ච සමුප්පාද න්‍යායය. අපි මොන දෙයක් හොයාගෙන ගියත් අපට හම්බෙන්නට ඕනත්තේ හැදෙන වැඩපිළිවෙල, සකස් වෙන වැඩපිළිවෙල. සකස් වෙන වැඩපිළිවෙල මේ පටිච්ච සමුප්පාදයෙන් සකස් වෙන දෙයි. පටිච්ච සමුප්පාදයෙන් සකස් වෙන ආකාර නොදැකීම කියන පදනම නිසා තමයි අපට ලෝකේ යමක් ගෝචර වෙන්නේ. මෙන්න මේක මේ පින්වත්තුන් තීරණ ඇති. අපට මේ ඇහැට රූපයක් ඇති බව, කනට ශබ්දයක් ඇති බව, නාසයට ගන්ධයක් ජීවර රසයක්, කයට පොට්ටබ්බයක්, මනර ධම්මයක් ඇති බව ප්‍රකට වෙන්නේ සකස් වෙන ආකාරය නොදක්නාකම නිසා. සකස් වෙන ආකාර නොදක්නාකම නිසා ලෝකයේ අපට ලෝකයක් ඇති බව හඳු වෙනවා. හුස්ම රටල කියන්නේ මොකද්ද? කය නම් වූ මම කියලා ගත්ත මගේ ලෝකෙට මගේ මම කියලා ගත්ත දෙයට මට සකස් වෙච්ච ලෝකේ තමයි හුස්ම රැල්ල කියන්නේ. මම මේක කලින් හොඳට පැහැදිලි කිරීමක් කරා ඒ තමයි කයේ කයානුව දකිනවා කියන කාරණාවත් සමුදය අත්ංගමයේ කියන කාරණාවත් මේ සියල්ලක්ම බුදුරණවහන්සේ වචන දෙකකින් විග්‍රහ කළ දුන්නේ එකම න්‍යායකට යොමු වෙන තැන. සංයුත්නිකාය දේශනාවක්ම මම පාදක කරගෙන පැහැදිලි කළ දුන්නා රහෝගත සූත්‍රය මම හිතන්නේ. ඒකේ පැහැදිලි කරනවා කායන පස්සන ආදී වශයෙන් කොටස් 9කට වැඩි ආකාරයක් පිළිබඳව කය අජත්ත වශයෙන් සමුදය, බහිද්ද වශයෙන් සමුදය, අජත්ත බහිද්ද වශයෙන් සමුදය, ඊළඟට අජත්ත වශයෙන් බහිද්ද වශයෙන් වය අජත් වශයෙන් වය අජත් බහිද්ද වශයෙන් වය අජත් වශයෙන් සමුදය වය බහිද්ද වශයෙන් සමුදය වය අජත් බහිද්ද වශයෙන් සමුදය වය ආකාරයට නව ක්‍රමයකට මේ කය හම්බ වෙන ආකාරය රහව සූත්‍රයේ පැහැදිලි කරනවා. එතකොට එතන හැබැයි කයි කය අනුව නෙමෙයි කියන්නේ කය විතරයි කියන්නේ. කයි කය අනුව තමයි බුදුරණවහන්සේ විග්‍රහ කරන්නේ. එතකොට මේ කයි කය අනුව කියන කර්ණයි විග්‍රහයක් තමයි එතන පැහැදිලි වෙන්නේ. කයි කය අනුව බලනවා කියන විග්‍රහය තමයි මේ කය කියලා ගත්ත දේ හටගත්තේ කොහොමද? අජ්ජත් වශයෙන්, බහිද්ද වශයෙන්, අජ්ජත් බහිද්ද වශයෙන් කියලා මේ කාරණාව හට ගැනීම, නැතිවීම, හටගෙන නැතිවීම කියන මෙන්න මේ කාරණාව දැකීම තමයි අජත්ත සමුදේ වය ආකාරයට නැත්නම් කය කයෙහි කය අරමුණ දකින්නවා කියලා විග්‍රහ කරන්නේ. ඒතර හුස්ම රැල්ලක් හමුනහම මේ කය අනුව හොයන කාරණාවේදී අපට හෙවිය යුත්තේ කුමක්ද? හට ගන්න ආකාරය. දැන් අපට හුස්ම රැල්ල හට ගන්න ආකාරය හම්බ වෙන්නේ මෙන්න මේ විදිහට. මගේ නාසයට නැත්නම් මගේ කයට එන පහසක් අපිට මූලිකව හම්බෙන්නේ ඒක. හැබැයි එතනදී අපි මගේ කයට ඇති ලෝකයේ තුල ඇති ලෝකයේ දෙයක් පාදක කරගෙන ඇති ලෝකේ සත්‍යයක් දැක්කා. මම උදාහරණයක් කියන්න දැන් මේ ගොඩනැගිල්ල මේක කැඩෙනව නේද? විනාශ වෙනවනේ. අපි මේක තේරුම් ගත්තට පස්සේ අපිට මේ මට පේන ගොඩනැගිල්ල තුල සත්‍යත්වයක් සත්‍ය ස්වභාවයක් හම්බලා තියෙනවා. දැන් අපිට අපේ වාහනයක් තියෙනවා. ඒතර මේ වාහනේ කැඩෙනවා, බිඳෙනවා, විනාශ වෙලා යනවා. ඒක අපි තේරුම් ගත්තා අපට ඒ ඒහා උපේක්ෂාවෙන් ඉන්න පුළුවන්. එතකොට ඒ අපි දැක්කේ මට ඇතිවෙච්ච ලෝකයේ සත්‍යය. ඒක තමයි මූලිකව හම්බෙන කාරණාව. ඒ දැක්කේ ලෝකයේ තුල. බුදුරණවහන්සේගේ ධර්මයේ ලෝකයේ තුල සත්‍යයක් දකින්න විග්‍රහ වෙනවා. හැබැයි ලෝකෙන් ඊතර වෙන ප්‍රතිපදාවක් කියලා දෙනවා. එතකොට ලෝකයේ තුල සත්‍ය දැක්ක පමණින් ලෝකේ ඊතර වෙන්නේ නැහැ. ලෝකෙන් එතර වෙන්නට නම් ලෝකේ හැදෙන හැටි හම්බ වෙනට ඇති දේ තුළ සත්‍ය නෙවෙයි ඇතිවන්නේ කොහොමද කියන න්‍යාය හම්බ වෙන්නට ඇතිවන්නේ කොහොමද කියන න්‍යාය හම්බ වෙන්නට නම් අපට සාමාන්‍ය අපේ මානසික චින්තනයට හම්බෙන්නේ නැහැ ඒක. බුදුරණවහන්සේ පෙන්නපු ඇතිවන් ඇතිවන ආකාරය දකින න්‍යායයට විග්‍රහ කරනවා පටිච්ච සමුප්පාද ධර්මය කියලා. පටිච්ච සමුප්පාද ධර්මයේදී හම්බ වෙනවා ආර්ය න්‍යාය. ඉමස්මින් සති ඉදං හෝති ඉමස් උප්පාදා ඉදං කුප්පඤ්ඤති. ඉමස්මින් අසති ඉදං නොහෝති ඉමස්ස නිරෝධා ඉදං නිරුද්ධ්‍යති. මේ ඇති කල්ලි මේ වෙයි. අපට ලෝකේ හම්බෙන්නේ ලෝකේ න්‍යාය හම්බෙන්නේ මේ ඇති කල්ලි මේ වෙයි නෙවෙයි. මේ ඇති කල්ලි ඒ වෙයි නැත්නම් ඒ ඇති කල්ලි මේ වෙයි. දැන් අපි හිතමු මේ ගොඩනැගිල්ල ආවේ ගොඩනැගිල්ල හැදුනේ කොහොමද? එය නම් වූ ගඩොල් සිමෙන්ති සීට් ලී ටික නිසා මෙය නම් වූ ගොඩ නැගිලි හම්බුණා. නේ? මෙය එතකොට මෙය නැති කල්ලි එය නැති වෙනවා. මොකද්ද? මේ ගඩොල් සිමෙන්ති උළු ටික නැති නැති කල්ලි එය නම් වූ ගොඩ නැගිලි නැති වෙනවා. අපිට හම්බෙන්නේ ඔන්න ওই පද. ඒ ලෝකේ බුදුරණවහන්සේ දුන්න න්‍යාය තුළදී හම්බෙන්නේ මේ ඇති කල්ලි මේ වේ. මේ නැති කල්ලි මේ නොවේ. අන්න ඒකට පටිච්චසමුප්පාදය තේරුම් ගන්න වෙනවා. එතකොට එතන පදනමක් ලැබෙනවා අපට අසරූප විඥාන කියන තුන ක්‍රියාකාරීත්වයේ එකතුව නම් වූ හේතුව. දැකීම නම් වූ ඵලය. හැබැයි හේතුව එය වෙලා දැකීම මේ වෙනව නෙමෙයි. අනේක කාලත්‍රයේ කාලත්‍රයේ ඉක්ම වෙනවා කාලත්‍රයේ පැනවීම දුර වෙනවා මේ පටිච්ච සමුප්පන්න බව හම්බුනවා. මෙය කියලා මේ ඇතිකල්ලි මේ වෙයි කියන පදනම තුල තියෙන පත්‍යින් උපම් බව, පටිච්ච සමුප්පන්න බව. මේ දකින්න තැනදී අතීතය කියන අන්තය දුර වෙනවා. අනාගතය කියන අන්තය දුර වෙනවා. දැන් කියන අන්තය දුර වෙනවා. දැන් අපි ගොඩක් වෙලාවට අපට හම්බ වෙනවනේ අතීතයත් අතහරින්න අනාගතයත් අතහරින්න මේ දැන් ඇත්ත දකින්න. නමුත් දැන් ඒ ඒ කියවන බුදුරණවහන්සේ එහෙම නෙමෙයි කියන්නේ. බුදුරණවහන්සේ කියන්නේ පත්‍යින් උපම් බව දකින්න. දැන් දකිනකොට අපි දැන් කියලා පැනෙවුවනම් දැන් පැනෙවුවේ අතීතයක් සාපේක්ෂ කරගෙන අනාගතයක් සාපේක්ෂ කරගෙන අපි දැන් පනවගෙන අතීතේ නැහැ අනාගතේ නැහැ කියලා හිතුවට වැඩක් නැහැ අපිට දැන් හම්බුනේ අතීතය තිවිච්ච නිසා අනාගතයක් තියෙන නිසා බුදුරණවහන්සේ දැන් කතන්දරයක් නෙමෙයි කියන්නේ පත්‍යෙන් උපම් බවක් පටිච්චසමුප්පන්නව කියන පත්‍යෙන් උපම් බවක් පටිච්ච සමුප්පන්න බව නොදැකීම නිසා දැන් ඇති වෙලා දැන් ඇති වුණා නම් අතීත අනාගත ඇතිම වෙ තියන්නේ අතීතයක් තිබ්බා අනාගතයක් තියෙනවා මෙන්න මේ පටිච්ච සමුප්පන්නව දකිනකොට හේතුව ඵලයක් කියන කාරණාව කාලත්‍රයකින් තොරව දකින්නේ මොහොතක තත්පරයෙන් ලක්ෂයෙන් කෝටියෙන් පංගු කාලත්‍රයක්වත් හම්බෙන්නේ කාලය මනින නිම්ම දුර වෙනවා අන්න මේ ඇති කල්ලි මේ වෙයි එතකොට අසරූප විඥාන කියන හේතු ඇති කල්ලි දැක්ම ඇති වුණා. අපි දකින්නේ මට දකින්නද තිබ්බා කියලා. අපි තිබිච්ච දේ සත්‍ය දකින්න. ඒක ලෝකේ. ඉන්න මට ලෝකේ තිබ්බ දේ සත්‍ය දැක්කා. හැබැයි ලෝකෙන් ඊතරම් ප්‍රතිපදාවේදී අපි තිබිච්ච රූපේ නෙමෙයි දකින්නේ. අස රූප විඥාන එකතු වීම නම් වූ හේතු ඇති කල්ලි දැකීම නම් වූ ඵලයේ සිදු වෙනවා. අන්න එතකොට හම්බ වෙනවා මේ දැකීම කියන දෙයට හේතුප්‍රත්‍යය. අන්න ඒක තමයි පටිච්චසමුප්පාද ඥාන විග්‍රහ කරන්නේ. කයට පොට්ටබ්බයක් තමයි හුස්ම රැල්ල කියන්නේ. අපට මුලින්ම හම්බෙන දේ තමයි අර මම භෞතික ලෝකයේ මේ ගේ කැඩෙන විදිහ ආකාරය දකිනවා වගේ හුස්ම රැල්ල වුණ අපට හම්බ වෙනවා මුලින් හටගත්තා ඊළඟට ඇතුළට ඇද නැති වුණා ආය ඇතුළෙන් හටගත්තා ඒකට ඇද නැති වුණා අපට ඔය න්‍යායෙන් හම්බෙන්නේ ඒ දැක්කේ හරියටම මේ ගොඩනැගිල්ල නැති වෙන බව අපට తీර වැටහීම වගේ අපේ වාහනයක් අපේ උපකරණයක් නැති වෙන හැටි අපි ඒ රකහාගත්ත ස්වභාවය වගේ. දැන් කනට හෙන ශබ්දයක් ගැන හිතන්න. ශබ්දය එතකොට අපට ඇති වෙනව නැති වෙනව හම්බ වෙනවා. මෙන්න මේ වගේ මට ඇති වෙච්ච ලෝකයේදී නැති වෙන ආකාරය දැකීම තමයි අපට මූලික වේ හටගන්න දැකීම. නමුත් කයෙහි කයානුව දකින්න තැනදී හම් වෙනට ඕන නැති අර ඇති හුස්ම රැල්ල නැති බව නෙමෙයි. හුස්ම රැල්ල ඇති බව හම්බෙන්නට ඕනේ මෙය නම් වූ හේතුව ඇති කල්ලි මෙය නම් වූ ඵලය ඇති වෙන බව. කය පොට්ටබ්බයත් කය විඥානයත් කියන හේතුව ඇති කල්ලි මෙන්න මේ හුස්ම කියන ගෝචර මුත කියන ඵලය අපට හම්බුණා. දැන් අපි හම්බුනේ අපට ඒ වුණාට මගේ කයට ඇති පහසනේ. එතකොට අපි හේතුඵලය නෙමෙයි දැක්කේ. අපි ඵලයෙන් හේතුවට ඈඳලා මට ඇතිවෙච්ච දෙයකුයි හුස්මරල්ල අපි ඒකේ සත්‍ය හම්බ මෙන්න මේ කය කය නොදකිනවා කියලා කියන්නේ මෙන්න මේ හුස්මරල්ල කියන නම් වූ මේ කය හටගත්තේ කොහොමද කියලා මෙන්න මේ ආර්ය න්‍යායත් එක්ක දකින දර්ශනය ආර්ය න්‍යායත් එක්ක දකින අන්නේ දර්ශනය තමයි කයෙහි කය අනුව දකිනවා කියලා කියන්නේ නැතු වෙන එක නෙමෙයි එතකොට ඒක දකින්න එහෙනම් අපට මේ දැන් මම කියලා දුන්න විග්‍රහය දකින්න. ඔය පෙන්නපු විග්‍රහය දකින්න. අපි ඉඳගෙන අර දැන් මම ඔක දකින්නවත් දකින්න පුළුවන්. එහෙම දකින්න බෑ. අපට එහෙම දකින්න පුළුවන් මූලිකව මේ ලෝකේ අටගත්තු සුසුමරල කියන කාරණා. අර බුදුරණවහන්සේ වෙන පටිච්චසමුප්පාද නම් වූ ආර්ය න්‍යාය දකින්න අපට අවශ්‍යයි මොකද්ද? අර ප්‍රඥාව. ප්‍රඥා චක්කුසය අවශ්‍යයි. පටිච්ච සමුප්පන්න බව තේරුම් ගැනීම අවශ්‍යයි. අන්න එතනදි තමයි මෙන්න මේ ආර්ය න්‍යාය එයාට හම්බෙන්නේ. දැන් අපි මේ මෙහෙම කියනකොට අපි දැන් ලෝකයේ ස්වභාවය ඇත්ත දකින්න එපා කියලා නෙමෙයි මේ කියන්නේ. ඒක දකින්නට ඕන මොකද ඒක දැක්කොත් නේ අපිට මේ කාමයන් නැත්තම් මේ ලෝකයේ තියෙන ස්වභාවයට ඇලෙන්න ගැටෙන්න නැතුව ජීවත් වෙන්න පුළුවන්. නමුත් එතනින් එහත් තව දෙයක් තියෙන බව තේරුම් ගන්නට ඕන. ඒක අර අරිත ස්වාමීන් වහන්සේලා බුදුරණවහන්සේ කිව්වේ නෑනේ. වැරදි කියලා කිව්වේ නෑනේ. ඒකත් හරි. නමුත් බුදුරණවහන්සේ පෙන්වන දේ එතනින් එහා දෙයක්. අන ලෝකෙන් ඊතර වෙන ස්වභාවය. අන්න ඒකට අවශ්‍යයි මේ පටිසමුප්පාද න්‍යාය තුළින් මේ හැදෙන හැටි හොයන ආකාරය එතනදී අපට හම්බ වෙන්නට ඕනේ මේ දේ දකින්න තැනදී අනිත්‍ය බව, දුක් බව, අනාත්ම බව. එතකොට එහෙනම් මට ලැබිච්ච උස්ම රැල්ලක් නැති වෙන බව නෙමෙයි හම්බ වුනේ. කොහොමද හම්බ වුනේ? හේතුපතෙන් හටගත්ත දේ හේතුපත දේ වෙන්නේ නැති වෙනවා කියන අනාත්ම භාවය අනිත්‍ය භාවයත් එක්ක එයාට ලැබෙන්න ඕනේ. ඒක තමයි සැබෑම කායන පස්සනාව තුළ ඒ වැඩෙන කයෙහි කයානුව දැකීම කියලා කියන්නේ. මේක තව ටිකක් අපි පස්සේ විග්‍රහ කරගනිමු. ඊළඟට අහනවා පහත සඳහන් කාරණාවට අනුව ගෙහසිත සහ නික්කම්මසිත අතර වෙනස පහදා දෙන්න දෝමනස්ස දුරු කිරීම අටලොල්ලහමට කම්පා නොවේ. දෝමනස්සය කියනකොට අපට ඒක අපි බුද්ධ දේශනාව තුළින්ම ගන්නට ඕනේ කියන විග්‍රහය. දෝමනස්සයේදී ගේහසිත වෙනකොට අපට තියෙන දේ තමයි ඇස කන නාසය දිවකය මනත් එක්ක පංචකාමයන් නොලැබෙනකොට හටගන්න දුකනේ. අපි කැමති නොලැබෙනකොට හටගන්න දුක තමයි ගෘහස්ත දුක. නිකම්ම සිත දෝමනස්සේ විග්‍රහ කරන්නේ අසකරණාසී දිවකය මන කියන ආයතන හයෙහි සත්‍ය දකින්න තැනදී මේ නිදහස් නොවන නිසා නිදහස් වෙන්න තියෙන කැමැත්ත තුලින් හටගන්න දුක. අන්න නෙක්ඛම්මසිත දොමනස්ස. ඒක තමයි බුදුරණවහන්සේ පැහැදිලි කරන්නේ. ගේමිසිත දොමනස්ස කියලා කියන්නේ අසකරණාසී දිවකය මනසෙන් හටගන්න රූප සද්ද ගන්ධ රස පහස එක අපි කැමති දේ නොලැබෙනකොට අපට හටගන්න දුක. අකමැති දේ ලැබෙනකොට අපට හටගන්න දුක. නෙක්ඛම්මසිත වෙන්නේ සත්‍ය දකින්න තැනදී නිදහස් නොවන නිසා නිදහස් වෙන්න තියෙන කැමැත්තත් එක්ක හටගන්න දුක. එතකොට මේ දෙකේ ශේෂ්ඨ මොකද්ද? මේ දෙකේ ශේෂ්ඨයි අර නිදහස් වෙන්න කැමැත්ත නිසා හටගන්න දුක. ඒක ඒක අල්ලගන්න කියන්නේ. මොකද අර දෝමනස්ය දුරු කරන්න මේ දෝමනස්ය අල්ලගන්න කියනවා. ඒතර අටලෝ දහමෙන් කම්පා වෙන්නේ කියන තැනදී අටලෝ දහම බව සේකත්වයේ ඉන්න කෙනා තේරුම් ගන්නවා. නමුත් අටලෝ දහම නිදහස් වෙන්නේ කම්පා නොවෙන්නේ කාටද? සම්පූර්ණත රහතන් වහන්සේට. ප්‍රතිපදාවදී අපට ප්‍රතිපදාව යොමු වෙන කෙනාට අරහත්ත්වය සිතවිල්ල ඒ කියන්නේ යාට මඤ්ඤණා දුර නැහැ සම්පූර්ණ. ඉතින් සාක්ෂාත් නොවිච්ච කෙනාට නුවණ යොමු කරන තැනදී තමයි අටලෝ දහම තේරුම් ගන්න තියෙන්නේ. දැන් මේ නිකම්මසිත දෝමනස්ය දුරු කළ යුත්තක් නේ. ඒක දුරු කරන්න තියෙන්නේ කොතනින්ද? නිකම්මසිත දෝමනස්ය අල්ලගෙන. හැබැයි ඒක දුරු කළ යුත්තක්. ඒක දුරු කරන්න නෙක්ඛම්මස උපේක්ෂාවල් ලැබෙනවා. ඒකත් දුරු කළ යුත්තක්. අසම්මතාවයෙන් තමයි ඒ දේ දුරු වෙන්නේ. එතකොට එහෙනම් ඒක අනුපූර්ව ප්‍රතිපදාව. අටලෝ දහම කම්පා නොවන ගතිය තියෙන්නේ සම්පූර්ණයෙන්ම රහතන් වහන්සේට. අනික් ශේක කෙනාට කම්පා නොවන ගතිය නමුත් යොමු වෙලා කම්පා කියන්නේ අනිත් කෙනාට පුළුවන්කම ලැබෙනවා ශේක කෙනාට නුවණ යොමු කරපතනදී උපේක්ෂාව ඇති කරගෙන නොසැලී ඉඳීමේ හැකියාව තියෙනවා. සම්පූර්ණයෙන් කම්පා වෙන්නේ නැහැ කියලා කියන්න බෑ. ඉතින් ඒක නිසා අටලෝ දහම දුර වෙලා නැහැ. අටලෝ දහමෙන් කම්පා නොවන ගතිය සම්පූර්ණ නැතිලා නැහැ. සේක වුණා කියලා රහතන් වහන්සේට සම්පූර්ණ එක දුර වෙන්නේ. නමුත් සාමාන්‍ය පුහුදුන් කෙනා ඒකට ඇලී ගැටි යන ස්වභාවය එයාට නැහැ. අන්න එකයි වෙනස තියෙන්නේ. ඒ කියන්නේ හික්මෙනවා කියන්නේ. හික්මෙනවා කියන තැනදී ප්‍රතිපදාවක් හම් වෙන්නට ඕනේ. සාමාන්‍ය මුගදුන් කෙනාගේ තියෙන්නේ ඇලී ගැටි ජීවත් වෙන එකනේ. නමුත් සේකයාගේ තියෙනවා ඇලී ගැටි එන ස්වභාවය ආවතනදී අන හික්මෙන ප්‍රතිපදාව. ඒ ප්‍රතිපදාවටයි මේ නිකම්සිත දොමනසය අල්ලගන්න කියන්නේ ජීවිත දොමනස අතහැරලා අන්න එතනදී උපේක්ෂා නිකම්සිත දොමනසත් ඊට පස්සේ දුරු කර ගැනීම තියෙනවා නිකම්සිත සොම්නස තුළ. මොකද නිකම්සිත සොම්නස කියන කාරණාව හැම වෙලේම හටගන්න එකක් නෙමෙයි. සත්‍ය දැකීමත් එක්ක හටගන්න ප්‍රීතිය සැපය මේ බොජ්ජංග ධර්මයෙන් හැම වෙලෙම නැහැ. එතකොට ඒක පවතිනකොට අර දුම්නස නැහැ. අන්න ඊළඟට ඒ ප්‍රීතිය සැපය කියන එකත් අතහැරන උපේක්ෂාවට යනකොට. එතකොට අර සොම්නසක් නැහැ. ඊළඟට නිවනට යොමු වෙච්ච තැනදී අකම්මිතාවයට යොමු වෙච්ච තැනදී නැත්නම් යමකින් හටගත් ස්වභාවය ඉක්මවීමත් එක්ක, ඒ කියන්නේ නිවන තැනදී මේ සියල්ලක්ම ඉක්ම වෙනවා. ඊළඟට අහනවා ස්වාමීන් වහන්සේ බොජ්ජංග ගැන පත්‍යක්ෂ දැනුමක් තියෙන ආර්ය ශ්‍රාවකයාටද ආර්ය ශ්‍රාවකයෙකුට සතිය පිහිටීමේදී වැඩිීමේදී එය සති ඉන්ද්‍රිය බලය බොජ්ජංග දැනගන්නේ කෙසේද මේක මම ඇත්තරම ලස්සනට පැහැදිලි කරා ඔය අනුරාධපුර දින හතරේ භාවනාවේදී මෙතන පැහැදිලි අහන එක බොජ්ජංගී ඉස්ලාම අහනවා ආර්ය ශ්‍රාවකයකට ආර්ය ශ්‍රාවකයාලද හටගන්නේ බොජ්ජංග කියන වචනේම තේරුම මොකද්ද? බෝධියංගනේ අවබෝධයට හේතු වෙන විදිහට තමයි බොජ්ජංග තියෙන්නේ. එතකොට ආර්ය සත්‍ය අවබෝධයට හේතු වෙන විදිහනේ අංගය තියෙන්නේ. එහෙනම් ඒක කාටද දිවිය යුත්තේ? ඒ ආර්ය සත්‍යයට යොමු වෙච්ච කෙනාටනේ. එහෙනම් ආර්ය ශාවකෙකුට නොවන කෙනෙකුට එහි විදිහට පීඩනවද? නැහැ. ආර්ය ශාවකයාට විතරයි බොජ්ජංග තියෙන්නේ. බොජ්ජංග කියන්නේ කල්පනාවක් නෙමෙයි. දුක්ඛේ ඥානං සමුදය නිරෝධේ මග්ගේ ඥානං එක යොමු වීමත් එකයි තියෙන්නේ. එකයි බොජ්ජං කියන එකේ තේරුම. එතකොට බොජ්ජංගය හැටියට සතිය තියෙනවා, සතිය බොජ්ජංග හැටියට තියෙනවා. සතිය ඉන්ද්‍රියක් හැටියටත් සතිය බලයක් හැටියටත් තියෙනවා. එතකොට මේ බොජ්ජංගේ හැටියට කතා කරනකොට ඔන්න අපට හම්බ වෙනවා අවබෝධයේ අංගයක් හැටියට එතන සතිය පිහිටන ආකාරය. ඉන්ද්‍රිය ධර්මයක් කියන්නේ දැන් අපි ඇස ඉන්ද්‍රියක් කියලා කතා කරන්නේ. ඒ කියන්නේ අපේ තියෙන දෙයක් හැටියටනේ. එතකොට සත්‍ය දකින්න කෙනා තුළ අන්න තමාගේ දෙයක් බවට පත් වෙනවා. කියන්නේ තමන්ට අයිති දෙයක්. ඉන්ද්‍රයන්ව පිළිනවා කියන්නේ ඒක. සතිය කියන එක හැබැයි නිකම් සතිය නෙමෙයි. මේ සතියෙම කැටිලා තියෙනවා මේ ඉන්ද්‍රිය ධර්මත් එක්ක කතා කරනකොට පහක් එකනේ. ශ්‍රද්ධා, විරිය, සතිය, සමාධිය, ප්‍රඥාව. මේ පහම එකට කැටිලා තියෙනවා. මෙන්න මේ පහම පවතින්නේ. මේක චක්කු සූත්‍ර ආදී දේශනා තුළ පැහැදිලි වෙනවා. මෙන්න මේ පහම යාට පවතිනවා. හැබැයි ප්‍රකට කරගත්තා නම් සිහිය අන්න සිහිය හම්බ වෙනවා. එතකොට ඒක බාහිර තියෙන දෙයක් නෙමෙයි. දැන් අපි බාහිර ඉන්ද්‍රිය ධර්මයක් නෙමෙයි සීලය කියන්නේ. සීලය කතා කරන්නේ ශ්‍රද්ධාව, වීරිය, සතිය, සමාධිය, ප්‍රඥා. මේ කතා කරන සමාධිය මෙතන කතා කරන සමාධිය අපි ලෝකයේ තුල මම ඇති කරගන්න දේ නෙමෙයි. තමා තුළ පිහිටන ගතියක් කියන කාරණාව තැනදී සලායතන මහා සලායතන සූත්‍රයෙන් පැහැදිලි කරනවා මේ සත්‍ය දැකීමත් එක්ක හටගන්න හිතේ එකඟ බව. දැන් අරල කරමුද්ද කරන් පුත්ත ගත්තත් යාලට මේ මේ කරුණු යම් ප්‍රමාණයක් තිබලන්ද ලෝකයෙන් ඒ කියන්නේ ලෝකයේ තුල කතා කරන ශ්‍රද්ධාව අපි හිතමු දැන් බුදුරණවහන්සේ බෝසත් කාලේ පැහැදිලි මටත් ශ්‍රද්ධාව තිබ්බා. මටත් ශ්‍රද්ධාව තියෙනවා. ඒ නිසා මම ඒ ප්‍රතිපදාවට යනවා කියලා යොමු වෙනවා. එතකොට ඒතරත් ශ්‍රද්ධාවක් තියෙනවා. ඊළඟට සතියක් වීරියක් තියෙනවා සතියක් තියෙනවා සමාධියක් තියෙනවා ඒ කර්ම සම්බන්ධයෙන් ප්‍රඥාව තියෙනවා දැන් මෙතන මේ පැහැදිලි කරන්නේ මේ ඉන්ද්‍රිය ධර්ම හැටියට ඉන්ද්‍රිය ධර්මයක් හැටියට ලෝකෙන් ඈතර වෙන තැනදී ඉන්ද්‍රිය ධර්මයක් හැටියට තමාතුල පිළිගන්න කාරණා ඒක අර බාහිරව දැන් අර අනික් ඇති කරගන්න දේවල් කවදා හරි නැති වෙනවා ඒක තමා බලෙන් ඇති කරගන්න දේවල් මේ ඇති කරගන්න දේ නැති වෙන දෙයක් නෙවෙයි ඒ නිසා තමයි බුදුරජාණන් සෝතන් දත සූත්‍රය තවත් දේශනාවල පැහැදිලි කරන්නේ ධර්මය අහලා ඉගෙනගෙන තේරුම් ගත්ත කෙනා ඊළඟ ජීවිතයකට යමුණත් මේ කර්මාව කියන එක දුරු වෙන දෙයක් නෙමෙයි. අපි පුණ්‍ය විපාක රැස් කරගත්තාම ගෙවිලා ඉවර වෙනවා. හැම දෙයක්ම අපි රැස් කරගත්තදී මම ගෙවිලා ඉවර කරගන්න. නමුත් මට අයිති හැටියට නෙමෙයි මේක තියෙන්නේ. ඉන්ද්‍රියක් හැටියට තියෙන්නේ. ඒක ගෙවිලා ඉවර වෙන එකක් නෙමෙයි. ඒක අවසන් වෙනවා කියන්නේ නිවෙනවා. ඒ ඉන්ද්‍රිය ධර්මය අවසන් වෙනවා කියන්නේ නිවෙනවා. එතකොට බලයක් එක කතා කරනකොට මේක ලස්සන සූත්‍රයක් තියෙනවා සංයුත්නිකායේ උදාහරණයක් දෙනවා ඒ තමයි ගංගාවක් මැද දූපතක් තියෙනවා සංයුත්නිකායේ තියෙන මේ සූත්‍රය මේ දූපතේදී කෙනෙක් දූපතේ උඩට ගිහිල්ලා බලනකොට පේනවා යාට උඩ ඉඳලා ගංගාවක් පල්හැට එනවා ඒ දූපතේ යන්න ගිහිල්ලා බලනකොට යාට පේනවා තමන් තැනින් තිබිච්ච තියෙන ගංගාව පල්හැට යනවා උඩ දූපතේ උඩ පැත්තට ගියහම වෙනවා උඩින් ගංගාවක් තමන් පැත්තට එනවා. පල්ලට ගියහම වෙනවා තමන් පැත්තේ ඉඳලා ගංගාවක් පල්ලට යනවා. එතකොට දූපතේ පැත්තකට ගිහලා බලනකොට යාට මොකද පේන්නේ? උඩින් ඉඳලා ගංගාවමයි පල්ලෙහාට යන්නේ. දෙකක් නෑ යාට පේන්නේ. නමුත් දූපතේ උඩට ගියහම එකක් එනවා පේනවා. යටට ගියහම එකක් පල්ලට යනවා පේනවා. පැත්තකට ගිහින් බැලුවාම එකම ගංගාවක් යනවා පේනවා. ඔන්න ඔයක් වගේ කියන බොජ්ජන් මේ ඉන්දිය ධර්මයි බල ධර්මයි. එයා දකින්න කෝණ යන ඔයාලට දෙකක් හිටියත් පේනවා. එයා දකින්න කෝණ යන ඔයාලට එකක් හිටියත් පේනවා. හරියට අර දූපත මැද ඉන්නකොට පැත්ත දිල්ල බලද්දි මොකද්ද පේන්නේ? එකම ගංගාවක් තමයි යන්නේ. උඩට ගියාට පස්සේ තමන් පැත්ත එනවා. පල්ලට ගියාට පස්සේ තමන් පැත්තෙන් යනවා. මෙන්න මේක තමයි බොජ්ජංග ඉන්ද්‍රිය ධර්ම බල ධර්ම අතර වෙනස බුදුරණවහන්සේ පැහැදිලි කරනවා. ඉන්ද්‍රිය ධර්මය කියන්නේ පින්වතුනි අපි තුල පිහිටපු ඒ කියන්නේ සමා තුල ඇතිවෙච්ච කාරණාවක් අපි සත්‍ය දකිනකොට ඒකම නේද සත්‍ය දැකීම පිණිස ආයුධයක් වෙන්නේ දැන් අපි යුද්ධයක් කරන්න යන තැනදී යුද්ධ කරන්න දක්ෂතාවය තියෙන කෙනා ආයුධ ටික එකතු කරගෙන යන්නේ. දැන් ආයුධ ටික සමන් තුල තියෙනවා. යුද්ධ කරන්නේ මොනවා කියන්නේ? ඒ තියෙන ආයුධ කියන්නේ. එතකොට ඒක තමයි බලය. හැබැයි අර තිබිච්ච ටිකමයි. ඒ වගේ තමයි සමාජයේ පිහිටපු ඉන්ද්‍රිය ධර්මයමයි සත්‍ය දකින්න තැනදී අන්න ඒක බලයක් කියලා කතා කරනවා. එතකොට ඒ ඒ කෙනායි දකින කෝණයත් එක්ක කතා කරන දේ. එතකොට එතනදී ආ දැක්කොත් එහෙම ඒ සතිය පිහිටපු කාරණාව තුළදී අවබෝධය කරා නම් යන්නේ එක බොජ්ජංගයක් වෙනවා. එතකොට ඒ කෙනා යොමු කරන්නේ යම් විදිහකටද මේ කාරණාව තේරුම් ගන්න අන්න ඒ විදිහට යාට ඒක තේරුම් ගන්න පුළුවන්. බොජ්ජංගයක් කියනකොට සතිය බොජ්ජංගයක්, ඉන්ද්‍රියක් කියන සතිය ඉන්ද්‍රියක්, බලයක් කියනකොට සතිය බලයක්. එතකොට මේ කරුණු තුන තුන් වශයෙන් අපට දකින්නට පුළුවන් ඒ ඒ කාරණාවට අදාළ විදිහට. දැන් අපි හිතමු මේක දැන් මම ඉඳගෙන ඉන්නවා පුටුව. මම බිම ඉඳගෙන පුටුවෙන් ලියනවා මේසය. ඊට පස්සේ මම මේ පුටුව මුල් කරගෙන වෙන මොකක් කරලා ඩක් කරනකොට ඒක තව දෙයක්. හැබැයි මේකම පුටුව නේද? ඒ ක්‍රියාවට අදාළව අපි එකට ඉවහාරයක් දෙනවා. අන්න ඒ වගේ තමයි මේ සතිය කියන කාරණාව බොජ්ජංගයක් හැටියට එයා දකිනකොට බොජ්ජංගයක් හැටියට එයාට හම්බ වෙනවා. ඉන්ද්‍රිය හැටියට දකිනකොට ඉන්ද්‍රිය හැටියට හම්බ වෙනවා. බලය හැටියට දකිනකොට එයාට ඒක බලයක් හැටියට හම්බ වෙනවා. ඉතින් එයා ඒ ආකාරයට ඒක දකින්න යොමු කරගන්නට ඕනේ. බොජ්ජංග ධර්ම ලිහිල්ල පහදා දෙන්න කියලා ඉල්ලනවා. මෝහය විත මෝහී වන මෝහය වීත මෝහය වන සත්‍ය හතරම පහදා දෙන්න ඉල්ලා සිටිනවා. බොජ්ජංගය කියන කාරණාව දැන් මේ කියපු ටික ටිකක් තේරෙන්නේ නැති. දුක්ඛ සමුදය නිරෝධ මග්ග කියන අවබෝධය. දුක පිළිසිඳ දැකීම. සමුදය ප්‍රහාණය නිරෝධය සාක්ෂාත් මග වැඩිම. එතකොට ඔන්න ඔතනදී හම්බ වෙනවා ආර්ය සත්‍ය හතරම අවබෝධය. මේ අවබෝධය ඇතිවීම පිණිස සිහිය පිහිට වෙනකොට ඒක මොකද්ද? සති සම්බුද්ධිය. කොමකටද සිහිය? මේ අවබෝධයට. කොමකටද අවබෝධය? ඇස කන නාසය දිවකය මනස කියන ආයතන හය වන දුක පිරසින්ද දකිනකොට දුක පිරසින් දැකීමට, සමුදය ප්‍රහාණය වීමට, නිරෝධී සාක්ෂාත් වීම මග වැඩිවීමට සිහිය පිහිටනවා. දැන් අපි සිහිය පිළිනේ මොකටද? දැන් මුලින්ම අපි සිහිය පිළිගත් අපට අපි සිහිය පිහිටවනවා වෙන වෙන ඒ කියන්නේ අපිට අවබෝධය කියන කාරණාව නෙමෙයි ගොඩක් කරන්න හම්බෙන්නේ. අපි අපට මූලිකව හම්බෙන දේ තමයි අපිට හිමින් මේක තේරුම් ගන්න. නැත්නම් අපිට මේ අකුසලයකට නොයන්න අපි අපිට අන්නේ විදිහට එක එක පරියයන් සිහිය හම්බ වෙනවා. නමුත් සිහිය හම්බුණා නම් මේ හතර අවබෝධයට අන්න සතේ සතිය සම්බුද්ධිය. අපි ඔන්න විමසනවා. ධර්මයන් විමසනවා. අපි හිතමු අපි විවිධාකාර සමහර අය අය විමසන්න පුළුවන් කුසල අකුසල තේරුම් ගන්න. විවිධාකාර විමසන්න පුළුවන්. ධර්මයන් විමසනවා නම් එතන පැහැදිලි කරනවා ධර්මයන් පවචනයේදී පවචනයේදී ධර්මයන් විමසනවා විමසීමට යොමු වෙනවා කොමකටද? ඇයි ධර්මයන් විමසන්නේ? ආර්ය සත්‍ය අවබෝධ කරගන්න. කෝකේද ආර්ය සත්‍ය? ඇසකරණ නාසය දිවකය මන කියන ආයතන හයේ ක්‍රියාකාරීත්වයේ දුක පිළිසිඳ ගන්න සමුදය ප්‍රහාණ නිරෝධේ සාක්ෂාත් වෙන මඟ වැඩෙන්න. මෙන්න මේ සඳහා විමසනවා. ධර්මයන් විමසනවා. අන්න අර කහි කයානු දකින්නවා කියලා විග්‍රහ කළා පෙන්නේ. එතකොට මේක අනුව හැදෙන ආකාරයේ හොයන තැනදී දුක පිරිසිදු හොයවෙයි. දුක පිරිසිදු දත යුත්තක් කියලා හම්බ වෙන. අන්න පිරිසිදු හොයාගෙන යනවා හැදෙන ආකාරය. සමුදය හම් වෙන ප්‍රහාණය කළ යුතු නිරෝධේ සාක්ෂාත් වෙනවා. ඒ නිරෝධේ නිරෝධේ සාක්ෂාත් වෙනවා කියලා කියන්නේ. සාක්ෂාත් වෙනවා කියලා කියන්නේ කිව්වොත් මේ බලෙන් ඇති කරගත්තක් නෙමෙයි. සමුදේ හොයාගෙන යන තැනදී යාට හම් වෙනවා. මොකද්ද? දුක්ඛ අඥානං සමුදේ නිරෝධේ මග්ගේ අඥානං කියන හේතුයෙන් මේ දුක ඇති වෙච්ච බව. හොයාගෙන වැඩ පිළිවෙල තුන හම්බෙන්නේ මේ ඥාණය. ඉතින් බලෙන් ඇති කරගන්න දෙයක් නෑ නිරෝධේ. ඥාණය ඇති වුණා නම් අඥාණයෙන් හටගත්තා නම් ඥාණය ඇතිවීම කියන්නේ නිරෝධේ සාක්ෂාත් වීමක් නේද? අඥාණයෙන් නම් හටගත්තේ වැඩ පිළිවිලේ ඥාණය නම් එන්නේ නිරෝධයකට යන්න තියනවාද? නිරෝධේ සාක්ෂාත් වීම. සිදුවන්නේ මොකද්ද? මග වැඩිම. අන්න එහෙනම් එතන තමයි සම්පූර්ණයෙන්ම ආර්ය සත්‍යම හම්බ වෙනවා. එහෙනම් අපි ආර්ය සත්‍ය වෙන තැනදී යන්නේ ඒක ඉවසනකොට ලෝකයේ අපේ සකස් වන තැනදී හම්බ වෙනවා අපට සම්පූර්ණ ධම්මොච්චි සංයුක්තය. ඊළඟට සති ධම්මොච්චි විරිය. වීර්ය කළ යුත්තේ කොමකටද? අවබෝධයට කොමක අවබෝධයේද? ආර්ය සත්‍ය කොයි කොතනද ආර්ය සත්‍ය? ලෝකේ සකස් වෙන හැටි. දුක පිළිසිඳ හොයන හැටි. මෙන්න මෙතන වීර්ය යොමු වෙන්නට ඕනේ. අපි වීර්ය විවිධාකාරයෙන් කරනවා. ඒක ඒ සඳහා කරන වීර්ය. සමාධියක් ලබන්න කරන වීර්ය ඒ සඳහා. සීලය රකින්න කරන වීර්ය ඒ සඳහා. අකුසල දුරු කරන්න කරන වීර්ය ඒ සඳහා. අවබෝධයට හේතු වෙන වීර්ය අවබෝධය සඳහා. අන්න දුක අවබෝධ වෙන ඕන සමුදය ප්‍රහාණය වෙන නිරෝධී සාක්ෂාතන මග වැඩෙන වැඩ පිළිවෙලක් එක්ක වීර්යය තියෙනවා. ඊළඟ ප්‍රීතිය. දැන් ප්‍රීතියත් අපිට හට ගන්නවානේ. ඉස්ලාම් ප්‍රීතිය හට ගන්න ලෝකයේ තුලදී කාමයන් එක්ක හට ගන්නවා. ඊළඟට සීල දැකීම එක කාමයන් වෙන වෙන ස්වභාවයත් එක්ක හට ගන්න. සමාධියදී හට ගන්නවා. ප්‍රීතිය හට ගන්නවා. මෙතන ප්‍රීතිය මොකද්ද? අවබෝධයත් එක්ක ප්‍රීතිය. දැන් මෙහෙම දුක පිළිසිඳ හොයාගෙන සමුදය හැම නිරෝධේ සාක්ෂාත් වෙන මග වැඩෙන තැනදී මොකද්ද යට ඇති වෙන්නේ? සත්‍ය දකින්න දකින්න ප්‍රීතිය. අන්න ඒකයි නික්කම්ම සිත සෝමනස්ස ඇසුරු කරගන්න කියන්නේ. මෙන්න නික්කම්ම සිත සෝමනස්සයි. අන්න ප්‍රීතිය සම්බුද්ධ කියන්නේ කියන්නේ. ඊළඟට පස්සද්ධිය. සමාධියෙන් පස්සද්ධිය හට ගන්න. කාමයන් ගිනි සමාල්ලාවට ඔය හැලුන් එකක් එක ගැද ගන්න. එතකොට පස්සද්ධිය කියලා කියනකොට මෙතන පස්සද්ධිය කෝකත් එක්කද? ආර්ය සත්‍ය අවබෝධයත් එක්ක පස්සද්ධිය. ප්‍රීතියත් එක්කම පස්සද්ධිය සැහැල්ලුවක්. අන්න ඒ සැහැල්ලුවත් එක්ක යොමු වෙන දේ තමයි සමාධිය. ප්‍රීති, පස්සද්ධි, සමාධි, චිත්ත ඒකාග්‍රතාවය. ඒතර මේ චිත්ත ඒකාග්‍රතාවය කොතනද? ආර්ය සත්‍ය අවබෝධයත් එක්ක මේක සමාධි වාරසුත් ලස්සනට පැහැදිලි කරන්නේ. මේ විදිහට යමු වෙන්න යමු වෙන්න එයා සත්‍ය හොඳටම දකින්න දකින්න අන්න ප්‍රීතිය ඇලෙන්නේ නැහැ. සැපය ඇලෙන්නේ නැහැ. මොකද වෙන්නේ? උපේක්ෂාවට යොමු වෙනවා. අන්න උපේක්ෂා, නෙකම්සිත උපේක්ෂාව අල්ලගන්න කියනවා. නෙකම්සිත සොමනස්සිය අතහැරලා. දැන් මෙහි ප්‍රතිපදාව ඇති වෙනකොට ඇති වෙනකොට මොකද වෙන්නේ? හිත උපේක්ෂාවකටපත් වෙනවා. ඒ උපේක්ෂාව තියෙන්නේ කොහොමද පාදක කරගෙනද? ආර්ය සත්‍ය අවබෝධයත් එක්ක. එතකොට එනම් මේ සති සති විරිය ධම්මචිය පීටි පස්සද්ධි සමාධි උපේක්ඛා කියන මේ හත බොජ්ජංගයක් වෙන්නේ ඔය හත නෙමෙයි. බොජ්ජංගයක් විදියට ඔය හත තියෙන්න ඕන. බොජ්ජංගයක් විදියට ඒ හත තියෙන්න ඕන ඇත්තේ. ඒ කියන්නේ අවබෝධයට යොමු වෙන විදියට ඒ හත තියෙන්න ඕන. ඒ හත තිබ්බ කියලා බොජ්ජංගයක් වෙන්නේ නැහැ. ඒකයි මේක ආර්ය ශ්‍රාවකයාට ඉතනක් තියෙන්නේ. ඊළඟට මෝහය එතකොට දැන් මේකෙන්ම පැහැදිලි වෙන්න ඇති. දැන් මෝහය කියන්නේ මොකද්ද? අපිට මේ පේන දේ තියෙනවද? අපි නෑ කිව්වොත් ඒක බොරුවක්. අපිට දැන් මේ පිමුතුරු මව පේන්නේ නැද්ද? පේනවා. එතකොට පේන දෙයක් තියෙනවනේ. දැන් මේ පිමුතුරු නැහැ කිව්වොත් ඒකත් දෙකම ඕනේ. තියනවා කිව්වත් ඒකත් නෝනේ. නැහැ කිව්වත් ඒකත් නෝනේ. ඇයි අපට හම් වෙන්නේ ඇස රූප විඥාන එකතු වීමෙන් දැක්කා කියලා නෙමෙයි. මොකද අපට හම්බුනේ මගේ ඇහැට පේන දෙයක් තිබ්බා. අපිට මේකේ සත්‍ය හොයන්න යනවා කියලා මොකද හොයන්න යන්නේ? මම පැත්තකින් ඉඳගෙන මට වෙනිච්ච දේ වැරදි කියලා හොයන්න යනවා. හොයලා ආ එහෙම දෙයක් තිබෙන්නේ නැහැ කියලා ගන්න. ඒකත් නෝ. එතකොට ආර්ය සත්‍ය හම්බෙලා නැහැ. එතකොට මොහේ දුර වෙන ආර්ය සත්‍ය හම්බීමත් එක කොහොමද? ඔන්න ඇහින් පේනකොට නැත්නම් අපි හිතමු අර ආනාපානයෙම පොට්ටබ්බේ දැනෙනකොට ඔන්න දුක කියලා හම් වුණා. දුක හම් වෙන්නට ඕනත් කුමක් එක්කද? පිළිසිඳ සැරිය යුත්තක් එක්ක. ඇයි දුක පිරිසිදු සැලියුත්තක් එක හම්බෙන්නේ? සංස්කාරයක් එක හම්බෙලා නේ. සකස් වෙච්ච දෙයක් කියලා තේරුම් අරගන්න. එහෙනම් දුක හම්බිය යුත්තේ පිරිසිදු දැකීමත් එක්කමයි. එතකොට එහෙනම් දුක පිරිසිදු දැකීමක් එක්ක හම්බුණා නම් එයා කරන්නේ මොකද්ද? පිරිසිදු දකින්න හොයන එක නෙයි. දුක හම්බුනේ පිරිසිදු යුත්තක් එක්ක නම් එයා කරන්නේ එහෙනම් පිරිසිදු හොයන්නේ. එතකොට මොකද්ද හම්බෙන්නේ? සමුදේ. දුක හම්බුනේ පිරිසිදු දැකීමක් එක්ක නම් එයා කල යුතු වෙන්නේ සමුදය හොයන එක, පිරිසිදු හොයන එක. පිරිසිදු හොයන තැනදී යාට හම්බෙන්නේ මොකද්ද? අඥානකම මතනේ මේ හැදිලා තියෙන්නේ කියලා. ඒ එක්කම හම්බෙන මොකද්ද එහෙනම්? හොයන තැන ඥානය නම් නිරෝධ නිවන හම්බෙන්නේ ඊට පස්සේ. ඇයි පිරිසිඳ හොයනකොට හම් වෙනව අඥානකම මතයි මේක ඇති උනේ. කරපු වැඩේ ඥානය. එහෙනම් අඥානකම දුර වෙන ප්‍රතිපදාව නම් තියෙන්නේ Nirodhe සාක්ෂාත් වෙන එක නෙමෙයි වෙන්නේ. ඒ වඩපු වැඩපිළිවෙල මොකද්ද? මග්ග. අන්න එතනයි මොහේ දුර වීම. ඒතර මොහේ කියලා අපිට මේකයි මේකයි කියලා පනවන්න බෑ. ඒක අවබෝධයත් එක්ක තේරෙන එකක්. ඒක තමයි මොහේ දුර වෙන ප්‍රතිපදාව. ඊළඟට අහනවා දුතාංග රකින්නකොට වෙනත් අය එය නොදන්නාකම හේතුවෙන් යම් බාධාවක් කියලා එකකින් පිළිබඳ වෙනවා නම් තමයි මෙවැනි දුතාංගය රකින්නවා පැවිසියේද නොපවසා සිටීම දුතාංග රැකීමට යම් බාධාවක් කිය හැකි නේද දුතාංග කියලා රකිනකොට කෙලෙස් නිදුරු වෙන්නේ. කෙලෙස් වැඩෙන්න විදිහක් නැහැ. කරන ප්‍රතිපදාවෙන් කෙලෙස් දුරු වෙන්නට ඕනේ. කෙලෙසිද අපට මූලිකම කෙලෙසි දුරු වෙනවා. මොකද්ද? අපට දැන් එක එක දේවල් වලට තියෙන ලෝල්කම දුරු වෙනවා. දැන් බුදුරණවහන්සේගේ ප්‍රතිපදාවේදී අපට හම්බ වෙන්නට ඕනේ ඒකටත් එහා ගියපු දෙයක්. ඒ තමයි සක්කාය දිට්ඨිය කැඩෙන හැටි. එතකොට රාගය දේශය කරන්නේ මෝහයත් හම් වෙන්නට ඕන. මේ ඔක්කොම දුර වෙන ප්‍රතිපදාව හම් වෙන්නට ඕන. එතකොට මට දුතාංගය දැක ගන්න පහසු වෙන්නට ඕනේ කියන්න ගන්නේ ඇයි? මට දුතාංග දැක ගන්න පහසු වෙන්නට ඕනේ කියලා ගන්න ඇයි? මමනේ ඒක තිස්මත් වෙලා තියෙන මට කරගන්න. නේ? එතකොට සක්කාය දිට්ඨිය කැඩේවිද? සක්කාය දිට්ඨිය වැඩේවිද? සක්කාය දිට්ඨිය වැඩෙනවා. හැබැයි ලෝකයේ තුලදී ප්‍රශ්නයක් නැහැ. ලෝකයේ කෙලෙස් ටික දුර වෙනවානේ. මම බුදුරණවහන්සේ බුදුරණවහන්සේ ප්‍රතිපදාවත් එක්ක කතා කරනකොට සක්කාය දිට්ඨියත් වැඩෙන්නට ඕනේ. මෝහයත් කැඩෙන්නට ඕනේ. එහෙනම් මේ ප්‍රතිපදාවේ මෝහය දුර වෙන්නට ඕනේ. එහෙමනම් කලයුත්තේ Tamanta දුතාංග රකින්න බව ඒක කරන්නද ඒ දේ කිරීම තුළින් තමා තුළ කෙලෙස් දුර වෙන්නද? ඒ දේ කිරීම තුළින් තමා කෙලෙස් දුර වෙන්න මිසක් ඒ දේ කරන්නේ වෙන දෙයකට නෙමෙයිනේ. එහෙනම් අන්න අනුන්ට කීම තුළ තමයි දැන් සාමාන්‍ය සම්පදාය තුළම තියෙනවා තව කෙනෙක් දැන ගැනීම දුතාංගික හැදීමක් කියන. ඒක ඇත්තටම සම්පදාය තුළ ඒක ගොඩනැගිච්ච එක හරි වටිනවා. මොකද අනු අනික් කෙනෙක් දැනගත් තැනක දුතාංග කැඩෙනවා කියලා සම්පදාය තුළ ඇවිල්ලා තියෙනවා. ඉතින් අනික් කෙනෙක් දැනගත්ත තැනදී අපි කෙලෙසේ වැඩෙනවනේ. දැන් ඔය කතන්දර හේපල එහෙම තියෙනවා සමහර අයගෙන් අහනවා ආ ඔබ නිසද්දිකම සමාදාය වෙලා දින්නේ. නිදා ගන්නවා කියලා. ඇයි අර දැනගන්නවට සජ්ජිකාංගී කරනවා කියලා දැනගන්නවට. එතකොට අර ඒ කෙලෙසයක් ඇති නොවන විදිහටයි මේ වැඩපිළිවෙල ඉස්මතු විය යුතු. නමුත් අද කාලේ අපිට තියෙන එක තමයි මම මේක රකින්නවා කියලා බාහිරට පේන්නට තමයි අපි අපි නොසිතුවට බාහිරයට පෙනී යුතුයි කියලා අපේ හැඟීම තියෙනවා මමත් එවැනි කෙනෙක් බව තේරුම් ගන්න. හැබැයි ලෝකයේ තියෙන යම්කිසි අර ආසාගතිය අඩු වෙලා යයි. නමුත් අර බුදුරණවහන්සේ වෙන්න ප්‍රතිපදාව ඉස්මතු වෙලා යන්නේ නැහැ. ඉතින් ඒක නිසා සාමාන්‍ය සම්පදායකවත් කියනවා දුතාංග රකින්න බව අන් අය දැනගත්ත තැනදී දුතාංගේ කැඩෙන බව. ඉතින් ඒක නිසා මේ දුතාංගය කියන කාරණාව රාග දේශ විතරක් නෙමෙයි මෝහයත් කැඩෙන විදිහට බුදුරණවහන්සේගේ ශ්‍රාවකත්වයට එක්ක අපි මේ ප්‍රතිපදාවට යොමු වෙනකොට ඒක කිව යුතු දෙයක් නොවේ. එතනම අපි සක්කායදිට්ඨිය කරන වැඩ පිළිවෙලකට යොමු වෙනවා. ධර්මයේ දන්නකොට දකින්නකොට ආශ්‍රෝෂයෙන් බව දේශනාවෙන් භාවනාව තුළින් දහම දකින ප්‍රායෝගික ක්‍රමයේ සරලව පැහැදිලි කරන මේ කරුණාවෙන් ඉල්ලා සිටින්. මේක ඇත්තටම ධර්මයේ දකිනකොට දන්නකොට දකිනකොට කියනකොට ඉස්ලාම දැනීමනේ දැන ගැනීම. දැනගන්න අහන්නට ඕන. අහන්න තු දැනගන්න බෑනේ. හරියට දැනගන්න හරියට අහන්නට ඕනේ. ඒකයි කන් යමාගෙන අහන්න කියන්නේ. කන් යමාගෙන ආපු දැනදි තමයි හොඳට ඒක ඇහෙන්නේ. හොඳට ඇහෙන තැනදී මොකද වෙන්නේ? අපේ කෝණයට තේරෙන්නේ නැති ටිකක් හම්බ වෙනවා. හොඳට ඇහෙන තැනදී හම්බ වෙනවා අපේ කෝණයට තේරෙන්නේ නැති ටික. එතකොට අපි මොකද කරන්නේ? අපි ඒක තේරුම් ගන්න ඕන අපි තුලින්ම එන දෙයක් මොකද්ද? විමසිය යුතු බව. ඇයි තේරෙන්නේ එතකොට යමු වෙන මොකද්ද? විමසන්නේ. විමසනකොට මොකද්ද ඇති වෙන්නේ? අපි තුල විචක්ෂණය හට ගන්නවා. විචක්ෂණය මොකද්ද ගොඩ නැගෙන්නේ? ප්‍රඥාව ගොඩ නැගෙනවා. ප්‍රඥාවට මේ ධර්ම දකින්න තියෙන්නේ. ගොඩ නැගිච්ච ප්‍රඥාවට හම්බ වෙනවා. මොකද්ද? දැකීම හට ගන්නවා. අයියේ කියපු කාරණාව දකින්න තියෙන මොකෙන්ද? ප්‍රඥාවෙන්. ප්‍රඥා චක්කුස හට ගන්නවා. අපි දැන් භාවනා හැටියට කරනකොට අපි මොකක්ද දකින්නේ දැන් භාවනා හැටියට කරනකොට මොකක්ද සත්‍ය දකින්නේ? ලෝකේනේ. බාහිර කෙලෙස් එන්නේ නැහැ. හිත සමාධිමත් වෙනවා. එතකොට දැන් මොකද වෙන්නේ? හිත සමාධිමත් වෙනවා කියලා කියන්නේ දැන් අරමුණක් සියුම් වෙලා අපි ඒක අරමුණක් ඔක පවතින එකනේ. දැන් මේ අරමුණ කාගේ එකක්ද? සමාධිය කාගේද? මගේනේ. එතකොට ඒ මගේ සමාධිය තුළ දැන් දකින්න යමු කරන්නේ නම් මොකද්ද? සත්‍ය. සත්‍ය දකින්න දැන් ඔන්න අපි තුළ අර හරියට ඇහුවාම දැනගන්න හරියට අහනවනේ. හරියට අහනකොට ඒක නොතේරෙන බව හම්බුනහම තේරුම් ගන්න විමසනකොට හටගත් ප්‍රඥාවට ඒ කරුණ දැක්කට පස්සේ අන්න දැන් ලෝකයේ අපි අපට හම්බෙච්ච මේ සමාධියේදී මේ සියුම් අරමුණ තුල සත්‍ය දකින්න අවශ්‍ය දේ අපි තුල ඇතිවලා නැද්ද? අර අහපු දේ නිසා. අන්න ඇති වෙලා අන්න එතනදී සත්‍ය දකින්න. අන්න ඒක තමයි දන්නවා දකින්නවා කියලා. එතකොට සම්පූර්ණ නිවීම දක්වා මේ ප්‍රතිපදාව තියෙනවා. එතකන් අපිට ඒක දකින්න බෑ. ඒක අපිට දකින්න අනිවාර්යෙන් ඒක අහලා දැනගෙන තියෙන්න ඕනේ. දැනගත් යුත්තේ මට වැටෙන විදිහට නෙමෙයි. අපි හිතමු මම පුංචි උදාහරණයක් කියන්නම්. ඔය අනුකල්නී ගානක්ම අරගෙන අනුකල්නී ගානක් වොන්න උගන්වනවා ටීචර්. මම දන්නේ නැහැ. හැබැයි මම ලබු ඉගෙනගෙන තියෙනවා. මම ටීචර් කියපු කෝණයට කියන කාරණා ලබු ඇටියට මම ඕක දාගන්න ගියොත් එහෙම අර වැරදි ටික අයින් කරලා මම ඒ ගාන තේරුම් ගන්න නැහැ නේ. ටීචර් කියපු දේ ඉගෙන ගන්නත් නැහැ. මම ඊට පස්සේ අනුකල්ලේ ගානක් හදන්න යනකොට අර ඉරිකැලේ දෙක අයින් කරලා ලඝු හැටියට ගාන හදාගෙන හදන්න ගියොත් අනුකල්ලේ ගානක් හදලා ගන්න. ඉගෙන ගන්නද? නැහැ. එහෙනම් අපි ඉස්සෙල්ලා කරන්න ඕන නැත්තේ අර දන්න ලඝු ගාන පැත්තකින් තියලා අපි බලන්නට ඕනේ අනුකල්ලේ උගන්වපු විදිය. හැබැයි ඒක අපි දන්නකොට හම්බෙන්නේ නැහැ. අන්න එතනින් එහා තව ටිකක් අපි ඒකට යොමු වෙන්න තමයි. එතකොට අපිට ඒක තේරෙනවා. අන්න කියපු එකම තේරෙනවා ඊට පස්සේ. ඊට පස්සේ අනුකරණේ කාණන් දැකපු ගමන් හදන්න පුළුවන්. ඒ වගේ තමයි බුදුරණවහන්සේ කියපු කාරණා අපේ කෝණයෙන් තේරුම් ගන්න හරියන්නේ නැහැ. අපිට හම් වෙන්නට ඕනේ අපේ කෝණට එහා ගියපු දේක් තේරුම් ගන්න. අන්න ඒක තේරුම් ගන්නකොට මොකද වෙන්නේ? අපිට මේ ලෝකේ හැම එකකම සත්‍ය දැකීමේ හැකියාව තියෙනවා. ඉතින් ඒක තමයි දැනගෙන දැකගෙන යන ගමනක් වෙන්නේ. ස්වාමීන් වහන්සේ බුදුරන් වහන්සේගේ ශරීරයේ සතර මහා ධාතුන්ගෙන් සැදුම් ලද්දකි. බුද්ධ යන උතුම් සුවිශේෂී ශක්තිය එම ශරීරයේ දරාගත් බව සත්‍යයි. ශරීරය තුළ ඇතිවන සංඥාවත් මිලිකුව. බුදු අපේ අවබෝධය කියන එක එකක් සංකල්පය කියන එක තව එකක්. අපට බුදුරන් වහන්සේ දකින්නේ බුදුරජාන් වහන්සේ කියලා කෙනෙක් පුජ්‍යලයක් අපිට ඇති බව හම්බුනේ අපේ අඥානකම නිසා තමයි. ඒක අවබෝධයක්. සිතවිල්ලක් නෙමෙයි. අපි සංකල්පයෙන් හිතන්නට බුදුරණවහන්සේ කියලා කෙනෙක් නැහැ. රහතන් වහන්සේලා කියලා කෙනෙක් නැහැ. ඒ ඔක්කොම හතර මහා ධාතු. ඒ ඔක්කොම සංකල්පයක් කියන. ඒක අපේ අඥානකම. මේක සාක්ෂාත් විය යුත්තක් මිසක් සිටිය යුත්තක් නෙමෙයි. සාක්ෂාත් විය යුත්ත හිතන්න ගියොත් අපි දුස්චින්ත කොට වෙනවා. සිටිය යුත්ත හිතන්නට ඕනේ. සිටිය යුත්ත හිතනකොට සාක්ෂාත් විය යුත්ත කරා යමු වෙනවා. ඒතර බුදුරජාණන් වහන්සේ කෙනෙක් අපි කිව්වොත් මේක නෑ කියලා. නෑ කියලා කිවි කොතනද? හිතින් කල්පනා කරලා. ඉතින් ඒක අපේ දෘෂ්ටිය. රහතන් වහන්සේ නෑ කිව්වොත් සංකල්පයක් කල්පනා කරනවා. අපි කල්පනා කළ යුතු දේ එයාකට කල්පනා කරනකොට අපට ලෝකේ මට දකින්න දෙයක් ලැබෙන නොලැබෙන බව හම්බ වෙයි. ඒක වෙන වචනකින් දෙන්නකො සාදෘෂ්ටිකට යනවා. සාක්ෂාත්ත්‍රිය උත් සාක්ෂාත්ත්‍රිය යුක්තක් මිස කල්පනා කරලා ඇති කරගන්න දෙයක් නෙවෙයි. ඒකයි බුදුන් වහන්සේ Nirodhaය මුලින් කරන්න කිව්වේ නෑනේ. දුක පිරිසිඳ සවිය යුත්තක් බව තේරුම් අරගෙන පිරිසිඳ හොයද්ද Nirodhi සාක්ෂාත් විය යුත්තක්. එතනදී තමයි අපට ඔය නුවණ එන්නේ. එතකම් මේ ලෝකේ තේකයටත් ඇත නැති බව දුර වෙනවා මිසක් නැති වෙලා නෙමෙයි. සාතන් වහන්සේලා නැති වුණා නෙමෙයි. නිවුණා. සාතන් වහන්සේලා නිවුණා නැති වුණා නෙමෙයි. ලෝකේ අපට ඇත නැත ලෝකේ අපට තියෙන එක්ක ඇත එක්ක නැත. සේකයට තමයි ඇත නැත බව දෙකම දුරු වීම කියන්නේ සමුදය දකින්න තමයි. ඉතින් ඒ නිසා අපේ කල්පනාවකින් ඒක කරන්න ගිහින් හරියන්නේ නැහැ. ස්වාමීන් වහන්සේලාගේ ධර්ම දේශනා ප්‍රකාශන මුද්‍රණ ගන්තවල අඩංගු කාරණා බුදු දේශනාවල කියලා දැනගන්න කෙසේද? මෛත්‍රී භාවනාව උදර්ශනාව දන්නේ කෙසේද? මේමයි. අපට ඇත්තටම ඒක සම්පූර්ණ තේරුම් ගන්න අපට කියන්න බෑනේ කොහොමද මොකද්ද හරි වැරද්ද කියලා. අපිට මූලිකවම තියෙනවා සාහිත්‍යයක්. ඒක අපි මූලිකව අපි ඒක අල්ලගන්න ඕනේ. නැත්නම් එහෙනම් මොකද අපිට ඒකත් එක්කනේ මේ ධර්මයේ ආවේ. එතකොට එතෙන්ද ගිහිල්ලා අපි ටික ටික මේක ඉගෙන ගන්න යන්න ඕනේ. ඊට පස්සේ අපට අපේ කෝණයට යම් කිසි තැනකින් තේරෙනවා නම් ඒක ගන්න ඕනේ. ඒක වැරද්දක් නෑ. ඊට පස්සේ අපට අනිවාර්යයෙන්ම හරියට මේ තැනට යන්න බුදුරණවහන්සේගේ බුද්ධ වචනය මේ pāli භාෂාවත් එක්ක අපි යොමු වෙන්න වෙනවා. නැති වුණොත් එහෙම අපට ටිකක් අර්ථ වරදින. හැබැයි නිකං pāli භාෂාව දැනගත්ත කියලාත් බෑ මේක කරන්න. يعني pāli ඉගෙන ගත්ත ඔක්කොම අවබෝධයෙන් කරා යන්නට ඕනේ. අපි අර දන්න ටික ටික ටික ටික කරන්නට ඕනේ. දන්න ටික හුරු කරන්නට ඕනේ. මොකද්ද මේ කියන්නේ කියලා තේරුම් ගන්නට ඕනේ. එතකොට අපි තුල භාෂාවකින් නෙමෙයිනේ මේකේ අර්ථය එන්නේ. භාෂාවකින් එන්නේ ඒකේ අර දුන්න මූලික අර්ථයක් විතරයි. සමහර වචන තියෙනවා පාලියෙන් භාෂාවෙනුත් ඒකට අර්ථ දෙන්න අමාරුයි. සිංහල අර්ථයක් දෙන්න. සමහර වචන තියෙනවා ඒකේ අර්ථය දෙන්න ඡේද 10ක් 15කුත් ඕනේ. එක වචනේ අර්ථ දෙන්න. එතකොට එහෙනම් ඒක අපිට අපේ ප්‍රායෝගිකත්වයක් එක තමයි ඉතින් යමු වෙන්නේ කියන්නේ. ඉතින් ඒක නිසා අපිට ක්‍රමානුකූලව අපි අපේ තේරෙන කෝණයට මේ දේශනාව ටික ටික අපි අධ්‍යයනය කරාට ප්‍රශ්නයක් නැහැ. එහෙම අපිට මේ ඒකාන්ත කරලා කාගේවත් කියන්න බෑ මොකද හේතුව හැමෝම මම කරත් එහෙමයි. අපට කරනකොට අපට අපට මේක විස්තර විභාග කරලා දෙන්න අපේ අර්ථයක් යන්න වෙන අපට තේරෙන කෝණයකට යන්න වෙනවනේ. ඒක ස්වභාවය. හැබැයි අපි බලන්නට ඕන දේ තමයි අපට මූලික කියපු කාරණාවේ මූලික දෙයක් අපි තේරුම් අරගෙන බුද්ධ දේශනාව තුළ සම්පූර්ණයෙන්ම අන්තර්ගතයේ මේ තුළ එනවද කියන එක. මේකේ තියෙන මුල මැද අග පිවිසිදු භාවය. ඒකේ කියපු කාරණාව ගැළපෙන භාවය. කවුරු පරිවර්තනය කරන්න ගියත් මේකේ තියෙනවා ගැළපිය යුත්තක්. සමහර ලාවට ගැළපෙන්නේ නැති වෙනවා තමන්ගේ වැටහීම අඩු වෙන තැනදී. අන්න මොකක් හෝ පැත්තකින් කාරණාව කරන් පරිවර්තනය කරන්න වෙනවා ඊට පස්සේ. හැබැයි ඉතින් අපේ මූලික කාරණාවට ඒක වැරද්දක් නැහැ. අපි එතනින් එහා යනකොට අපි ටික ටික තව ගැඹුරට මේක අධ්‍යයනය කරන්න වෙනවා. අපේ වැඩිමත් එක අපේ වැඩිමක් නැතුව බෑ ඒක කරන්න. සම්පාලි දන්න ඔක්කොම සෝතපන්නයි. ඒ කියන්නේ ධර්ම දැක් කරන්නේ. නේ? එහෙම වෙන්නේ නැහැ. ඒකට ප්‍රඥාව ඕනේ. මෛත්‍රී භාවනාව විදර්ශනා වඩන්නේ කොහොමද? මෛත්‍රිය කතා කරනකොට බුදුරණවහන්සේගේ දේශනාව තුළ තියෙන අටකනාගර ඥාන නිස්සය මාළුන් කිපුත්තාරි දේශනා තුළදී මෛත්‍රී භාවනාව විවහාර කරන විදිහක්. කොහොමද මෛත්‍රී භාවනාව විවහාර කරන්නේ? මෙත්තා චේතුව විමුක්තිය කියලානේ. මෛත්‍රී භාවනාව විවහාර කරන්නේ මෙත්තා චේතුව විමුක්තිය. මුදිතා භාවනාව මුදිතා චේතුව විමුක්තිය. කරුණා භාවනාව කරුණා චේතුව විමුක්තිය. ඔහොම විග්‍රහ කරන්නේ. ওই චේතුව විමුක්තියට ඉස්සල්ලාම යන්නට ඕන. එතකොට දැන් මෙතන විග්‍රහ කරලා පෙන්වන්නෙම මේ චේතෝ විමුක්තියට යොමු වෙලා මේ චේතෝ විමුක්තිය තුළ හටගත්ත පංච උපාදානස්කන්ධයේ තේරුම් ගන්න කියලා. දැන් අපි දැන් ඔන්න අපි හිතමු දැන් මට මේ කැමරාව කියලා පේනවා. එතකොට මේකත් එක්ක මට මේහා එකතු වීමක් තියෙනවනේ. මම විවිධ දේවල් වලට යොමු වීමක්. දැන් මෙත්තා චේතෝ විමුක්තිය වුණාට පස්සේ අර බාහිර ඔක්කොටම යොමු වීම දුර වෙලා මෛත්‍රිය තුළට යොමු වෙලා කියනවා. දැන් මෛත්‍රිය කියන ස්වභාවයක් මා තුළ හට අරගෙන මේක මොකද්ද? මනයි ධම්මයි මනෝවිඤ්ඤාණ එකතු වීමෙන් හටගත්ත චිත්ත විමුක්තිය. මේක මොකද්ද? සංස්කාරයක් නෙමෙයි. පංච උපාදානස්කන්ධයක් නෙමෙයි. මෙන්න මේක තේරුම් ගන්න ඕනේ ඉස්සරලා. පංච උපාදානස්කන්ධයක් කියලා තේරුම් ගැනීම කියන කාරණාවෙම අන්තර්ගතයි නේද? සකස් වෙච්ච දෙයක් සකස් වීමත් හම්බෙන්නට ඕන කියලා. සංකල්පයකින් ලේබල් ගහන එක නෙමෙයි. සකස් වීමක් බව හම් වෙන්නට ඕනේ. එහෙනම් ඒ සකස් වීමක් බව හම්බ වෙන්නට ඒ කාරණාව තේරුම් ගත්ත බව ලැබෙන්න ඕන නේද? අන්න තේරුම් අරගෙන සකස් වෙච්ච බව හම්බ වෙනවා. ඒක සකස් වෙච්ච බව හම්බුනහම අන්න බුදුරණවහන්සේ පැහැදිලි කරනවා එතන තියෙන පංචපාස්කන්ධය අනිත්‍ය සංකතේ පරිච්ඡමුප්පන්නව දකිනකොට මෙතනින් සිත අයින් වෙලා මෙත් ඒ කියන්නේ චිත්තං පටිවාපේ සිත එතනින් අයින් වෙලා අමතාය දහතුයා චිත්තං පටිවිදති අමුත්ත දහතුවිත පීඩනවා ඒ මේක සකස් වෙච්ච දෙයක් සකස්ුනේ ඇයි අඥානකමෙන් ඉතින් සකස් වෙනා කර දකිනවල මොකක්ද දෙන්නේ ඥානෙ අඥානකමෙන් ගොඩනගිච්ච දේ ඥානෙට තියෙන පුළුවන්ද අන්න අයින් වෙලා නිවීමට නේද යමු වෙන්නේ අන්න නිරෝධයේ පැත්තට යමු වෙනවා ඒතං සත්තං ඒතං පණිතං එහෙම තමයි විදර්ශනා කරන්නේ මෙත්තා චේතෝ විමුක්තිය. හැබැයි මේක සංකල්පෙන් අපට කරන්න බෑ. මෙතන මෙත්තා චේතෝ විමුක්තිය තුල තියෙන පංචපාස්කන්ධය තේරුම් ගන්න ගොඩක් අමාරුයි. දැන් අනාගාමී වෙච්ච කෙනා කැමතිද බ්‍රහ්මලෝ කියන්න නැත්නම් අනාගාමී වෙච්ච සාමාන්‍ය අපි දැන් අපිට සාමාන්‍යයෙන් අපි හිතමු දැන් අපිට සාමාන්‍ය ධර්ම ටිකක් තේරෙනවා. අපි කැමතිද ඊළඟ ජීවිතයකට ගිහිල්ලා යන්න නැත්නම් සාමාන්‍යයෙන් අපි කැමති නේද මේ ජීවිතේ නිවෙන්න? මමනම් කැමති නෙවෙයි. සාමාන්‍යයෙන් අපිට හැංගීම එනවා. පුළුවන් ද කරන්න? බෑනේ කරන්න. අපට එහෙම එකක් තියෙනවා නම් අනාගාමිකයන්ට කොහොම එකක් තියෙන්නේ? මේ සත්‍යව දැකපු කෙනාට. නමුත් අනාගාමී අය ඉන්නවනේ කල්ප 33000ක් යන. උද්දස්ස දක්නිතාගාමී ආයුෂේ කල්ප 33000ක් යන. එච්චර කාලයක් යන කට්ටිය ඉන්නවා. නිවසඤ්ඤා නාසඤ්ඤායක ආරෝපාවචර බ්‍රහ්මලෝකවලට ගිහුව 28000යි 48000යි 64000යි 84000යි තමයි ආයුෂ කල්ප. අවුරුදු නෙමෙයි කල්ප. ඒ කවුද අනාගාමී යනවා? ඉතින් එච්චර දන්න අනාගාමී කෙනාට ඉතින් යන්න කැමැත්තක් හටගන්නේ නමුත් විදර්ශනා කරන්න ඕක අල්ලන්න බෑ යාට. එතෙන්ද ගිහිල්ලා ඒකේ සත්‍ය දැකීමේ හැකියාව නැහැ. ඒ නිසා යනවා. දැන් අපි මූලික තැන අපි සත්‍ය දකින කාරණාව අතහැරිලා අනාගාමී වෙන සෝතාපන්න සකදාගාමී වෙන කෙනාට ගෝචර තැනට අපි යන්න ගියොත් එහෙම අපිට ගෝචර වෙන්නේ අපිට ඒක කොච්චර නෑ. අරයට තමයි. අද හැමෝම අනාගාමී වෙච්ච සෝතාපන්න වෙච්ච හැමෝම නැත්තම් මේ ජීවිතේම රහත් වෙනවනේ. හැමෝම කැමති ඕකටනේ. නමුත් එහෙම වෙන්නේ නෑ. ඒ නිසා තමයි අපට දැන් තමාට සාක්ෂාත් වෙන දේ එක දුක කියන කාරණාව තේරුම් අරගෙන ඒක පිළිසිත හොයන වැඩ පිළිලා බුදුරණවහන්සේ බෙන්නේ. මොකද මෛත්‍රී සමාධියට ගියාට පස්සේ මෛත්‍රී සමාධියේ ධ්‍යානයේ සමාධිය එයාට දුකක්ද? සංකල්පයක්නේ සංකාර දුකක් කියන එක. මෛත්‍රිය කියන්නේ චේතු විමුක්තිය කියන්නේ සැපක් නෙමෙයිද? කොහෙද දුකක් තියෙන්නේ? සංකාර දුකක් කියලා දාගන්න සංකල්පයකින්. නමුත් දැන් අපිට දුකක් ගෝචර නැද්ද? ගෝචරයි නේද? දැන් අපි මේ දුක හැදෙන හැටි හෙව්වොත් අපට හම්බෙන්නේ නැද්ද මෙතන පංචීපාස්කල්ලි හැදෙන හැටි? සංකල්පයක් නෙමෙයි අන්න අපි යනවා ප්‍රායෝගිකත්වයට. එතකොට ඒ සංකාර දුක්ඛය අපි තේරුම් ගත්ත තැනදී අපි පළවෙනි ධ්‍යානෙට ගිහිල්ලා නැත්නම් මෛත්‍රී සමාපත්තියට ගිහිල්ලා අපට අර සංකාර දුක්ඛය කියන එක සංකල්පයකින් තොරව අපි තුල දැන් අර අවබෝධයත් එක්ක ඒක දුක දකින්න යොමු කරගන්න බැරිද? අන්න යොමු කරගන්න කියාව තියෙනවා. හැබැයි හැමෝටමත් ඒක බෑ. මොකද හැමෝටම පුළුවන් නම් ඉතින් සෝතාපන්න වෙච්ච, සකදාගාමී වෙච්ච, අනාගාමී වෙච්ච ඔක්කොම රහත් වෙලා යනවා. අද ඕක විදර්ශනා කරන තැනදී බුදුරණවහන්සේ පැහැදිලි කරනවා හැමෝම රහත් වෙන්නේ නැහැ කියලා. මේක දැනගෙන ඉතන කියලා දර්ශනා කරන කෙනා සමහර කෙනෙක් අනාගාමී. හැබැයි රහත් දෙන්න වෙන්නේ. මොකද එච්චරටම සත්‍ය දකපු වෙනාට ඉතින් යොමු වෙන සත්‍ය මේ යොමු කරගන්න පුළුවන්. එක්ක අනාගාමී වෙනවා, එක්ක රහත් වෙනවා. ධම්මරාගෙදීම අනාගාමී වෙනවා. බලන්න එහෙම දකින්න කෙනාටත් අරහත්ත්වයට සමහර අයටපත් වෙන්න බෑ. දැන් මේ බුදුරණවහන්සේ පැහැදිලි කරේ ඒ කාලේ වික්ෂුන් වහන්සේට ආරම්භයනේ. එතකොට අපි මේ මේ පසුබිමත් එක්ක කල්පනා කරලා බලනකොට අපි හිතුවොත් අනේ මට මේක ඉක්මනින් කරගන්න පුළුවන් සමාධියට ගිහිල්ලා මෙහෙමයි කියලා අපි ඒ දාගන්නදී අපේ සංකල්පයක් විතරයි. අපි මේක මුල ඉඳලා තේරුම් අරගෙන ගියේ තැනදී තමයි අපිට මේ හැම එකක්ම මේ සංකල්පයකින් තොරව මෙතන යොමු වෙන්න පුළුවන්. නැත්නම් අපි සංකල්පයකින්ම යොමු වෙනවා. ඉතින් ඒක නිසා ඒ දේශනාවේ තියෙන විදිහට අපි විදර්ශනාව කරනවා නම් එහෙම තමයි කරන්න තියෙන්නේ. හැබැයි ඒක අපි සංකල්පෙන් හොයන එකක් නෙමෙයි. ඊළඟට අහනවා ස්වාමීන් වහන්සේ මෝහ මූල අකුසල යනු ආයතන ක්‍රියාවලිය නිසා ඇතිවන සමුදය ප්‍රහාණය නොවීමද තන් කාරණා පහදා දෙනසේක සමුදය දැකීම නිරෝධේ නිරෝධයට හේතුවක් වෙනවා නේද ස්වාමීන් වහන්සේ පහදා දෙන්න. මෝහ මූල අකුසලයේ ආයතන ක්‍රියාවලිය නිසා ඇතිවන සමුදය ප්‍රහාණය නොවීමද ඒ කියන්නේ මේ අකුසලයේ මෝහ මෝහය කියලා කියන්නේ හට ගැනීම ආකාර නොදැකීම තමයි. අපට ඇති බවයි හම්බෙන්නේ. දුක්ඛ යඥාන, සමුදය යඥාන, නිරෝධ යඥාන, මග්ග යඥානකම ඇති එක මොකද ඇති වෙන්නේ? ඇති බව. එතන මේක බුදුරන් වහන්සේ පහළ වුවත් නැතත් ලෝකයේ තියෙන ධම්ම නියාමකය, ධම්ම ස්වභාවය, ධම්ම ටිචිතා, ධම්ම නියාපදා ඉදපච්චේතා. එතකොට ඒ ඇත්තම දැකීම මොහේ නෙවෙයි. ඇස කන නාසය දිවකය මනස නම් වූ මේ ලෝකයේ පවතින ස්වභාවය මොකද්ද? ධම්ම ස්වභාවය. අවිද්‍යාවපත්යෙන් සංකාරපත්යෙන් විඥානපත්යෙන් නාම රූපපත්යෙන් කියන මේ ක්‍රියාව. මේක දහම් නියාමයක්. දහම් ස්වභාවයක්. ඉතින් මේ ඇත්ත නොදැකීම නෙවෙයිද මොහේ? ඒකමනේ මොහේ. ඇත්ත නොදැකීමයි මොහේ. ඇත්ත දකිනවා නම් මොකද වෙන්නේ? අන්න මොහේ දුර්වලයි. සමුදය දකින්න නිරෝධි සමුදය දකින්න තැනදී දැන් ඔන්න බලන්න අපි Nirodhe කියනකොට මම මේක ඇත්තටම විග්‍රහ කරලා දුන්න මහාන ජන සූත්‍රේ කතා කරනකොට සමුදය හොයන යනකොට අපි හිතමු අපේ ජාතිය ජාති හොයන් යනවා. ජාතිය අපි කිසිම ජරා මරණ අපට දුකයිනේ. ජරා මරණ හේතු වෙනකොට අපට හම් වෙනවා සමුදය මොකද්ද? ජාතිය කියලා. හැබැයි ජාතිය නැතිවීමෙන් ජරාම නැති වෙන්නේ. එහෙනම් ජරා මරණ නිරෝධය හොයාගන්න අපට ඊට කලින් හම් වෙනවනේ මොකද්ද? ජාති නැති බව හම් වෙන්න ඕනනේ. ජාති නැති බව හම් වෙන්නේ නැතුව ජරා මරණ නැති බව හම් වෙන්නේ නැහැ. ජරා මරණයට හේතුව ජාතිව හම්බුණාට ජාතිය නැති බව ජරා මරණ නැති බව හම්බෙන්න ජාතිය නැති බව හම්බෙන්න ඕනේ. එහෙනම් ජාතිය හැදෙන විදිහ හරිනවා ජාතිය නැති බව හොයාගන්න. එතකොට ජාතිය හේතුව වෙනකොට හම්බෙනවා භවය කියලා හේතුව. එහෙනම් ජාතිය කියන ඵලය නැති වෙන්න භවය කියන හේතුව දුරු වෙන්න ඕනේ. එහෙනම් භවය මොකද්ද කියලා හොයාගෙන යන්න වෙනවා. මෙහෙම හොයාගෙන යනකොට යනකොට යනකොට අපිට අවසානට හම්බ වෙනවා මොකද්ද? අඥානකව නම් වූ හේතුව තමයි මේ හැම දෙයකම ඵලය. දැන් මේ හොයාගන්න වැඩ පිළිවෙල මොකද්ද? ඥානෙනේ. එතකොට හේතුවක් ඉතුරු වෙලාද සමුදය හොයපු තැනද නිරෝධයට යන්න. හිත පිටුල නැහැ. ඇයි අඥානකම නම් වූ හේතු බව හම්බුණා නම් හේතුව. කරගෙන ආපු වැඩපිළිවෙල ඥානය නම් දැන් හේතුව නිරුද්ධ වීමක් නෙවෙයිද හේතු හේීම තුල හම්බුනේ. අන්න හේතු නිරුද්ධ වීම. ඇයි අඥානකම නම් හේතුව ඥානය නම් ඇති උනේ. හේතුව අසති වෙලා නැද්ද? අඥානකම නම් වූ හේතුව ඇති කල්ලි ජරා මරණ ආදී ඵලය නම් වූ දේ ඇති වුණා. අඥානකම නම් වූ හේතුව ඥානයත් එක්ක ඇති වෙන තැනදී හේතුව අසති වෙලා. ඇයි ඥාන ඇතිවීමත් එක්ක? අන්න එහෙනම් හේතු හොයන් යන තැනදීම එයාට Nirodha අයි ගන්න දෙයක් නැහැ. අඥානකම දුර වෙලානේ. එතකොට නිරෝධේ ඒකයි සාක්ෂාත් යුක්තක් කියලා කියන්නේ. ඊළඟ අහනවා ලෝකෝත්තර ඥාන ලබා ගැනීමට අවශ්‍ය කල්යාණ මිත්‍ර සේවනයේ සද්ධර්ම ශ්‍රවණයේ සහ යෝනිසෝ මනසිකාරයෙන් නම් පරියංග භාවනාව ධ්‍යාන වැඩිම වැනි උතුම් දේ අවශ්‍ය නැද්ද? සම්මා දිට්ඨිය ඊළඟට තියෙනවනේ ප්‍රායෝගිකව වැඩන්නේ. අපි ඕක පටලවා ගන්න එකනේ තියෙන්නේ. අපිට අවශ්‍ය අපිට අපි අපි දැන් සසර දුකින් නිදහස් වෙන්නද ආවේ නැත්නම් සෝතාපන්න වෙන්නද ආවේ? අපට සත්‍ය දැකලා නිදහස් වෙන්න න්යාවේ නේ. ඒ සත්‍ය දැකලා නිදහස් වෙන්න අපි කල යුත්තේ සත්‍ය කියප ධර්මයේ අහන එකද නැති එකද? ඒ කියන ධර්මයේ තුල ඒ කියන ධර්මයේ තුල වෙන කෙනෙක් කියන ධර්මයේ තුල නෙමෙයි. කවුරු කියන ධර්මයේද? බුදුරණවහන්සේ කියන ධර්මයට අනුව නේද ක්‍රියාත්මක වෙන්නේ. එතකොට අපි ඒක අහන්නේ නැතිව අපට පුළුවන් වේවිද බුදුරන් වහන්සේ කියපු විදිහට කරන්න. අපට පුළුවන් වේවි ආලාරකාරා මුද්දකරා පුත්තාදී සමාජයේ තියෙන බ්‍රාහ්මණයන් අතර දිවිච්ච පදනම කරන්න. මොකද ඒක තමයි අපි ඔක්කොට වැටහෙන කෝණි. නමුත් බුදුරන් වහන්සේ කියපු දේ කරන්න. අන්න බුදුරන් වහන්සේ කියපු දේ කරන්න අපි යොමු වෙන්න ඕන. එතනදී අන්න අපි පරියංක භාවනාවක් කරන තැනදී අපි අර බුදුරන් වහන්සේගෙන් අහලා දැනගත්ත දේත් එක්ක කරන්නට ඕනේ. දැන් අපි හිතමු දැන් ආනාපානසය ගැන ඇහුවේ. ආනාපානසති භාවනාව පිළිබඳව අපි තේරුම් ගන්නකොට දැන් ඔන්න බුදුරණවහන්සේ කියපු දේශනාව ඇහුවා. ඔන්න බුදුරණවහන්සේ කියලා දුන්නා. දැන් අපි ආනාපානසති භාවනාව කරන්න යමු වෙනවා. කාගේකට අනුවද? බුදුරණවහන්සේ කියපු දෙයට අනුව. අන්න එතකොට අපි දැන් මේ කරන්නේ ඒක නෙමෙයිද? අන්න අපි ඒක කරොත් හැබැයි බුදුරණවහන්සේ කියපු දේ අහලා තේරුම් ගන්නට ඕනේ. එහෙම නැතුව නෙමෙයි. එතකොට මෙතනත් අපට සිදු වෙන්නේ යෝනිසෝ මනසිකාරයක්මයි. අපි හිතන්නේ ඇත්තටම අපි පරයන්ක භාවනාවේ යෝනිසමනසිකාරය කරන්නේ නැහැ කියලා. ඒකයි ප්‍රශ්නේ තියෙන්නේ. ඒතරත් අපි යෝනිසමනසිකාරය කරනවා. නිවන් දකින කම්ම යෝනිසමනසිකාරයක් කරනවා. සම්භාස සූත්‍රය විහාර කරනවා. භාවනාවෙන් ආශ්‍ර ප්‍රහාණය වෙනකොට බොජ්ජන් වලට දෙනත් ඒත් යෝනිසමනසිකාරය කරනවා. නිවන් දකින තුරාවටම යෝනිසමනසිකාරය. ඒකයි මම අර කලින් පැහැදිලි කරේ. එක බොජ්ජංගයක් තියෙනවා. ඒක භාවිතාවේ තව බොජ්ජංගයක් වැඩෙනවා. නූපන් බොජ්ජංගේ ඉපදීමලත් උපන් බොජ්ජංගේ භාවිතාව වීමට. එතකොට අපි එකින් එක තුර සත්‍ය දකිනකොට අන්න බොජ්ජංග වැඩෙනවා, තව බොජ්ජංග උපදිනවා. ආය බොජ්ජංග වැඩෙනවා, බොජ්ජංග උපදිනවා. මේක තමයි ක්‍රියාවලිය. මේ හැම එකටම යෝනිසෝ මනසිකාරය අවශ්‍යද නැද්ද? හැම එකටම යෝනිසෝ මනසිකාරය අවශ්‍යයි. මෙන්න මේක අපි තේරුම් ගන්නට ඕනේ. අද අපිට තියෙනවා සමාජය තුන ආව පසුබිමක්. ඒක අද විතරක් නෙමෙයි. බුදුරණවහන්සේට කලින් ඉඳලම තිබ්බා. බුදුරණවහන්සේට ඉතින් චෝදනා කරානේ ඕවා කරලා හරියන්නේ නැහැ දුෂ්කර ක්‍රියාව කරන්න ඕනේ කියලා. එතකොට ඒ කාලෙනේ ඒකත් ප්‍රතිපදාවක් නේ කාලේ. එතකොට ආලරකාර මුද්ද කරා පුත්ත ඒ ප්‍රතිපදාවක් තිබ්බනේ. එතකොට අපට සමාජය තුළදී මේ බුදුරණවහන්සේ කියපු දේ දැන් ඇත්තටම ආලරකාර මුද්ද කරා පුත්ත කියපු දේ අහලා ඒක අනුව තමයි කරේ. ඒකත් ඇහුවා. ඒකත් තේරුම් ගත්තා. ඒකත් කරා. බුදුරණවහන්සේ එතනින් එහා තව දෙයක් කිව්වා. එතකොට අපි ඒකත් අහලා ඒකත් තේරුම් ගන්න ඒක කරන්නට ඕන. එතන අපිට යොනිසමනස්කාරයක්ම යොමු වෙනවා. ඉතින් මෙන්න මේ වැරද්ද නිසා අපි අද ගොඩක් වෙලාවට එක අර අපේ කෝණයත් එක්ක පටලවා ගන්නවා. එකයි තියෙන වැරද්ද. හොඳයි එහෙනම් අපි අවසන් කරමු. පැයකටත් වැඩි කාලෙ ගියා. අද දවසේදීත් අපි බුදුරණවහන්සේ වදාළ ඒ අංක පිළිවෙලට කැටි කරපු අංගුත්තර නිකායේ පළවෙනි පොත් වහන්සේ තුල ඒකක නිපාති කර්ම කීපයක් සාකච්ඡා කරා. ධර්ම සාකච්ඡා කරන්නට යෙදුණා. ඉතින් මේ රැස් කරගත සියලු පුණ්‍ය ධර්මයන් පළමුවෙන් පින් කැමති දෙවියන්ට අනුමෝදන් කරමු අනුමෝදන් වෙත්වා දෙවියන්ගේ ආයු කරන සැප බල ප්‍රඥාව දෙත්වා දෙවියන්ගේ ආරක්ෂාර කරන පින්වත්තුන් සලසත්වා සියලු දෙවියෝ උතුම් නිවනින් සැනසෙත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරමු ඔබ නමින් මියගේ සියලු මළගේ ඥාතින් පින් අනුමෝදන් වෙත්වා ඥාතීන්ගේ පරලෝ ජීවිත සුඛී සුවපත් භාවයට පත්වෙත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරමු රැස් කරගන්නට දෙන සීල පුණ්‍ය ධර්මයන් මගේ ගුරු දේවයන් වහන්සේට උපාධ්‍යයන් වහන්සේට ලෝක සාසනයෙන් සුදක්වන ධර්මේශ මතු කරන මහා සංඝරවණට අනුමෝදන් වෙත්වා එවැගේම මේ පින්වත් මෑණිවරුන්ට අනුමෝදන් වෙත්වා මේ සියලු දෙනාටම නිවිසනසෙන්න මේ සියලු පුණ්‍ය ධර්මයන් උපකාරයක් වෙත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරනවා. රැස් කර ගන්නට ඉදෙන සියලු පුණ්‍ය ධර්මයන් ධම්රී පදනමේ ඒ අසංගිත දගරත්න මහත්මයා වගේම මේ සියලු දෙනාට ඒ අධ්‍යක්ෂ මණ්ඩලය ඇතුළු සෑම සියලු දෙනාටම මේ පුණ්‍ය ධර්මයන් අනුමෝදන් වෙත්වා ඔබ සියලු දෙනාටමත් මේ පින් අනුමෝදන් වෙත්වා තුනුරංග අනන්ත ආශිර්වාද දෙවියන්ගේ ධාර්මික ආරක්ෂාවක වන්නේ සරසෙත්වා ගෞතම සාසනේ නිවිසන සෙන්න මේ සියලු පින් උපකාරයක්ම වෙත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන්